එළිදනාට එළුවන් සරණයි. අපි මේ දවල් එකමාරේ ඉඳලා වේලාව තියාගෙන ඉන්නේ විවුර්ත ධර්ම සාකච්ඡාවක් සඳහා. ඒ සඳහා ඒ සභාවෙන් මේ වෙලාවට පැමිණෙන ප්‍රශ්න හෝ ලිඛිත ප්‍රශ්න මාර්ගයෙන් විවිධ ධර්ම සාකච්ඡාවට ඉඩ සලසා ගැනීමයි කරන්නේ. ඊට අමතරව අද තියෙන වැඩේ තමයි අපි මේ දවල් දානේ දීපියත්තන් වෙනුවෙන් අනුමೋದනා බණ පස්සට දැම්මා. කාගෙද දානේ තියෙන්නේ? එහෙමනම් කොහොමද? අලුතෙන් බණ කියන දෙයක් නැහැ. ඉතින් ඔක්කොටම අද මට අනික් කටසල් දාන්න හම්බුනාද මට විතරද? ඔක්කොම. හරි. එහෙනම් අලුතෙන් මම වෙලා ගන්න නැහැ. කුසුමක් අස්සා ඉතින් අලුතෙන් කියන දෙයක් නැහැ බණ. මේ ඔක්කොටම බණ භාවනා කරන අය වෙනුවෙන් දාන බෙදපු නිසා සියලු දෙනාගේම කරුණා මෛත්‍රිය යන කකුල කඩාගෙන ඉන්නවා. ඒක ඉක්මනට සනීප කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ජීවිතේ දැඩි ප්‍රයත්නකින් උත්සාහ කරන බණ භාවනා කරන්න. ඉතින් මේ බණ භාවනා කිරීමට අවශ්‍ය කරන මේ සියලුම බාධක කරදර දුරු වෙලා මේ වාගේම කල්යාණ මිත්‍ර මණ්ඩලයක් මැදින්ම ඒ ගමන සන්තෝෂ ගමනක් නිම කරගන්න සියලු දෙනාගේම කරුණාමයිති යොමු වේවා කියලා සාදර සිතින් අපි සාදු කියමු සාදු සාදු සාදු. ඒ වගේ මට ඒ අතරතුර පැයක විතර විවේකයක් හම්බුණා මේ බණ කියන වෙලාව. ඒක නිසා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මට ලැබිච්ච විවේකය ගැන. හොඳයි අපි මේ බලාපොරොත්තු වෙමු ලිඛිත ප්‍රශ්න ඉස්සර කරගෙන යන්න. නමුත් ඒ අතරමැද මොනවද තව තියෙනවනම් ඕන කෙනෙකුට සභාවේ ප්‍රශ්න හෝ ප්‍රකාශන ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සමාධියකට පැමිණීමේ පැමිණීමෙන් පසු සිත ඒ ඉවත්ව තදගති සීතල ගති දැනෙන ස්වභාවයකට පත්වේ. තදගති යන්තමින් පටන්ගෙන ක්‍රමයෙන් වැඩි වී පීක් එකක ටික වේලාවක් තිබීමෙන් පසුව ක්‍රමයෙන් අඩු වී නැති වී යනු දැනේ. ඉන්පසුව නැවතත් තදගතියක් හෝ නැතිනම් සිසිලස ගතියක් ඒ ආකාරයටම ඇති වී නැති වී යන ආකාරය දැනේ. මේ தત્ත්වයේ තිබියදී දිගටම අවධානයෙන් සිටින විට සිත ආලෝකමත් වූ බලාකුලක තැන්පත් වූ බවක් දැනේ. එසේ වුවද කලින් ලෙසටම සදගති සීතල ගති ඇති වී නැති වී යනු දිගටම දැනෙමින් පවතී. ප්‍රශ්නය භාවනාව අවසානයේ වෙන දෙයක යෙදුනාද වරින් වර තදගති සීතල ගති දැනීම සිදුවේ. පුරුද්දක් වශයෙන් දිනපතා කරගෙන බුද්ධානුස්සතිය හා මෛත්‍රී භාවනාවට සිත යොමු කළ විටද සිත තදගති දැනීම පිළිබඳව මුලින් විස්තර කර තත්වයේම තත්වයට ළඟාවන බැවින් වෙනදා මෙන් බුද්ධානුස්සතිය මෛත්‍රිය සම්බන්ධ පියවරවල් අවසන් කිරීමට නම් සිත බලෙන් ඒ භාවනාවලට නැවත යොමු කරන්න සිදුවේ. මේ தත්වය ගැන ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ගෞරවයෙන් ඉල්ලනවා. මම හිතන්නේ ඒක පළවෙනි වාක්‍යයේම ලියලා තියෙන පළවෙනි වාක්‍යය නැවත සැරයක් කියවනකොටම ඒකට මම හිතන්නේ මොකද්ද හොඳ ළඟාවීමක් කරන්න පුළුවන්. ඒකේ කියලා තියෙනවා ආනාපාන සතිය වඩලා සමාධි කරලා සමාධියෙන් ඉවත් වුණාට පස්සේ තද ගති දැනෙනවා කියන එක. කොහොමද වාක්‍ය කියලාදී? දැන් කියෝපේකේ පළවෙනි මුල් කොටස. සිත සමාධියට පැමිණීමෙන් පැමිණීමෙන් පසු ඒයින් ඉවත්ව ඒයින් ඉවත්ව කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ හිතනවා මේ කච්චේ ප්‍රශ්න දීපේකනා ඒ තදගති උණුසුම් ගති සිසිල් ගති දැනෙන්නේ සමාධිය නැති වෙලාවට වගේ කියලා. එහෙම නැත්නම් ඊට ඉස්සලා තිබුණු සමාධියේ ඉවත් වීමක් සඳහන් කරනවා. ඉතින් මේ දෙක හරියට විග්‍රහ කරගත්තොත් මේ ප්‍රශ්නට උත්තරේ ලැබෙයි කියලා මම හිතනවා. මම බලන විදිහට මෙතන තියෙන සමාධි ඉවත් වීමක් නෙවෙයි සමාධි දෙක අතර මාරු වීමක් සමත සමාධිය ඉඳලා විපස්සනා සමාධියට මාරු වීමක් සිදු වෙන්නේ. ඇත්තටම ඊට ඉස්සලා තිබුණේ සමත සමාධියක්ද කියනවත් අමාරුයි මොකද මොන අරමුණේ ගියාද දන්නේ නැති නිසා. කෙසේ නමුත් ඒ විශේෂම විපස්සනා ගුරුවරු පෙන්ලා දෙනවා ඒ සමාධි දෙකක්. ඒ සමාධි දෙකේ මාරුව නැත්තම් අර්ථකථනය කෙසේ වුණත් ඒ සමාධි දෙක අත්‍යවශ්‍යයි කියලා විපස්සනාවක් සිද්ධ වෙන්නේ. සමත සමාධිය කියලා කියන්නේ විපස්සනාට යොමු නොවන රූපාවචර අරූපාවචර ධ්‍යාන සඳහා ධ්‍යාන પરමාර්ථ කරගෙන යන සමාධියක්. ඒක සඳහා අරමුණ වෙන්නේ සම්මුති අරමුණක්. ඒ වගේම මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයට යොමු වීමක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ සමත සමාධිය පිළිබඳව සංහාමාන දිට්ඨිය ඇති වෙන්න ඉඩ තියෙනවා. භාවනා කරන එක්කනට මේ ඇතිවෙච්ච සමාධිය නිසා අර වගේ ප්‍රපංච කරන්න ඉඩ තියෙනවා. විපස්සනා සමාධිය කියන වෙනස ඒකත් සමාධියක් තමයි. නමුත් අරමුණු වෙන්නේ සම්මුති අරමුණක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ කළ හැකි අත්විදි හැකි අරමුණක්. ඒකේ අර වගේ තණ්හාමාන දිට්ඨිය ඇති නොවීමට වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මේ තුල තණ්හාමාන දිට්ඨිය ඇති වෙනවා කියන එක දන්න කෙනෙකුට විපස්සනා සමාධිය තුළ ඒ ප්‍රපංච කරන්නේ නැතුව සමාධිය යන්න පුළුවන් නිසා විචක්ෂණ ශක්තිය නිසා අරමුණ විනිවිද ඉන්න පුළුවන්. අරමුණ ඇති හැටිය දකින්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් ආධුනික වචනේ කියනවා නම් අරමුණේ මේ රූපාර මේ ධාතු ලක්ෂණ කියන රූප ධර්ම පැත්තෙන් බලනවා ධාතු ලක්ෂණය නැත්තම් ඒ සඳහා සම්බන්ධ වෙලා තියෙන නාම ධර්ම වල ස්වභාවික ලක්ෂණ දර ගන්න පුළුවන්. ඉතින් මේ කියන විදිහට අපිට ප්‍රශ්න විග්‍රහ කරනකොට ගන්න තියෙන්නේ ඉස්සලා තිබිලා තියෙනවා යම් කී විදිහකට සමත සමාධියක්. ඒ සමාධිය මාරු වෙනවා විපස්සනා සමාධියකට. ඊට පස්සේ සමත සමාධියට ගොඩවීම සඳහා අරමුණු කළා වූ අරමුණ විපස්සනායෙන් කපල කොටලා බලන්න පටන් ගන්නවා. විග්‍රහ කරලා බලන්න පටන් අර ගන්නවා. අරමුණේ තියෙන ධාතු ලක්ෂණ පෙන්වන්න පටන් අර ගන්නවා. අපි මේක හඳුනා හඳුන්ලා දීලා තියෙන වචන වලින් සඳහන් කරනවා නම් කයට පොට්ටබාරමණයක් වැඩිච්චාම ඒ අරමුණ අත්විඳින්න පුළුවන් උණුසුම් ගතියෙන් සිසිල් ගතියෙන් කම්පන චංචල ගතියෙන් එක්ස්පැන්ෂන් කන්ට්‍රැක්ෂන් ভাইබ්‍රේෂන් කියලා. ඉතින් මෙන්න මේ සංසිද්ධියේදී වදින පොට්ටබ්බාරම්මණය තියෙනවා කයේ කාය ප්‍රසාදය තියෙනවා ඒ දෙක ගැටීම නිසා ඇතිවෙනා වූ අත්දැකීම තියෙනවා. Strike element, base element and ignition element කියලා. මේකෙදී සමත සමාධියක් යනවා නම් ඒකට අරමුණු කරන්නේ සම්මුති ආරම්භණයක් පමණයි කියලා කියන්නේ සම සමාධියේදී අරමුණ වෙන්නේ වදින පොට්ටබ්බ ආරම්භණය පමණමයි. ආස්වාද ප්‍රසආස කරනවා නම් හුලංගල්ල. ඊට පස්සේ හුලංගල්ල තුලින් ආස්වාද ප්‍රසආස රීත නංවගත්තට පස්සේ උලංගල්ල වැවිල වදින නාසිකාග්‍රය හෝ උඩුතොල හෝ උදරේ පිම්බීම හැකිලිම හෝ වෙන පොළොව බිම තියෙනකොට පොළොවේ වදින ගතිය මොනම දේ හෝ ඒ වදින ස්ථානය පිළිබඳව හැඟීමක් ඇති වෙනකොට තාමත් ඉන්නේ ඒ කාය කායාරම්මණයමයි කායානුපස්සනාවේමයි දැන් අර අරමුණේ නෙවෙයි ඉන්නේ ద్వාරයේ ඉන්න පුළුවන් මේ අරමුණේ ద్వාරයේ වැඩිම නිසා ඇතිවෙන තදුපපන්න එයින් නිපන්දේ එන උණුසුම් ගති සිසිල් ගති කම්පන ගති චංචල ගති කියලා ඒ අර සංසිද්ධියම මෙතෙක් නොදැක්ක පැති මාරු වෙන්න පුළුවන්. නිසා අර බේස් එලිමන්ට් නෑ strike element base element ignition element කියන තුනෙන් ස්ට්‍රයික් එලිමන්ට් එකෙන් පටන් ගන්න සමත භාවනාව බේස් එලිමන්ට් ඉග්නිෂන් එලිමන්ට් කියන තුනටම විවෘත වීමදී අර සමාධියම තියාන ඒ සතියම තියාගෙන විපස්සනා සමාධියක් වාටපත් වෙනවා. පත් වුණාට පස්සේ ඉග්නිෂන් එලිමන්ට් කියන උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති පවා පේන්න පටන් අරගන්නවා. ඒ නිසා ඒක මේ සමාධියම වැඩක්. මේ නිසා ඒ සමාධිය නැතිවීමක් නෙවෙලා තියෙන. නැති වුණා නම් මේ උණුසුම් ගති, කම්පල ගති, නිශ්චල ගති, මේ මේ චලන ගති දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. දකින්නෙම සමාධියක් නිසා. ඒනේ එතකොට මෙන්න මේ වෙන මාරුව හුඟක් වෙලාවට කියලා කරලා වෙන එකක් නෙවෙයි මූලධර්ම දන්න කෙනෙකුට නම් හිතා ගන්න පුළුවන් මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම කරගෙන යනකොට යම් කිසි වෙලාවක බුද්ධහනුස්සතියෙන් සමත මෛත්‍රී භාවනාවෙන් ඇති කරන සමත සමාධිය ආවත් ඊට පස්සේ ඒ සමාධියෙන් හිත නීවරණ ධර්ම අයින් කරලා පෙර දැක්මක් ආපු ගමන් ඊ ගාවට වෙන ස්පර්ශයක් ආවත් සද්දයක් ඇහුණත් ආලෝකයක් දැක්කත් නැත්නම් රූපයක් දැක්කත් ඒ දකින අහන දේවල් විග්‍රහ කොට බැලීමේ ශක්තියක් හිතට ඇති වෙනවා අර බුද්ධානුසෙන්තා මෛත්‍රී භාවනාවෙන් ගත සමාධිය තුල ඊට පස්සේ ඒ යෝගාවචර හිතෙන මම මේ පටන් ගත්තේ සමතෙන් ඉන්න සමත සමාධියක කොහොමද මේ ධාතු මනසිකාරයට යන්නේ කියන්නේ ඒ කියන්නේ යම් ප්‍රමාණික සමාධියක් ආවට පස්සේ ඒක නගේ විතරච ලකුණක් බලපානවා ඒ ගත්ත සමාජයේ පදනම් කරගෙන ඊ ගාවට එන අරමුණේ නැත්තම් මේ දැන් බුද්ධානුස්සති මෛත්‍රී භාවනා ඇනලයිස් කරලා බලන දෙයක් නෑ ඒක සම්මුතිය අරමුණු. ඊ ගාවට එන රූපේ සද්දේ විග්‍රහ කර බැලීමේ ශක්තිය අර සමාජය තුලින් එන්න පුළුවන්. මේක සාධනීය විදියට යොදා ගන්න තැනක් මේ අද උදේත් අපි කතා කරනකොට ප්‍රොෆෙසර්ත් එක්ක කතා කරනකොට මට හම්බුණා මතක් කරගන්න සිද්ධ වුණා. සරුවචන් ආංශය මේක සාධනීය විදියට ප්‍රොඩක්ටිව් වේ පාවිච්චි කරන හැටි හම්බ වෙනවා වික්කුණු පස්සේ සූත්‍රයේදී එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ විවේක තියෙන වෙලාවක භික්ෂුණී ආරාමයට යනවා. ඊට පස්සේ ඔක්කොලා බොහොම සතුටු වෙනවා. ඇවිල්ලා ආසනයක් පනවලා පාදෝවණය කරලා ගිලම්පසක් දීලා සතුටු සාමිචේ ඉන්නවා. ඒකට ආනන්ද සංසේ ඉක්මනටම සාකච්ඡා යොමු කරනවා මේ භික්ෂුණීන් වහන්සේලා ඇත්තටම මේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරනවද බණ භාවනා කරනවද සතුටින් ජීවත් වෙනවද <clears throat> මොනවාරි මේ භාවනා ජීවිතේ හෝ සිව්පස අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඔක්කොම කියන සාන්ත අපිට සිව්පස අඩුපාඩුකමක් නැහැ ඔක්කොම කරනවා. සතිපට්ඨාන භාවනාවත් එක එකන එක එක භාවනා කරනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ සතුටු කරවලා උනන්දු කරවලා අපව වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචන්නාන්සේට ගිහිල්ලා මේ වෙච්ච සිද්ධිය වාර්තා කරනවා. ආසයි ස්වාමීන් වහන්සේ මට විවේකයක් තිබුණ වෙලාවේ මම භික්ෂුණී පස්සෙට ගියා. මම මේ භික්ෂුණීට අවවාද කරා. බණ කිව්වා. බණ කියන වෙලාවේදී ඒ ඇත්තෝ මට පොරොන්දු වුණා, සහතික වුණා. හොඳට සතිපට්ඨාන වැඩිනවා කියලා. ඉතින් සරුවචන්නාන්සේ හොඳයි හොඳයි කියලා ආනන්ද හඳුරෙන් අහනවා ආනන්ද උඹ ඒගොල්ලන්ට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා දෙක කියලා දුන්නාද කියලා. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක දන්නෙත් නැහැ කියලා දුන්නේ නැති බව කීලවල කියනවා සුගතන් වහන්සේ ගෞතමයන් වහන්සේ අපකරේ අනුකම්පා කරලා එහෙනම් මේ අවස්ථාවේ කියලා දෙන්නේ කියලා. එතකොට සර්වජන් වහන්සේ සඳහන් කරනවා සතිපට්ඨාන භාවනා කරගෙන යනකොට වෙලාවක් එනවා Taman අල්ලපු අරමුණ ජී වෙලා යන. දැන් ආනාපානෙ ගත්තනම් ආනාපානෙ ජී වෙනවා. ඒක ඉවරලා බැරි වෙලා හරි සද්දවලට හිත යොදන්න හදනකොට සද්ද ජී වෙලා යනවා. හිතවිලි වලට හිතේට හිතවිලි දිය වෙලා යනවා. අල්ලන අල්ලන දේ දිය වෙනවා. ඒකේ සාමාන්‍ය යෝගාවචරය වාර්තා කරන්නේ මූල කර්මස්ථානයේ ජීවීම පමණයි. අනිත්‍යව ඉච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ මේක තමයි ප්‍රශ්න වෙන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ හිත නිකන් නන්නත්තර වෙනවා. හිත අන්ත දෙකකට වැටෙන්න පුළුවන් එක්කෝ නින්දට වැටෙන්න පුළුවන්. දැන් මට කිව්වා අරමුණ බලන්න කියලා අරමුණ. දැන් මම මොකද කරන්නේ? කියලා හිත ප්‍රශ්න කරලා නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක කරනවා මට වැරදිලා අදන්නේ සතිය නෑ සමාධිය නෑ අරමුණ නෑ මමට දැන් ගුරුවරයෙකුත් නැහැ නෑ මේක අහගන්න. දැන් මම හිර වෙලා ඉන්නේ මොකද කරන්න කියලා එක්කෝ හිත කුසීත වීම නිසා නින්දට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනකට වැඩිය තර්ක කරලා ඇවිස්සෙන්න පුළුවන්. ඒ වෙලාවට කියන්නේ ගත්ත පණිදිහ. ගත්ත අරමුණ නැතිවීම නිසා වෙන නන්නත්තාරයක්. අන්නේ වෙලාවට පණිදාය භාවනාව කරන්න කියලා සර්වඥාන්සේ කියනවා. පණිදාය භාවනා කියලා කියන්නේ දැන් සමත අරමුණක් දාලා හිත එකලස් කරන්නයි කියන්නේ. බුද්ධානුස්සතිය වඩන්නේ කියන එක. නැත්තම් මෛත්‍රී වඩන්නේ කියන. තමන්ට ගුරුවරයෙකුත් නැත්තම් හිතෙන ඉන්ද්‍ර යන්නත් හදනවනම් එහෙම නැත්තම් මේ සතිය තියෙනවද සමාධිය තියෙනවද කියලා සකස් කරනවනම් බුද්ධානුස්සතියට දාපු ගමන් අර අරමුණක් නැති නිසා කෝඩ කෝල කෝල ගතිවලට නවක ගතිවලටපත් වෙච්ච හිත ආයෙත් බුද්ධානුස්සතිය කියන අරමුණට කාන්දා ශක්තියට එකතු වෙච්ච ගම ආයෙ සතිපට්ඨාන වෙලා ඉස්සරහට යනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ආය ආරමුණ නැති වෙනවා. නැති වුණාට පස්සේ අන්දමන්ද වෙන්න එපයි කියනවා. එක්ක මෛත්‍රී භාවනාව දාන්න, එක්ක නැත්තම් බුද්ධානුසතිය දාන්න, තවත් එකක් කියන්න පුළුවන්. තමන්ගේ මුළු කයතම දාගෙන ඉන්න පුළුවන්. පුංචි දෙන්නේ නැති වෙන්නේ ආනාපාන කියන පුංචි දෙ නැති වුණාට මම මැරිලා නෑනේ. මට ක්ලාන්ත වෙලා නෑනේ. මට නිින්ද ගිහිල්ලා නෑනේ කියලා ඉන්න ඉරියවට දාන්න පුළුවන්. ඒ හැම එකකම කරන්නේ අර වහා විසිරී ගිය හිත යම් සීමාවකට කොටු කරනවා. සමත අරමුණකට දාලා කොටු කරපු ගමන් අරමුණට ඒ ගත්ත පණිදි සම්මුති අරමුණේ හිත සමාධිගත වෙච්ච ගමන් ඒක ඊගාවට වැටෙන්නේ ආය විපස්සනා. එනේ එන දේ ඊට පස්සේ ආය කඩ කඩ බලන්න. ටික වෙලා ගිහලා ඔක්කොම කැඩලා ගිහලා ආයෙත් කියනවා මට බෑ මට යන්න තරක් නැහැ. ආයෙත් ටිකක් දෙන්න කියනවා මෛත්‍රී හරි බුද්ධානුස්සතිය. එතනදී අරමුණ දැක දැක යන භාවනාවට කියනවා පණිදාය භාවනා. එල්ලේ තියෙනවා. යන එල්ලේ පේනවා. එහෙම නැති යන වෙලාවට කියන අපණිදාය භාවනා කියලා. මෙන්න මේ දෙක දන්නේ නැත්නම් යෝගාවචරයට විපස්සනා ඉදිරියට ගෙන යන්න බෑ කියනවා. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ නිකන් පළවෙනි සැරේට හිත නීවරණ තොර තොර තත්ත්වයකටපත් කරාට පස්සේ පසුබිමේ කම්පනයක් තේරෙන්න පටන් ගන්නවා. ඒකේ රූපයත් දන්නෙත් නෑ, ශබ්දයත් දන්නෙත් නෑ, ගන්ධයක්ද, රසක්ද, පහසක්ද, ආස්වාදවල මොකක්වත් දන්නේ කම්පනය හොඳට වසුරුනේ පේන. ඒක නිලේ කම්පන හිමීට ගිහිල්ලා තැම්පත් වෙලා නිකන් මූදු වෙරලා ඉන්නේ රළ බල බල හිටපු එක්කන මූදේ මැද තියෙන රළ බලලා සිත්ජේට ගියා වගේ. ගියාට කිසිම ශක්තියක් නෑ. සමාවෙන්න කිසිම කම්පනයක් නැත් තැනකට යනවා. ඊට පස්සේ ආයෙත් මත් වෙලා එහෙමම හිත නොසොල්ලාගෙන ඉන්න තරම් සූරණ ටික වෙලා ගිහිලා ආය කම්පනයක් වෙන්න ආය මේ තැම්පත් කරනවා. විවේක තන දීලා ආය කම්පනයක් දීලා තැම්පත් කර කර කර කර එන්නේ එන්නේ එන්නේ ගෙවා දැමීමක් වෙනවා. මෙන්න මේ නතර වෙන තැනදී යෝගාවචරයකට නවකේකට එල්ලේ නැතිවීම නිසා ගොනුව නැතිවීම නිසා උග දෙනෙක් සැක කරලා නින්දට වැටලා කාලේනාස්ති කරන එක නැති කරන්න පණිදාය භාවනාවක් එක්ක දාන්න කියනවා. බුද්ධ අනුසතියක් හෝ මෛත්‍රියක්. නැත්තම් ඉන්න කායට හිත දාගෙන ඒ ගිවන් කරන්න කියන කලබල අවස්ථාව අනිශ්චිත අවස්ථාව ගිවන් කෙරුවට පස්සේ ආය ආරමුණ දෙහිලා යන්න පටන් ගන්නවා මේකෙන් අදහස් කරන්නේ මේ සතිපට්ඨාන භාවනා කරනකොට හොල්ල හොල්ල අතාරින්නක් කරනවා හොදෝද බඩේ දෙමිල්ලක් කරනවා ඒක භාවනාවේ දෝෂයක් නෙවෙයි හැටියක් අන්න ඒ වෙලාවේදී ආරමුණ නැහැ කියලා කාලේ නාස්ති වෙන්න දෙන්න පහින්දට වටලා හෝ සැක කරලා ඉන්න කයට හිත දාන්න නැත්නම් මෛත්‍රී කරන්න නැත්නම් බුද්ධ අනුසතිය කරන්න හැබැයි ඒ කරන්නේ සුද්ධ බුද්ධ අනුසතියෙන් සමත මේ මේ උපචාර සමාධියට යන්නවත් මෛත්‍රී භාවනාවේ ධ්‍යාන ලබන්නවත් නෙමෙයි తాවකාලිකව විසිරිච්ච හිත ආය කලවම් කරගන්න එකතු කරගන්න පණිජයක් කරන් දෙන්නේ ගමන් ආය භාවනාව යනවා ඉතින් එතෙන්දී හරි තියෙන්නේ මේ හරක් කාල ඉහළ කන්න ඇරියා වගේ ගලපු ගමන් හැම තැනම දුවනවා ලණුවේ බෙල්ලෙත් ලණුවක් නැහැ ගැට ගහලත් නැහැ. නමුත් උන් ආයේ එකතු කරගන්න ගියාම හරි අමාරු. අන්න ඒ වගේ මේ නමුත් හැන්දාවට කොහොම හරි එකතු කරලා ගහලා කරන්නත් ඕන නැත්නම් හරක් ඉන්නවත් දන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවල් වලට මේ ගොවියෝ ගොපල්ලු කරනවා වගේ පුංචි වැඩක් කරන්න කියනවා මේ කියන මේ අපිට මේ ප්‍රශ්නේ මතු කරලා දීපු කාරණාව වාසියට හරව ගන්න හැටි. පොඩ්ඩක් අඬබන්ද වුණොත් බුද්ධ අනුසතිය වෙන්නේ කරා. මෛත්‍රියට හිත දාන්න. එහෙම නැත්නම් ආනාපාන හොයන්න යන්න එපා මුළු කයතම හිත දාන්න. දාලා ටික තේලා හිත හුරු ගතිය, gedare ඉන්න වගේ දැනෙච්ච ගමන් ආයෙ පසනාට වැටෙනවා. ඒක නිසා මේකදී මේ මෙහෙමයි ඒකේ ස්වභාවය කියලා දන්නවනම් ඒ වෙලාවට ගුරුවරයෙක් නැතුව කමඨාන් සුද්ධ කෙරේ නැතත් කාලේනාස්ති කරන්න දෙයක් නැහැ. නිකන් හරියට අම්මා ගෙදර නැහැ. අම්මා කඩේ ගිහිල්ලා එලා බබා අඬන්න හදනවා හොඳටම කිරි වනලා ඉතින් තාත්තා මොනවා තාත්තට තනියක් නැහැ තාත්තා කරන්නේ රබර් සූප්පුව දෙන බබා එනකන් රබර් සූප්පෙන් සනස්සු කරනවා අම්මා ආවට පස්සේ කියනවා ඉන්නකන් යන්තම් බේරගත්ත ඔන්න කිරි ටිකක් දීපන් කියලා අන්න වගේ බබා අඬන වෙලාවට සූප්පුව දෙන්න දැනගන්න උට ගහලා වැඩකුත් නැහැ අම්මට බැලලා වැඩකුත් නැහැ අන්න වගේ මේ හිත අඬන වෙලාවක් එනවා අඬන වෙලාවට සූප්පුව දෙන එක තමයි පණිදාය භාවනා කියන්නේ ඒතර බුද්ධානුස්සතියම මෛත්‍රියෙන් හෝ කය දිහා බලා හිතීමේ අපි කියන බරක් කරනවා කියලා ගෙවල් දොරවල් කියන්නේ බබා බරක් කරනවා. කියන්නේ අම්මා එනකන් බරක් කරනවා. කියන්නේ තනනවා හිත හදාව දාන්න සූක්කෝ දෙන එක තමයි. අනිදාය පානදී මේක සූක්කුවෙන් පටන් ගන්න තේ. සූක්කුවෙන් තමයි ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. ඇයි මේ මෛත්‍රියේ ඉන්නකොට කොහොමද විපස්සනා වෙන්නේ? වෙන්නේ ඒක සමද සමාජයට ආපු ගමන් එයාගේ අර ජම්ම ගතියේද විපස්සනා වෙන්න පටන් ගන්නවා. හොඳයි ඒ වැඩේ. මන්දනේ මම මේ කියන අදහස මේ තේරෙනවද කොමියුනිකේට් වෙනවද කියලා. හිලෙතහඩ වෙන එකක් අනිවාර්ය විපස්සනා භාවනාව. දෙච්චරයි කියන්න තියෙන්නේ. මේ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ කුඩු කර කර ආය පොළවේ ගන්න. අතගෙන ආය හදනවා ආය පොළවේ ගන්නවා. ලීගෝ සෙට් එකක් වගේ. කැලි කැලි වලට ගන්නවා ආය බොන්ඩල් එකක් හදනවා. ආය හදනවා ආය හදනවා. අන්නේම කර කර යනකොට තමයි මේ සක්කාය කියන එක නිත්‍ය ආකාරයක් සහ හැඩයක් නැති ඒ ඒ වෙලාවේ හැදෙන දෙයක් බව කැඩීමෙන් ඇති වෙන බය කැඩෙනකොට ඇති වෙන අර හුස්ම ගන්න බැරි වගේ වමන යනකොට එන වගේ දී ෆීලිංග්ස් වලදී පොඩ්ඩක් සූක්කෝ දීලා නඩත්තු කරන්න ඕනේ. ඉතින් ආයෙ කඩන්න ඕනේ. ආයෙ හැදෙනකොට ආ එතකොට එයා සන්තෝෂය වෙනවා. ඒ කියන්නේ සමතේ ආවට පස්සේ සන්තෝෂ වෙනවා. විපස්සනා කරනකොට බය වෙනවා. එතකොට පොඩ්ඩක් ආයෙ ඒ ටික ටික ටික ටික කරගෙන යනකොට යම්බුරට යනකොට තේරෙනවා මේක මේ රබර් සූක්කෝ මිසක්කා නියමයක නෙවෙයි කියලා සක්කාය දිට්ඨිය කැඩුනත් සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව කඹේ ඇවිදින්න වගේ යන්න පුරුදු වෙලා කරා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ආනාපාන සතියේ සිහිය පිහිටුවන විට නාසය ළඟ තද ගතියක් හා වේදනාවක් දැනේ. එවිට ඒ තද ගති වේදනාව වෙත අවධානය යොමු කරනවාද? එසේ නැතිනම් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවාදයි? කරුණාකර පැහැදිලි කර දෙනු මෙන්. මේක තමයි අපි ඉස්සලා කිව්වේ හුස්මට ගියාට පස්සේ පැතිකඩ තුනක් තියෙන ඕන්න හුස්ම රැළ බලත හැකි ඕන්න තද ගති සිසිල් ගති බලත හැකි ඕන්න හැපෙන දන බලත හැකි මේ තුනෙන් කිසි වෙනසක් නැහැ විපස්සනාවේදී 133 33 ලකුණු හම්බෙයි ප්‍රකට දෙයට අනිකයි කියේ යම් වෙලාවක මෙහෙම උපදේශයක් එන්නේ කියනවා සමත ගුරුවරුන්ගේ සමත ගුරුවරු කියන ඔතෙන්ට යන්න බයි කිය. නැවත නැවතත් හුස්ම රැල්ලම කියන්නේ කියලා. මොකද ඒ ඒගොල්ලෝ සුද්ධ සමතේ ගා කගේ කරනවා. ඉතින් සුද්ධ සමතේ නෙමෙයි මේ යන්නේ. මේ යන්න හදන්නේ විපස්සනා සමාධියකටයි යන්න හදන්නේ. සමත සමාධියක් නෙමෙයි. ඉතින් අර සමත භාවනාව, සමත පූර්වංග භාවනා කරන කට්ටිය කියනවා මේ වගේ තැන්න ගියොත් එහෙම හුස්මම හුස්ම රැල්ල අමතක වෙනවා. දැන් යන්නේ හිත ධාතු මනසිකාරට ඉක්මන් කරන්න එපයි කියලා. මහසි භාවනා ක්‍රමයේ කියන ඔය යන්නේ තමන්ගේ චරිත ලක්ෂණ අනුව නම් කිසි බාධාවක් නැහැ. ඕකත් ආනාපාන ඇතුළේම කොටහක් ආනාපාන මේක පැතිකඩක් දිගියන් කියලා. මම සාමාන්‍යයෙන් අගය කරනවා ওই දෙවෙනි කියපු අර්ථකථනය. නම් කිසි කෙනෙකුට ආනාපාන හිත දානකොට හුස්ම රැල්ල පේනවනම් හොඳයි. ඒක තමයි සම්මුති ක්‍රමයට සුද්ධ සමතට යන ක්‍රමය. නමුත් කරගෙන යනකොට මේ හැපෙන තැන ඩ්‍රොයින් පින් එකක් ගැහුවා වගේ ලස්සනට අමාරුට වැටෙනවා. සමහරුන් ඒකේ උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති ආදී ධාතු මනස්කාරය වැටෙන මේ පටන් ගන්නකොටම ප්‍රශ්නයක් නැහැ. තාම ඉන්නේ ආනාපානෙ තුල නම් එහෙමම යන්න කියනවා. හැබැයි මම මෙන්න මෙතනදී අනතුරුංගීමක් කරනවා. ආනාපානයේ හැපෙන තැන ඒ උණුසුම් සිසිල් ගැටි බලාගෙන යනකොට මුළු කයෙම දැනෙන්න පටන් ගන්නවා. ඒකෝට මුළු කය කියන්න දෙන්නද පුළුවන් තරම් මෙතන තියාගෙන ඉඳිල්ල නම් වටිනාකමක් තියෙනවා. පිට යන්න ගියොත් අර අරමුණ ඕනට වැඩිය ඒකාග්‍ර වීම දුර්වල වෙනවා. විලාලේ වෙන නිසා හුස්ම රැල්ලෙනවා. නැත්තම් ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය තුල නම් කොච්චර විස්තර හම්බුණා සතිය ගන්නවා කියලා කියන්න බෑ. නමුත් ශරීරේ පුරා විසිරී යන්න එහෙම ගියොත් පුළුවන් තරම් ගියාට කමක් නැහැ නැවත නැවතත් නාසයට යොමු කරන්නයි කියන එක නම් උපදේශයක් වශයෙන් මතක් කරගන්න. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය හොඳට සියුම් වී සිත සමාධි වූ විට සිතිවිලි පැමිණෙන විගසම ආවෝද වී විඥාකාරයා මායාකාරයා කියා සිතන විටම සිතුවිල්ල නැති වී තවත් ස්වල්ප වේලාවකින් වෙනත් සිතුවිල්ලක් වශයෙන් පැමිණේ. එයද එන විටම අවබෝධ කළ විට එයත් නොපෙනී යයි. ප්‍රශ්නය මෙසේ කිරීම නිවැරදිද? මේන් සිතෙහි තරහක් ඇතිවිය හැකිද? එසේ නැතිව යනේන සියල්ල මෙනෙහි කර ලෝභ ද්වේෂ වශයෙන් ඇනලයිස් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන දෙන්න මැනවි. ප්‍රශ්නේ ඇහිමේදී සංකර කරන තියෙන ප්‍රකාශය බොහොම ලස්සනයි. කරගෙන යනකොට හිතවිල්ලක් එනවා. ඒකට හිතේ මොන දීපු ගමන් ආනපන පැත්තකට දාලා හිතවිලි දාපම ඒක නැති වෙලා. නමුත් ලැජ්ජ නැහැ. ඒක ගිහිල්ලා වෙන පැත්තකින් ආයෙකට එන්නේ. ඒගාම තමයි වෙන පැත්තකින් එනවා. මේ විදිහට එතකොට එන්නේ වෙන මූණවලකින්. එතකොටත් දැනගන්නවා. මේකෙන් කරන්නේ අර හිතවිලි චේන් තෝට්ස් කියලා කියන්නේ එකින් එකට එකින් යන හිතවිලි මිටිය නැත්නම් ඉලපත වගේ තිබුණු කූරු මිටිය දැන් කූර කූර ගලවලා තියෙනවා. ඒක හිතවිලක් එනවා. ඒක ටැකල් කරනකොට මම යන්නම් කියලා යනවා. ඊළඟ අර පැත්තෙන් ආයෙකට. ඒකලෙන් එයා බලනකොට ඒත් යනවා. කැරකෙනවා. ඒ වගේ හිතවිලි මිටියම ආවනම් අපිට ඇනලයිස් කරනවා. දැන් එක එක තියෙන වෙන් වෙලා. එතකොට එකක එකක කඩන්න පුළුවන් ස්වරූපේ නැත්නම් කොටු කරන්න ස්වරූපේ වැඩි. ඒ නිසා දැන් අපිට දන්නවා ආනාපානෙ ඉඳ හිතවිලක් ආවනම් ඒකට මොන දුන්නා නැති වුණා ආනාපානෙ ගියා. ආයෙත් බලනොට මිනිහා ගිහිල්ලා නැහැ. ආපහු වෙවිලා. ඒත් කමන්නේ නැහැ. ඒකට හොඳ පරණ කවියක් තියෙනවා. ගමරාලත් එක වෙච්ච දෙල්ලමක් මේ ගමරාල මේ නේද නගුලියක් රහිනවලු. හැර එනකොට ගමම අයියා සූඩයියෝ දෙන්නේ බදිනවලු දවල්ට කන්න. සූඩයි කරවල කියන එක දන්නවද? සූමන් දන්නේ ලංකාවේ දෙන જાතියක්. ඉතින් එහෙම කරනකොට තම්බිකුඳලානි කෙනෙක් බඩු මිටි අරගෙන ගෙදෙට්ට එනවා වෙලාවේ. එන්නේ කෑමක් ලැබෙයි කියන බලාපොරොත්තු වෙයි. හැබැයි ගමරාල අන්තිම අර පරිමස්මෙන් අගිරි කරන්නේ කාටවත් කෑමක් දෙන්න කැමති නැහැ. ඉතින් අර මිනිස්සයා බිල ගාගෙන ඉඳගෙන ඉන්නව යන්නේ නැහැ. කඩුවකට ආව මනුස්සයා එක්ක තේ එකක් දෙයි, එක්ක බුලත් එකක් දෙයි, එක්ක කැම ටිකක් දෙයි කියලා. ගමම අයියා කරන්නේ කරෝලම බදිනවා. ඉවර කරන්නේ ඒ පැත්ත පෙරලනවා, මේ පැත්ත වෙනවා, ගින්දර දානවා කියලා ගින්දර අදිනවා. කොහොම කර කර ඉන්නවා ඉන්නවා ඊට පස්සේ අර මනුස්සයා මේ ගමයක් අර නගුලියන රැහැලා තියෙන්නේ. ඒක රැහැ රැහැ ඉන්නවා. ඒනොට තම්බිට තේරෙනවා වැඩේ ඇදෙනවයි කියලා. සම්බි කියන ඊට පස්සේ මේ ගමරාලේ නම් මං ගිහිල්ලෙන්නම් කියලා අවු වෙලා කියන්නේ රෑ වෙන ගැටින් මේ යන්නේ වෙලා ගිහිල්ලා තියෙන යන්නේ කියලා යනකොටම අර දෙන්නට සන්තෝෂයක් ඇති වෙන දැන් අපේ උත්සාහය හරියයි කියලා ගම මායියා කියනවා බැදපු මාළු නොබැඳපුසේ හොඳයි මෙමා කළ උපමා කියලා ගමරාලට කියනවා. ඒකට ගමරාල කියනවා ඇහැපු නගුල නැහැ හපුසේ හොඳයි මේ මාසල උපමා කියලා දෙන්න අර කරවල දැන කණ්ඩායම වල තම්බියා එනවා ගිය ගමනත් නොගියාසේ කලේ හොඳයි කියලා උපමා කියලා මෙහියත් වෙනවා ඒකෝර කරන්න දැන රූල දෙන්න කපලා දෙන්න ඌතර යන්නම් කියලා මගට යන්නේ ආයේ එන්න මොකද හිටියොත් මේ දෙන මේ වැඩේම කරගෙන ඉන්නවනේ හිතවිලි වල ඔන්න ඔහම එකක් තියෙනවා යන්නම් කියලා ගියාට යන්නේ නැහැ නමුත් අපි දන්නවා දැන් අපි චේන් තෝට් එකට අහු වෙලා නැහැ. අපිට සාමාන්‍ය හිතවිල්ල කොටු කොටු කරලා කඩන්න පුළුවන්. මොකද්ද කියන්නේ මේ ප්‍රොෆෙසර්ගේ පොතේ මොකද්ද දාලා තියෙනවා නමක් මේ රිඩියුස් කරන්න කියලා workable unit එකට අඩු කරන්න. මොකද්ද කියලා තියෙන පොතේ ලියලා තියෙන එකක් අක්කත් නැහැ. ප්‍රශ්නයක් එනකොට ඒක පුංචි පුංචි කැලිය වලට කඩන්නේ කියලා. කැඩුවට පස්සේ එක එකක් හැන්ඩල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අයිසොලේට් කරන්න ඕනේ. හිතවිලි කියන එක අන්තිම වංචනිකයි. ඒ කියන්නේ ඒකට මේ කිසිම සදාචාර පද්ධතියක් නැහැ. යන්නම් කිව්වට එනවා. ගිය ගමනක් නොගිය ආසේ හොඳයි මේ මා කළ උපමා කියගෙන එනවා. ඉතින් ආවට පස්සේ ගන්නේ යාර කමන්නේ මේ වැඩේත් අර වගේම සලකන එකයි තියෙන්නේ. ආයෙත් යන්නම් කියලා ආයෙත් එනවා. සද්දවලත් ඔය වැඩේ තියෙනවා. වේදනාවෙත් තියෙනවා. සමහරට වේදනාව බල බල ඉන්නකොට ඒ වේදනාව හරහා ගියාගේ තේරෙනවා. සතුටින් ආනාපාන යනකොට අන්න ආයෙත් සරයක් යනවා. හැබැයි ඒකකොට ජයග්‍රාහී හැඟීමෙන් තමයි අපි වේදනාව දිහා බලන්නේ. පරාජිත හැඟීමෙන් නෙවෙයි. ඒකකොට වේදනාවට බෑ අපි වට කරන්න. නමුත් ඒක මේ මේ නියුසන්ස් කරදරයක් විදිහට නැවත නැවත එන ගතිය තියෙනවා. ඉතින් ඒකකොට තමයි අර යෝගාවචරගේ හිත ආයුධ සම්න්නද්දයි. යෝගාවචරගේ හිත ලැහැස්ති. ඒකකොට හතුරයි චර බලයක් නැහැ. හැබැයි ඒක ලැජ්ජ නැතුව නැවත නැවත එන ගතිය ඒ කෙලෙස් වල ස්වභාවය ඒක තමයි. ඒක ප්‍රශ්නේ මොකද්ද මට මතක එසේ කිරීම නිවැරදිද? මේන් සිතෙහි තරහක් ඇති විය හැකිද? එසේ නැතිව යන්නේන සියල්ල සිතිවිල්ල මෙනෙහි කර ලෝභ ද්වේෂ වශයෙන් ඇනලයිස් කරන්න. ලෝභ දෝෂ වශයෙන් ඇනලයිස් කරන්න ගියොත් වෙන්නේ අපි concept දාගත්තා වෙනවා. එන එකේ සිතිවිල්ල හිතිවිල්ල වශයෙන් බලන්න ඉවර වෙච්ච ගමන් ආයෙ හිතිවිල්ලකට යන නිසා එක චිත්තක්ෂණ හරි ආනාපානට යනවා. එතකොට මේ ට්‍රෙන්ඩ් එක කැඩෙනවා. ගිහිල්ලා එනකොට ආයෙ හිතිවිල්ලම එන්න තියෙනවා. නැත්නම් වේදනාව වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට එන දෙයට මුණ දීමේ මේ මේ අපේ පසුබිමට විස්තර කරලා තිබුණ කොටස තමයි ඇත්ත. ඒක බොහොම සාර්ථකයි. ඒක හරි ක්‍රමයි කියලා තමයි කියන්නේ. ඒ වුණාට අර හිතවිලෝ තියෙන ලැජ්ජ නැති ගතිය, වේදනාව ලැජ්ජ නැති ගතිය අපි හිතන තරම් ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. ඒක බොහෝ රැලි මාලා නංගවමින් තමයි ටික ටික ටික ටික තුනී වෙන්න පටන් අරගන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී හුස්ම රැලි දෙකක් පමණ පැහැදිලිව දකින්න විට අනවශ්‍ය බාහිර සිතුවිලි රාශියක් පැමිණ තව සෑහෙන වේලාවකට නැවත හුස්මට ફોකස් කරන්න අමාරු වේ. මෙවැනි අවස්ථාවල භාවනාව නවතා වෙනත් කාර්යයකට යොමු වෙමු. දිගටම හුස්මටම ફોකස් කිරීමට පහසු වෙන ආකාරයට යම් උපදේශයක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබට සාමාන්‍ය සම්ප්‍රදායන කරන්න කියන්නේ ගණනා ක්‍රමය. ගණන් කිරීමේ ක්‍රමය. Taman දන්නවනම් මට ඉන්නේ හුඟක් වෙලාට සිටිවිලි කියන ප්‍රශ්නේ. ඒක ඉස්සලා හොඳට වෙන් කරලා අල්ලගන්නයි කියනවා. මට හිතවිලිද බහුල, සද්දද බහුල, වේදනාද බහුල කියලා යම් කිසි කෙනෙකුට පරීක්ෂාවෙන් අත්දකින් කියන්න පුළුවන් නම් මට සාමාන්‍යයෙන් හිතවිලිමයි කියන්නේ. හිතවිල්ලත් පිටතර අන්තර්ගතයක් නෑ, මෙසේජ් එකක් නෑ. හිතවිලි නම් හිතවිලි නැති ආනාපාන ගණන් කරන්න කියනවා. ආස්වාද ප්‍රසවාස එකයි, ආශ්වාස ප්‍රසවාස දෙකයි, ආශ්වාස ප්‍රසවාස තුනයි කියලා අටේ අටක් වගේ අදිෂ්ඨානයක් කරන ආටට යනවා ආපහු එකට එනවා. ආයත යනවා ආටහයකට එනවා. අන්නේම කරනකොට අර මේ හිත වැඩියෙන් එකට යෙදෙන්න නිසා අපි නැත්තම් කියනවා නම් හිත ඔකියුපයි කරන නිසා මේ වැඩකින් ඉතිලෙන් ඉඩාඩු. අර පොල්ලතු බානකොට පොල්ලතු කරත්තේ ගණන් කර කර බාන. පොල් ගණන් කරනකොට බාගනවා වගේ වැඩක්. නමුත් සමහර විතක මදින ඒ වගේ මේ කියන්නේ ගණන් කිරීමේ ක්‍රමය හරි නමුත් මේක තව මොකක්ද කියන්නේ බූස්ටර් ඩෝස් එකක් දෙන්න ඕන නම් ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න කියනවා. ඇතුල් වෙන වෙලාවේ ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා. පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා. ආයතනයක් ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා. පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා. එතකොට අර අතරක් නැහැ හිතිවිලි ඔටකින් ගන්න. හැබැයි ඒකෙන් සමාධියක් එන්නේ නැහැ. සමාධියේ බාධායි. නමුත් සතිය පැවැත්වීම ටිකක් ගන්න පුළුවන්. ඊට පස්සේ හිතවිලි එන්නේ නැහැ කියන නැත්නම් කිට්ටුවක නැහැ කියන විශ්වාසය ආවට පස්සේ ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා බාධා වැඩි නම් වාර ගන්න වැඩි කරනවා බාධා වෙන්නේ අඩු වෙනවනම් වාර ගන්න අඩු කරලා අඩු කරන්න අඩු කරන්න සමාධිය වැඩෙනවා වැඩි කරන්න වැඩි කරන්න කෙලින්ම හිතවිලි වලට විරුද්ධව රණ්ඩුව කරගෙන යන්න පුළුවන් ගතිය තියෙනවා මෙතෙන්දී ඒ නිසා නිකන් වාහනයක යනකොට කන්දක් අද්දනවනම් අඩු ගියරයකට දානවා පල්ලමක් බස්සනවනම් වැඩි ගියරයකට දානවා වගේ ඒ වාහනේ ලෝඩ් එකයි කන්දයි හැටියට ඒ පුද්ගලයා තේරුම් කරගන්න කොයි ගියර එකද යන්නේ කියලා අන්න ඒ වගේ හිතවිලි නම් ප්‍රශ්නේ ගණන් කිරීමේ ක්‍රමය තමයි අපිට සාමාන්‍ය තියෙන උපක්‍රම. ගරු ස්වාමින් වහන්සේ භාවනාව තුළදී අනේන්ද්‍රේ ප්‍රතිබද්ධ විඥාණය තත්වයටපත් වූ විට මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යයි මෙනෙහි කළ යුතුද එසේ නැත්නම් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද මොනවත්ක් නොකර පැය ගණන් සීසන් කරනවා මොනම දෙයක්වත් ඒක මේ Tamanda ආවනම් සද්ද නැති, වේදන නැති, හිතවිලි නැති, බාධන ආනාපානෙ තියනවද නැද්ද කියලා දන්නේ නැහැ. හොඳට තැම්පත් ගතියක් තියෙන. කියන්නේ පේන්න තියෙන කිසිම සංඥාවක් නැහැ. නමුත් හිත විතරක් තියෙනවා වගේ. ආනේතරේ ආවනම් මේ தত্ত্বය අවුල් කරන්න එපා කිසිම දෙයකින් සංකර කරන්න එපා එහෙම අදිස්ථාන කරන්න කියනවා මට මේක භාගයක් විතර ඉන්න පුළුවන් කියලා හිතනවනම් විනාඩි 40කට විතර අදිස්ථාන කරන්න වෙනවා. පොඩ්ඩක් වැඩිපුර දාන්න. එතන 40ක් ගෙන්න පුළුවන් නම් 45ක් 50කට අදිස්ථාන කරන්න කියනවා. මේ කියන්නේ ඔටෝ පයිලට් එකෙන් දානවා වගේ. එහෙමම යන්න ආරිනවා. ඔය යනකොට ඒක ඒ අදිස්ථානේ හරියට වැඩ කරා නම් ඒ අදිස්ථානදී ගැන කිසිම ක්‍රියාවක් කරන්නේ නැහැ. සමාජයට බාධා කරන්නේ එහෙම යනකොට ඔය නෑයි කිව්වට දැන් ආනාපානෙ තියෙනවයි කියලා ලාවට ආයෙ පේන්න ඉඩ තියෙනවා. ඒ පේන්න තියෙනවනම් ඔප්ෂන් දෙකක් එනවා. ඒ පේන ආනාපානයේ රිද්ම් එක පේනවා නම් ඒක අල්ලන්න හැපෙන තැන පේනවා නම් හැපෙන තැන අල්ලන්න නැත්නම් ආනාපාන දිගේම යනකොට අර කියපු සමාධි මට්ටමට ගැඹුරු මට්ටමකට බස්සනවා බස්සනකොට ආය නැති වෙලා යනවා මෙතන ඊපස්සේ කියන එහෙනම් ওই නැති වෙන දැන් ඔය කියන නැති වුණාට මේ යම් පැය භාගයක් විතර ඒකත් සත්‍ය එක නම් පැය භාගයයි අසත්‍ය එක නම් විනාඩි 5 10ක් අන්ද ආයෙත් පේනවා ආනාපාන ඒක දිගේ බස්සනකොට ඊට ගැඹුරු ලේයර් එකට යනවා ඒ නිසා මුලින්ම අපි කොම්ප්‍රොමයිස් කරන්නේ එච්චරම සමාධිමත් හිතකින් නෙමෙයි තැම්පත් හිතකින් නෙමෙයි නිසා එලාගේ ආනාපාන තිබුණාට අල්ලා ගන්න බැරි කම තියෙනවා. හොඳට ගැඹුරට යනකොට ඉසල නැහැ කියපක පේනවා. ආ එහෙමනම් ඊට පස්සේ ඒක දිගේ ගිහලා ඉපෙඩි ගැඹුරු මට්ටමට යනවා. ඒක නිකන් මෙහෙම බස්ස බස්ස බස්ස බස්ස යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා හිත සියුම් වෙන්න වෙන්න වෙන්න මේ නැහැ කියපු සංඥා තියෙන මට්ටම පේනවා. ඒ කියන්නේ සංවේදී භාවය ඉඳුරංගේ ප්‍රණීත භාවය කියන වචන අපි පාවිච්චි කරන්නේ ප්‍රණීත වෙන්න වෙන්න වෙන්න සංඥා වැටෙන්න පටන් ගන්නවා. හැබැයි ඒවා හැම දෙයක්ම දරා ගන්න බැරි බාධාකාරී නෙමෙයි. තියෙන බව දැනගන්න පුළුවන්. එන්නේ විදිහට යන්න ඕනේ පුළුවන් තරම් ගැඹුරට ගියාට පස්සේ තමයි එයින් එන කෙලසෙන ගතිය, පීඩා කරන ගතිය නැතුව ඒක නිකන් මේ සුද්ධ ධර්ම වශයෙන් අපි කියන්නේ ඔය වචන විග්‍රහ කරනකොට ධර්ම කියන වචනේ අපි පාවිච්චි කරන්නේ හොඳ දේවල් වලට. නමුත් සර්වඥාන් වහන්සේ එහෙම නැහැ. සර්වඥාන්සේ නීවරණ වලට ධර්ම කියලා පාවිච්චි කරන්නේ. ඒක නිසා මේ ධර්මානුපස්සනාවට යනකොට නීවරණ තියෙන බව දැන ගැනීමත් සංතං වා අජ්ජත්තං කාමච්ඡන්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝත්පජානති. තමන්ගේ సంతානේ මේලායි කාමච්ඡන්දේ තියෙනවනම් මගේ හිතේ කාමච්ඡන්දේ කියන්නේ ඇයි දැනගන්නකොට අපි දකින්නේ කාමච්ඡන්දේ ධර්මතාවයක් විදියට. ඒක මුලමඳාක දකිනවා. ඒ වගේ මේ ආනාපානය කියන අයේ උච්චාවච භාව දෙක නැති වුණාට ආනාපානයේ මුල් මූලික පැවැත්මක් යට තියෙනවා. ඒක නිකන් being just being. එහෙම නැත්නම් මේ ඉන්නවා. පණ නැట్లా නැහැ. කලන්ත වෙලා නැහැ. සිහි නැති වෙලා නැහැ කියන්නේ මොකද්ද මේ ඩේටම් ලයින් එකක් යනවා. ඒක ඉස්සෙල්ලා අහුවෙන්නේ බොහොම ගොරෝසු මට්ටමක්. ඒ මට්ටමේදී ආනාපාන නැහැ කියවට හොඳට බලනකොට පේන්නේ තියෙනවා. ඒකත් මට්ටමට බහඳ ආයෙත් බලනකොට නැහැ කියවට තවත් මට්ටම් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ගැඹුරුම මට්ටමට යන එක තමයි හිතට හුඟාක්ම සුවේලවන තැන, පස්සද්ධිය පහළ වෙන තැන, කාය සුවය, මානසික සුවය ගෙන දෙන තැන. ඒ නිසා පුළුවන් තරම් ගැඹුරටම ගිය තරමට ධර්ම ධර්මතාවයෙන් බලන්න පුළුවන් මගේ ධර්ම මගේ කය මගේ වමේ වේදනා දකුණේ වේදනා ඇඟේ වේදනා වගේ නැතුව වේදනා දිහා අනුන්ගේ හැඟීමක් වගේ අනුන්ගේ දෙයක් වගේ ලැබ් එකට ගිහිල්ලා පරිේශණයකට පරිේශණයක තියෙන අමුද්‍රව්‍ය අධ්‍යා බලන්න වගේ බලන්න පුළුවන්. ඒක නිසා ඒකදී ඔය ඥානාරාම සාංශ ඉන්නකොට මතක් කරපු දෙයක් තමයි මට කියපු දෙයක් තමයි කාගේ හරි කමටහනකට අහුම්කම් දෙනකොට කවුරුහරි ඇවිල්ලා ප්‍රශ්නයක් Tamanne කියනවා. උපදේශයක් බලාපොරොත්තු වෙනවා. නැත්නම් කමඨාන සුද්ධ කරනකොට Tamande යන්න පුළුවන් අන්තිම ගැඹුරු සමාධියට යන්නේ. ඉන්නකොට ඒ පුද්ගලයා ඉතින් අර තතන තතන කොහොම කොහම හරි මේ කියන්න හදන්නේ මේකයි කියන එක තේරෙන්න පටන් ගන්නවා. අපි මේකට හුමිට දෙන්න කියොත් අතරමැදි දාන්න කියොත් අර පුද්ගලයාගේ අර ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම බාධා වෙනවා. එතකොට මඟදී අර මේක අපි අවුල් කරාවිනවා. ඒ යන්න අරින්නවා. ඉතින් ඒක අමාරුයි. ඒ කියන්නේ මේ sannivedanayekදී එක පැත්තක් නිස්සද්ද වෙනකොට අනිත් පැත්ත කෝල වෙනවා සමහරලා. නිසා හෝමිට ජීම් කරනවා. නැසවත් හොඳම වැඩේ නම් පුළුවන් තරම් බස්සන්න කියලා. ඉතින් ඕක ඇත්තටම ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තිබිලා තියෙනවා 1939 දී කවුන්සලින් කරනකොට තමයි ළඟට කවුරු හරි ආවොත් ඒ පුද්ගලයාට හොඳට විවේක වෙන්න ඇරලා එයාට කතා කරන්න අරින්නේ කියලා. කොච්චර කතා කරනවද කියනවනම් එයාගේ මේ unconsciousness එක එළියට එන්න අරින්නේ කියලා. ඊට පස්සේ යා ඒක තව emphasize කරන්න කියලා දෙනවා අහන කෙනත් conscious mind එකෙන් අහන්න එපා unconscious එකටම යන්නේ කියලා. එතකොට unconsciousness එකෙන් අර unconscious එකට bridge වෙනවා කියලා. ඒක තමයි healing එක කියන්නේ. ඉතින් ඒක ඒ කාලේ හිටපු ගෝලිය තේරම් ප්‍රතික්ෂේප කරලා කියනවා කොහොමද unconscious එකෙන් අහන්නේ කියලා. බුදුජානනාථ කියලා තිබුණේ කන් ඇත්තේ බීරෙක් වගේ හිටපන් කියලා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඒ ලියපු ලියමන ගෝලෝ ටික තේරෙන ප්‍රතික්ෂේප කරලා. දැන් ඔය මාක්කෙප් ස්ටයින් අර ඒ පොත ලියනකොට එයා මේ පොයින්ට් එක අල්ලගෙන කියනවා මෙයාට ඩීප් ඉන්සයිට් එකක් තිබිලා තියෙනවා. නමුත් ඒ ළඟ ඉන්න කට්ටිය කියලා තියෙනවා අපි ඒ කියන දෙයට හුමිට දෙන්නේ නැත්නම් පත් උත්තර දෙන්නේ නැත්නම් ඇහිල්ලක් වෙන්නේ නැහැ කියලා. ඇත්තට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන නියම ඇහිල්ල සිද්ධ වෙන්නේ ඔබ අන්තිම අගියට යන්න පුළුවන් උපරිම සමාධියට ගියාම කියලා. ඒ නිසා ඇත්තටම මෙතන තියෙන මේ උණුසුම, සිසිලස, වේදනාව, කම්පන චංචල සේරම මෙසෙන්ජර්ස්ලා. අපිට මොකද්ද කියන්න එන්නේ? එනකම් මේ අනිත්‍යතාවය කියාපාන අනිත්‍යකාවේ මුර මුර ගාලා කියන්න එන ධාතු මනසිකාරයෙන් මෙසෙන්ජර්ස්ලා. අපි ඒකට අහුම්කම් දෙන්න ඕනේ හැකිතාක් නිස්සද්ද මනසකින්. හැකිතාක් නිශ්චල මනසකින්. හැකිතාක් සමාධි මනසකින්. හැකි සාක් සමත මේ තති මනසකින්. ඒ නිසා මේ එන මැසෙන්ජර් එන්නේ එන එකගේ පණිවිඩයට අතුරු කතා දාන්න එපා. ආපේකට ෆුල් දෙන්න අරින්න. ඒක නම අමාරුම දේ. අපි හිතනවා එතකොට එයාට සැලකුවේ නෑ වගේ. මොනවාර කියනකොට හුමිටි දුන්නේ නැත්තම් එයි හඳුන්නේ එයි හඳුන්නේ කියන්නේ ඉස්සර ඉන්නවනේ හාමුදුර කෙනෙක් බණ කියනකොට එයි හඳුන්නේ කියන්නේ ළඟනේ තියෙනවා. එහෙයියා කියලා කියන්නේ. මොකද එහෙම නැත්තම් මේ හාමුදුරුවෝ බණ කියනකොට කට්ටිය පුදී. ආයිබෝව කියන බලිය අරනකොට තොලුවෙන් වල බලිය අරනකොට ඉතින් මේ මේ මේ ඒ ඒ මනුස්සයා කරන්නේ අර බලි අපි ලං මේ ඒක මහසිදායෝ කියලා කියනවා ලංකාවේ බණ කියනකොට හොඳ පැත්තක් කියලා දෙන්නේ. කොයිම වෙලාවක හරි සභාවට මේ බණ නිසා ධර්මය නිසා භාවනා නිසා නිවන් සප ලැබේවා කිව්වොත් ඔක්කොම සාදු කියන එක ලංකාවේ හොඳ පුරුද්දක්. ඒක බුරුම රටේ නෑ. ඒ නිසා ඊයත්ෝ මේ කොතනක තැන හරි පරිච්ඡේදයක් ඉවර කරලා නිවන මතක් කුළු ගන්නකොටම සබාව ප්‍රතික්‍රියා කරනවායි කියලා සාදු සාදු කියලා. ඒ වගේ තමයි අර බලියේ ස්තෝත්‍ර ගාතාවක් ඉවර වෙනකොටම ඒ තේන සත්‍ය වජ්ජින සුවත්ති හෝතු කියන මේ සත්‍ය වචනේ බලේ සූපත් වේවා කියලා ආයිබෝවා කියනවා. ඒ වගේ තමයි බණ කියනකොට සාමාන්‍යයෙන් එහෙයි කියනවා. එහෙයි කියලා. ඉතින් අර දෙන්නේ කතා කරනකොට එක්කෙනෙක්ගේ ෆ්ලෝ එකට අනිත් එක්කන අතුරු කතා දැම්මොත් හරියට මේක කියන්න හම්බෙන්නේ නැහැ. අපේනේ ඩයග්නොසිස් එක හරියන්නේ නැහැ. මේක හැබැයි සමාජ මට්ටමේ කෙරෙන්නේ නැහැ. කරපුවම අනිත් එකන හිතන්නේ මේ ගණන් නොගෙන හිටියා වගේ කියලා. හැබැයි කොමියුනිකේෂන් එක යන්නේ එයාගේ අන්කොන්ෂස් එකයි මෙයාගේ අන්කොන්ෂස් එකයි. ඒ සඳහා අහුම්කම් දෙන්නට විතරයි කන්ට්‍රෝලින් පවර් එක තියෙන්නේ. අරයා ඉන්නේ ඉමෝෂන් එකේ, එයා ඉන්නේ මෙන්ටලි ඉම්බැලන්ස් සිටුේෂන් එකේ. අන්න ඒක එන්න ඇරියොත් කැතැසිස් කියලා කියන්නේ යාගේ තියෙන ඔක්කොම එළියට දාන්න ඇරියොත් පණිවිඩ දුන්නට පස්සේ ආ යන්නේ සතුට සිතින්. ඉතින් ඒක නිසා අපි ළඟට එන වේදනාවක් කම්පනියක් චංචලයක් ඕනම දෙයක් එන්නේ මෙසේජ් එකක් අරගෙන. මොකද්ද කියන්නේ මෙසේජ් එක? මම අනිත්‍යයි කියන්නේ. නායක සමනන්දේ මම බලන ඥානරාම ස්වාමීන් කියනවා මේ හතර මහා ධාතුන් මෙච්චර තමන්ගේ අනිත්‍ය භාවය මුරගාලා කියද්දී අහන්න ඉවසන්නේ නැහැනේ යෝගාවචරය. මගට එනකොට වේදනාව නැති කරන්න කතා කරනවා. රාගයක්, කාමයක්, ද්වේෂයක් ආවම මේක නොවියත්ත කියලා පිහන්න උත්සාහ කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ඒක වුණා හොඳයි නොවුණා කියලා ජජ් කරන්න හදනවා. ඒක නිසා වෙස්ටිගේ කියන්නේ evenly suspended attention එකකින් response එක බාර ගන්න. ඒ වගේම non judgmental non judgmental observation එකක් දෙන්නේ කියලා. ඒක තමයි විපස්සනා කියන්නේ. ඒක තමයි අමාරු දේ. ඒක නිකන් සාමාන්‍ය ලෝකයට පෙන්නේ පැසිවිටි එකක් විදියට. ප්‍රතික්ෂේප කිරීමක් විදියට. එතන තමයි depth එක කියන එක බුද්ධ දේශනාවේදී ඒ බුදුරජාන් වහන්සේගේ මේ චර්යා පද්ධතිය වෙන්නනවා යමක් හරිනම් බුදුරජාණන්ට රෙස්පොන්ඩ් කරන්නේ නිසද්ද භාවය. බුදුරජාණන් ළඟට ගිහලා යමක් කවුරු හරි ආරාධනා කරොත් ස්වාමීන් වහන්සේ අපි හිත දාහනෙට වළම්බනවයි කියලා ඒත් අපි උපහාස දාන කරන්නේ නිස්සද්ද වුණා නම් ඒක ගැන බාරගත්තා. රිමාක් තිබුණොත් විතරයි කතා කරන්නේ. අපි නේ අපේ රිමාක්ස් තිබුණා නැතත් කතා කරන එක තියෙනවා. ඒ හොලන්ඩොල මම ගියා ඔය ගිහි කාලේ ඔප්ෂන් රවුන්ඩ් එකට. ඔප්ෂන් රවුන්ඩ් එකේ තියෙන්නේ බඩුව ඉස්සරහින් තියෙනවා මල්පැල. පේන තියෙන ඔක්කොම බයස්ලා ඉස්සරහින් ඉන්නවා. මේ පැත්තේ දෙන්නේ කන්ට්‍රෝලින් යුනිට් එකේ ඉන්න කම්පියුටර් දිනුනා තිබුණේ නැහැ. මැද ඔර්ලෝසුවක් තියෙනවා. ඔර්ලෝසුවේ 12 ඉඳලා කට්ට වැටිගෙන යනවා. බිඩ් එක පටන් ගත්ත ගමන් ඔර්ලෝසුව වැඩ කරන්න පටන් ගන්නවා. කාට හරි ඕන තමන්ගේ ප්‍රයිස් එකට එනකොට ආම්මගේ බටන් එක තියෙනවා ප්‍රෙස් කරන්න ඕනේ. ප්‍රෙස් කරපුව ගමන් එයාට එයා නිසා ඔර්ලෝසුව හිටිනවා ඒක. ඊට පස්සේ ෆුල් ලෝඩ් එක ගත්තා නම් ඒ ජීල් එක ඉවරයි. ඊගා ජීල් එක ආපු ගමන් බඩ් වෙන්නවා. ඔර්ලෝසුවට 12ට ගත්තා. වැටිගෙන යනවා. කවුරු හරි ප්‍රෙස් කරේ නැත්තම් බිමට වැටෙනවා. අන්න වගේ අපේ සාමාන්‍යයෙන් වෛද්‍යදා කතාවල කවදාකවත් අපි මේ කියන දේ අහන්න විවේක නැහැ අතුරු කතා දාන්න. එහෙම නැත්නම් ජජ් කරන අතරමැදි ඒකෙන් තමයි කතාව කියලා ගන්න. ඉතින් ඒ නිසා මෙතෙන්දි ගන්න තියෙන්නේ මේ වේදනා සංඥා දෙක මතුවෙනකොට එයාට නිසින්ින්නේ මුලැමැදාක පෙන්නලා යන්න අරින්ද දෙන එකයි කියේ. වේදනාව කන මුලැමැදාක බලනවා. සද්ද ගතියක් ආවන මුලැමැදාක බලනවා. බුරුල් ගතියක් ආන මුලැමැදාක බලනකොට බලනකොට ඒ සම්පූර්ණ පණිවිඩය අපිට එනකොට වේදනාවව සද්දාවත් හිතවිල්ලාවත් මේකේ අනිවාර්යයෙන්ම ඇතිවීමක් පැවතීමක් සහ නැතිවීමක් වෙනවා. මේකේම පොදු ගතිය දකින්න පුළුවන් වෙන්නේ බොහෝ දිනක් ඇවිල්ලා රංගපාලය යන්න අරින්න ඔක්කොම රංගපාන්නේ එකමයි. ඇති වෙනවා උණුසුම ඇවිල්ලා රත් කරනවා යනවා. සිසිල තේනවා ඇති වෙනවා සීතල කරනවා යනවා. තද ගතියනවා තද කරනවා අරගෙන යනවා. අන්නේ විදිහට හැම කෙනාම නටනකොට shift එකක් සිද්ධ වෙනවා. පෞද්ගලික ලක්ෂණයේ ඉඳලා පොදු ලක්ෂණයට. ඒ කියන්නේ ස්වභාව ලක්ෂණ වල ඉඳලා සංස්කෘති ලක්ෂණයට මාරු වෙන එක. කොතනකදී හරි අපි ඉන්ටර්වියු කරොත් අපි අතරමං වුණොත් මේ සම්පූර්ණ රංගපෑම දැක්කේ නැත්නම් අපි ගන්න තීන්දුව කවදාහක්වත් යථා භූතේ දැකලා ගන්න තීන්දුවක් නෙවෙයි අතරමඟදී කඩලි කැඩීමක් නිසා ඒ නිසා බුරුම් භාෂාවෙන් කියන්නේ ඉවසන්නා නිවන් දකින්න. කවුරු හරි එනවනම් මේ සම්පූර්ණ මෙසේජ් එකට එන්න ඉඩ අරින්න. ඒක ලේසි නෑ. මොකද හේතුව අපි අර මම ආයනේ තර්ක මනස ඒ වගේම මේ මැනස් කියලා හිතන්නේ යා කියන දෙයට හුමිටි දෙන්න හදනවා. ඒක හවුගම මේක මේ කලරේෂන් එකට යනවා ඊට පස්සේ ඇත්තටම අපි කියන වචන මේ සම්පූර්ණ පූර්ණ අවබෝධයකින් කරන්නේ නෙවෙයි. භාගයට තැම්පිච්ච යාළ. එහෙ නැත්නම් අර විමලතකට කතා කරලා යා කියන්නේ අමුඹ කනවා කියන්නේ. ගෙඩිය ඉඳලා ඉවර වෙන්න ඉස්සලා කන්න හදනවා. එතකොට අමුඹ තමයි කන්නේ දත් ඉරි වැඩනවා. එහෙනම් ඒ ගෙඩිය සම්පූර්ණයෙන් ඉඳලා ගියා නම් හොඳ මිහිරි ඵලයක් වෙන්න පුළුවන් නිසා හැම ධර්මයකම හොඳ වේවා නරක වේවා රූප වේවා අරූප වේවා මූල කර්මස්ථානේ වේවා බාහිර වේවා හැම එකෙම එකම මෙසේජ් එකක් තියෙනවා. ඒ සෑම දෙයක්ම ඇවිල්ලා තමන්ගේ ගතිය පාලා නැති වෙනවා. ඇතිවීමේදී සහ නැතිවීමේදී කියල්ලම සමානයි. මැද පිටකොන්දේදී විතරයි ඉන්ට්‍රින්සික් කැරක්ටර් එක පෙන්වන්නේ. පර්සනල් කැරක්ටර් එක පෙන්වන්නේ. ස්වභාව ලක්ෂණය පෙන්වන්නේ. අත්‍යන්ත ලක්ෂණය. ඒක ඇල්ලුවොත් අපි සෙක්ටේරියනිසම් වලට වැටෙනවා. මුලමඳාග කියන තුනම වුණොත් සියල්ලම සමගතිය දකින්න. එතකොට අපි බෙදා ගන්න වාද වේද නැහැ. අපිට අර අවශ්‍ය කරලා තියෙන්නේ ඒකදී තේරවාදී හඳුනාගෙන තියෙනවා මෙන්න මෙහෙම එකක් එක සමාල්ලාට ඇත්ත වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඇතිවීම පැවතීම නැතිවීම කියන චිත්තක්ෂණ කවියට අපි ගත්තොත් ඔය මෑතකදීව කඩාගත්තු ඒ ක්ෂණ භංගුරත්වය නුපුහුණු මනස දකින්නේ මැද විතරයි ගොරෝසු දන විතරයි මුල දකින්නෙත් නෑ අග දකින්නෙත් නෑ පුහුණු කරන්න කරන්න කරන්න මැදයි මුලයි දෙක දැකීමේ හැකියාව මතුවෙනවා කියන්නේ තවත් පුහුණු කරනකොට මැදයි මුලයි අගයි කියන තුනම දකින්න පුළුවන් தත්ත්වය කියනවා. මෙන්න මේ තුන තමයි මැද විතරක් දකින්න එක නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා. මැදයි මුලයි දකින්න එක පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියනවා. මුලයි මැදයි අගයි තුනම ඉස්සල්ලාම දකින්න අවස්ථාව සම්මසන ඥාන කියනවා. මේ තමයි අපි විපස්සනාට පුරුදු කරන්නේ. එතෙන්ද යනකම් මේ පුද්ගලයා ගත්ත මේ සතිය සමාධියත් අඛණ්ඩව ගෙනිච්ච නැත්නම් හිත විපස්සනාට වැටෙන්නේ නැහැ. ඇත්තට මේ ටික ෆිසික්ස්. මේක නිකන් සාමාන්‍යයෙන් සුද්ධ භෞතික විද්‍යාවක් තියෙන. ඒක ඒක කෙරෙන්නේ මේ ඇති කරගත්ත සමත පදනමක. ඒ සමත සමාධිය සමත වෙන්න පුළුවන් විපස්සනා වෙන්න පුළුවන්. ඒ නිසා යමක් දැක්කනම් ඒ දැකපු දෙයම නැවතින්න ඇරලා ඒ දැක්ක චිත්තක්ෂණයට දැක මට්ටමන චිත්තක්ෂණයට කලින් ඒක දකින්න එක. ඒක තමයි අප්‍රමාදය කියන්නේ සතිය කියන්නේ. තව සැරයක් බලනකොට ඒක තවත් ඊට එන්න කලින් දැක ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේක ඉතාම තදින් පාවිච්චි කරනවා වෛද්‍ය විද්‍යාවේදී රෝගයක් අල්ලනකොට රෝග ලක්ෂණ හොඳට මතුවෙච්ච වෙලාවේදී රෝගියා පරීක්ෂා කරලා එනේන රෝගීන්ගේ එච්චර උග්‍ර නොවිච්ච රෝග ලක්ෂණ දකින්න එක දකින්නකොට වෛද්‍යවරට සෑහෙන ඉතිහාසයක් හොයාගන්න පුළුවන් වෙනවා තවත් වෙනකොට ඉච්ඡරවත් රෝග ලක්ෂණ මතුවෙච්ච නැති කියන දකින්න දකින්න රෝගයේ සුව කිරීමේ හැකියාව වැඩි වෙනවා පුංචි හේතකින් සුව කරන්න පුළුවන් වෙනවා. එතකොට තමයි මේ විස බීජේ ලයිෆ් සයිකල් එක අල්ලන්න පුළුවන්. එතකොට ප්‍රෙඩික් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි අන්තිම දකින්න නිසා තේරවාද ක්‍රම විශේෂම අටුවා සාහිත්‍යයේදී අපි සංසිද්ධියක දකින්නේ මැද විතරයි. ඒ සංසිද්ධියම දහස්වර බැලුවොත් මුලයි මැදයි දැකීමේ හැකියාව හම්බ වෙනවා. ඒත් නතර වෙලා නැවත නැවතත් භාවිත බහුලීගත කරොත් මුලයි මැදයි අග තුනම දැක්කොත් ඒක ගෙනියනවා ඊගාවට ඕනම දෙයක මුලයි මැදයි අගයි කියලා තුනක් තියෙන බව දැනගත්ත ගමන්ම දේවල් අතර තියෙන choice එක choose කරන ගතිය. බෙදන ගතිය. අරකට මේකට preference දෙන ගතිය නැති වෙලා යනවා කියන්නේ. ඒක තමයි මේ මුලමැදාග තුන දකින්න මට්ටමට එනේන වස්තුවක හොඳ නරක ඕන දෙයක මුලමැදාග දැක්කම ඒ දේවල් පිළිබඳව මැද විතරක් දැකලා කරන විනිශ්චයකට වැඩිය බොහෝම යාදෙන විනිශ්චයක් කරන්න පුළුවන් කියලා කියනවා. එින්නම් පුළුවන් තරම් නැවතිල්ලේ සිද්ධියට උත්තර දෙන්න ඉස්සෙල්ලා සිද්ධිය අවබෝධ කරගන්න කියනවා. නැත්නම් ගාණක් හදන්න ඉස්සෙල්ලා ගාණ හොඳට කියවන්නේ කියන. හොඳට කියවලා කියවලා කියවලා ගාණ තේරුම් ගත්තොත් එහෙනම් හරි ලේසි උත්තර දෙන්න. ඒ නිසා ගාණ දැක්කම කලබල වෙන්නේ නැතුව කියෝපේක නැවත කියවන්න. මේක සාමාන්‍යයෙන් ඔය අපිට ජීවිතේ පළවෙනි වතාවට බරපතල ප්‍රශ්නයක් ආවම අපේ ඔළුවට වැදිච්චාම ඒක ඉතින් අර කැරක් කැරේ කැරකයි ඉන්න බං. ඉතින් ඒකට තර්ක මනසෙන් කියනවා මේකට මෙහෙම කෙරුවොත් හොඳයි මෙහෙම කරුවොත් එයා විකල්ප දෙකක් තුනක් තියෙනවා. ඒ වුණත් ඒක ඉතින් දන්නවා මේක අන්තිම උත්තර නෙමෙයි කියලා. මොකට රෑ හිණිමතෝ කල්පනා කරන්නේ. උදේ වෙනකොට යම් කිසි මට්ටමකට ඕකෙට උත්තරය ඇවිල්ලා තියෙනවා. ඒත් නරකයි යන්නේ. ඊට පස්සේ අනිත් දවසේ දැන් සිද්ධියේ නෑ බැක්ලාෂ් එක තියෙන ඉතින් හිතේ කරකවෙනවා. එතකොට ඉතින් බොහෝ සිද්ධි නිසා මේක ටිකක් අනිත් දේවල් අතර දෙයක් බාටපත් වෙනවා. නමුත් රිදෙන එකක් නම් ඒත් රැඩ මේක වැඩ කරනවා. පහුවෙන්ද උදේ වෙනකොට ඊට වැඩිය හොඳ ප්‍රෙසිපිටේට් වෙච්ච උත්තරයක් කරනවා. නේ රාත්‍රී දෙක තුනක් ගියාට පස්සේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. නමුත් උඟ දෙනෙක් නැත්නම් අපි අපි ආශය කරන කට්ටිය කියනවා එච්චර බලබලා ඉන්න බෑ දැන් උත්තරේ වනේ. අන්නේ තක්කමුක්කේ තමයි ඉතින් කොරස් කටේ වත් අදලා ගන්න බැරි අවුලකට ඇති වෙන්නේ. භාවනාවේදී ඉස්සල්ලා මේක දැක්කට පස්සේ ඒක සාක්ෂාත්කරණය කරන්න සිද්ධි ලක්ෂ ගණනක් යන්න ආරින්න. යනකොට යනකොට තමයි සිද්ධියක මුලැමැදාක දැක්කයි කියලා කියන්නේ කියන්නේ සෑහෙන සිද්ධිය අපි වශී කරගත්තයි කියලා අපි ඒක මාස්ටර් කරයි කියලා. ඒක නිසා සිද්ධි ගාන අඩු කරලා හැම සිද්ධියම මුලැමැදාක දකින මට්ටමට යන්න නැවතිල වැඩකරනද හැමදාම නියපොත්තෙන් කඩන්න පුළුවන් හරිය තියෙද්දි පොරවට කපන තරමට යනකම් ලොකු වෙන්න දෙන්න එපා. ඊට වැඩි පොඩ්ඩකට කලින් අල්ලන්න. අල්ලනකොට නිප්පද්ද බඩ ලප්ටි ලාම කඩන්න පුළුවන් තත්ත්වයකට යනවා. මේ ප්‍රශ්නට අදාළ නෙමෙයි ටිකක් දුර දිග ගියා මේ කතාව. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් මට සමාධිය ලැබේ. එවිට ධානවලට ඉබේම යනවාද නැතිනම් දැනගෙන යවනවාද යනු පහදා දෙනු මැනවි. ඉබේ හෝ උමනාවෙන් හෝ යන හැටිද පහදා දෙනමෙන් ඉල්ලා ඉල්ලා සිටිනවා. ඒකට සාමාන්‍යයෙන් අර මට මතකයි මම ඒ ලොකු සාංශිකේ ආනාපාන සති නෑ පළවෙනි පොතේ. ආනාපාන සති පළවෙනි පොතේම නෑ දෙවෙනි පොතේ. දෙවෙනි පොතේ ඉච්චරම මේ පිරිසකට දුන්නේ නෑ මොකද පළවෙනි පොතේ තමයි තියෙන්නේ මූලික උපදේශ ටික දෙවෙනි පොතේ පෙන්ලා දීලා තියෙනවා මේ උපචාර සමාධිය ඉඳලා හිත අර්පණ සමාධියට වැටෙන හැටි පිළිබඳව අවශ්‍ය කරන මේ theory knowledge එක. පොත්පත් වල. ඇත්තට ඒක බුද්ධ වචනේ මොන කිසිම තැනක නැහැ. සමහරට අටුවාවක හෝ ටීකාවක තමයි සඳහන් වෙන්නේ. මේක සඳහන් වෙන්නේ පටිසම්භිදා මාර්ග අටුවාවේ පටිසම්භිදා මාර්ගයේ සාමාන්‍යයෙන් හිතන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ දේශනා කියලා. ඒකේ සඳහන් කරලා තියෙනවා ආනාපාන සති භාවනා කරනකොට සමතෙන් ගෙනියන්නේ ගහක් පැත්ත වැටලා තියෙන ගහක් හරස් කීතෙන් කපන උපමාවක් දෙන්නේ. ඊළඟ සාරිපුත්‍ර ස්වාමීන් කියනවා සමත වශයෙන් ආනාපානෙ බලනවා කියලා කියන්නේ හරස් කීත විතරයි බලන්න ඕනේ. එච්චරයි. ගහදියා බලන්නත් එපා, කපන මිනිහ දිහා බලන්නත් එපා, රත් වෙන කම්පන චංචල මොකක්වත් බලන්න එපා. කීයට දිහා බලන්න. ඒකන හොඳටම විශ්වාසයි මෙතන ස්ට්‍රයික් එලිමන්ට් බලන්න කියලා. කියන්නේ නැත්නම් ආරම්භනේ බලන්න. එහෙන් බලහන බලහන බලහන යනකොට මේ අරමුණට කීයට එහාට මෙහාට අනේක අපි බලහන ඉන්නා වගේ හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇස් දෙක වහගෙන බලහිනකොට අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ශබ්ද වලින් වේදනා වලින් හිතවිලි වලින් දුරස් වෙන්න වෙන්න අරමුණයි හිතයි අතර බාධක ධර්ම නැති වෙනවා. මේව මූණට මූණ දැම්ම වගේ හිටිනවා. ඒ කියන්නේ අපි කණ්ණාඩියකින් බලනවනම් කණ්ණාඩියේ දැල්ල බැඳලා නැහැ පිසිදුයි. අතරමැද දුමක් නැහැ. හොඳට කණ්ණාඩියෙන් පේනවා. එතකොට අපිට හොඳක් ලාපයක් හරි කුරුලාවක් හරි තියෙනවනම් හොඳට ලං කරලා බලන්න බලන්න බලන්න ඒ බලන වස්තුව පිරිසිදු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අරමුණ හිතයි අතර ඊට අඩු වෙනකොට අඩු වෙනකොට ඒ රූප ධර්ම හුස්ම යහට මෙහාට යන එකයි මෙනෙහි කරන හිතයි දෙක එකම කම්පන වේගෙට එන්න ඕන. ඒ දෙක අතර හිත පිට අරීමේ දුවදුවා සමතයෙන් සමාධිගත නොවි අවශ්‍ය කරන අප්‍රමාදේ ප්‍රමාද නැති ගතියත් එක්ක හරියට පැරලල් යන්න පටන් ගත්තාම ඒකට හරියට ආරමුණේ හිත අලවලා තිබ්බා වගේ මතු වෙනකොටම දැක් ගන්න පුළුවන් නැති වෙනකොටම දැක් ගන්න පුළුවන් හිස්තන දැක් ගන්න පුළුවන් ප්‍රසවාසය දැක් ගන්න පුළුවන් අන්න මේ මේ යනකොට මේ දෙක අතර ඉඩ අඩු වෙනවා. උත්සන්න වෙනවා. ආසන්න වෙනකොට එක දැනකදී ඒ අරමුණේ චුම්බක ශේෂ්ත්‍රයට හිත ලඟුණා වගේ කාන්ද මැද ගන්නවා වගේ ගතියකට එනවා. එතන ආරම්මනේ චිත්තං විවට්ටති උපේක්ඛා සන්තාති කියලා කියනවා. දැන් අරමුණ කොච්චර ලඟුණාද කියලා කියනවනම් ඕනම දෙයක් ඕනට ලං කරලා බැලුවොත් ඒකේ ලකුණු දැනගන්න බැරි වෙනවා. ඒකේ ආනපනේ අඳුරන්න බැරි වෙනවා. ආස්වාසයේද ප්‍රස්වාසයේද කියලා නමුත් හුස්මේ ඉන්න බව දන්නවා. ආන්නේ ලංකර ලංකරන යනකොට ඒක වෙලාවක අරමුණ නොපෙනුනාට කමක් නැහැ. මගේ සතිය තියෙනවා. මම දිගටම ඉදිරිය බලනවා කියන්නේ ඒ ගත්ත විදිහට ලංකර කර යනකොට සමල්දී හර්ගිය බවට ලකුණක් වශයෙන් ආලෝක සංඥා වෙන්න පටන් අර ගන්නවා බොහෝ කෙනෙකුට. නමුත් ඒක මෙහෙමමයි කියලා විදිය යුතුමයි කියලා දෙයක් නැහැ. ඔකම සැහැල්ලු ගති පහළ වෙනවා. මේ වැඩේට යාදෙන ගති පහළ වෙනවා. පහළ වේගන ඒ ආලෝකයේ තීව්‍ර වේගන වේගන එන්නේ එන්නේ එන්නේ ඒ ආලෝකයේ තියෙන නිකාන්තිය කියලා එකක් සඳහන් කරලා දුනවා. ඒ කියන්නේ කාන්තිමත් ගතියක්, කාන්දා ශක්තියක් එනවා. එතකොට දැන් අර ආනාපානේ අරමුණ කෙමෙන් කෙමෙන් කෙමෙන් කෙමෙන් ගෙවි ගෙවි යනවා. ආලෝක සංඥා කෙමෙන් කෙමෙන් තීව්‍ර වෙනවා. තීව්‍ර වෙනකොට හිතට සැකයක්මතු වෙනවා. ආලෝකය දිහා බැලුවොත් මේක නැති වෙනවා, මේක බැලුවොත් ආලෝකය නැති වෙනවා. එතෙන් යනකම්ම ගුරුවරයා කියන්නේ ආලෝකය දිහා බලන්න එපා අරමුණ බලහන යන් කියලා. නමුත් ඒක ඒ තරම්ම දුර්වල වෙන වෙලාවක මේක මේ තරම්ම ප්‍රකට වෙන වෙලාවක ඒක පාරට හිත මේ කියන්නේ ඒක ඇදලා ගන්නවා ආලෝකය. ආරම්භනේ චිත්තං විවට්ඨති අරමුණෙන් හිත පණිනවා. උපේක්ඛා සංතාපි හිත වෙන දෙයක් වෙන්න ගන්නවා. එතකොට වැටෙන්නේ එතකොට හොඳටම ප්‍රකට වෙලා තිබිච්ච මේ ආලෝක සංඥාව. නැත්නම් ප්‍රතිභාග නිමිත්තට එතෙන්දී යෝගාවචරයට තීරණය කිරීමේ අයිතිය දෙන්නේත් නැහැ. ඒක තමයි සෞඛ්‍ය සම්බන්ධ ක්‍රමයට පණිවිඩ වතාවක අර්පණාවට වැටෙනවා කියලා කියන්නේ gediyak ඉදිලා ඉදිලා ඉදිලා පුංචි හුලඟකට නැට්ටෙන් ගලවලා වැටෙනවා. ඔය අදිෂ්ඨාන කරලා හෝ ඒකට යවන්න හදනවයි කියලා කියන්නේ ඉදි හොඳට තට්ටු කරලා බලලා පැහිලා තියෙනවා නම් ගෙනල්ලා දුම් ගහලා ඉදවන වැඩි. දැන් හොඳට ගහේ කිරි වැදලා තියෙනවා නම් දුම් ගැහුවත් ඉදිලා ගන්න පුළුවන්. නමුත් ගහේ දුන විතර රසයි. ගහේදී හොඳයි නියම රසය නමුත් ගහේ ඉදෙන දවසට එක දෙක ගන්න. දුම් ගැහුවොත් මාකට් එකට දාන්න පුළුවන් තොගේ පිටින්. ඒකයි එතන ප්‍රශ්නේ. ඒක නිසා කියනවා පළවෙනි වතාවට ධානයට යනකොට තන්නේ කර ගහේ ඉදෙන්න අරින්නේ. ඒකෝර තමයි දන්නවා මෙන්න මේක තමයි මාර්ග ලකුණ. හැබැයි බොහෝම හිමීට නිකන් කෝල වෙවි, කෝඩු වෙවි හැම දෙයකටම ඉඩ අරගෙන යන්නේ. ඊට පස්සේ තමයි දන්නවනම් ගිය ගමන සෞඛ්‍ය සම්පන්නයි. මම මේ මනසෙන් ගිය ගමනක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රායෝගිකව ගියයි කියලා ඊට පස්සේ නම් අර ආලෝකයේ යම් මට්ටමකට දියුණුවාට පස්සේ දන්නවනම් සත්‍ය සමාධිය සෞඛ්‍ය සම්පන්නයි කියලා අදිස්ථානයක් කරන්න පුළුවන් මගේ හිත මේ ආලෝකයට සමාදීවා කියලා. ඒ කියන්නේ එතකොට 99%ක්ම ඉදෙනකන් ඉන්නේ නැතුව මඟට යනකොට අදිස්ථාන කරනවා. මම මේ දෙක තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඉතින් යනවද මේ උවමනාවෙන් යනවද? එහෙම නැත්නම් ඉබේ යන්න ආරිනවාද කියලා. ඉබේ යන්න ආරින එක තමයි මේ පළවෙනි වතාවට කරන්න කියලා කියන්නේ. එතකොට අපිට මේක හිතෙන් ගත්ත විකාරයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ බව තේරුම් ගන්න පුළුවන්. පහුවෙන්දා ඒක සාහිතිකයේ මතින් යන්න පුළුවන්. ඒක සාමාන්‍ය කියන ඕනම අපි වැදගත්ෙක්, ගුණවතෙක්, එහෙම නැත්නම් අපි ආසාවෙන් බලා හිටපු කෙනෙක් හමු වෙන්න උත්සාහ කරනකොට මුණ ගැස ගන්න ඕනනකොට පළවෙනි දවසේ හැම දේවල්ම පුංචි දෙයක් බලපාන. කොහොම කරේ ඉස්ලාම දාසේ කියලා යාළු වුණාට පස්සේ දෙවෙනි දවසේ අපිට අපොයින්ට්මන්ට් එකක් ගන්න හෝ යනකොට තියෙන සබකොල ගතිය අඩු වෙනවා. කොල ගතිය අඩු වෙනවා ඊට පස්සේ කියලා යන්න පුළුවන් ගතියක් වෙනවා. පහු වෙනකොට පහු වෙනකොට ඒක ලේසි වෙනවා. ඉතින් පළවෙනි දවසේ කරන්න තියෙන ඔක්කොම මේ පහසුකම් දීලා ස්වභාවික වෙන්න හදන කියන එක තමයි කියන්නේ. ඉතින් මේ මෑත කාලේ මම දැක්කා මේකේ මේ ඔය කියන අදිස්ථාන කරලා යන්න පුළුවන් ගතිය ඕවර් යූස් කරනවා. ඊට පස්සේ අවුලකට යනවා සාමාන්‍ය පුංචි ආලෝකයක් ආපු ගමන් මම මේ ඇත්තට මේ කවුරුත් විශ්ලේෂණය කරන්න හදනව නෙවෙයි මේකේ තියෙන මේ රිපකෂන්ස් එහෙම නැත්නම් බොරු වල අල්ලලා දෙන්න හදනේ ආලෝකයක් එනවයි කියලා කියන්නේ මම දන්නවා ඇත්තටම වටින දෙයක් බව. ඒ කියන්නේ පැහැදිලිවම නීවරණ නැතුව දැන් අරමුණ මුණට මුණ දාලා. නමුත් ඒ ආලෝකයේ සම්පූර්ණ මෝරලා නැහැ. විද්‍ය සම්පූර්ණ මෝරලා නැහැ. නමුත් අදිස්ථාන කළොත් ඒ අදිස්ථාන ශක්තිය නිසා ලාවට පේන අරමුණ අමතක කරලා ආස්වාද පස්සේ අමතක කරලා ආලෝකයට හිත වදිනවා. වදිනකොට ඇත්තටම මොකද්ද ඉමෝෂනලි කිමිකලි මොකද්ද වෙනවා. ඒකට මේ පුද්ගලයා අත්දකින්න ඇත්තටම අත්දකින්නවා ඒකට යනවා වගේ. නමුත් අර ස්වභාවයෙන් ගියා විතර තමයි මේකේ අයිතිවාසිකම බුද්ධිය නැති වෙනවා. ටික කාලයක් ගිහිල්ලා අදිස්ථාන කරනකොට යනවා ගියාට පස්සේ විතරක පහළ වෙනවා. නීවරණ පහළ වෙනවා. එතකොට සැක පහළින් ඇත්තටම මම ධානයකදී ඉන්නේ ධානයක ඉන්නවනම් කොහොමද මේ නීවරණ පහළ වෙන්නේ කියලා එන සැකය අර උගන්නපු ගුරුරකෙත් වෙනවා ක්‍රමයේ ගැනත් වෙනවා සාසනය ගැනත් වෙනවා ඒ ගියේ වැරදි පාරේ හින්දා ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ උන්වහන්සේ කිව්වා අන්තිමටම සමාධියේ අන්තිමටම යනකම් ජීවුන කෙරුවට පස්සේ තමයි එවැනි සමාධියකින් අදිෂ්ඨානයක් කරෝ 100 100ක් හරියන්නේ භාගයට දිනු වෙච්ච සමාධියමත් අදිෂ්ඨානය හරියනවා. නමුත් ඒක හරියට එල්ලෙට යන්නේ නැහැ. ඒ ගුරුම පඬිස්සන් සෝගන්නනෝට කියනවා අපි අග්ගලා හරි අලුවව හොදන්න පිටි බැදලා කුඩු කරලා ගන්න. පිටි බැදලා කුඩු කරගත්තාම ඒ පිටුගුලියක් අතට අරගෙන පිටි යනවා. අමු බැදව පිටි. ඒ ළඟ ඉන්න කෙනාට ගැහුවට ඒක යන්නේ නැහැ එච්චර. අතරමඟ වැටෙනවා. මොකද අතරමැදි හුලඟ හරහා යන්න පුංචි අංශු වලට බෑ. නමුත් ඒක පැණි ටිකක් දාලා හොඳට ගොලි කරලා පිටු කරලා පිටු කරලා පිටු කරලා අග්ගලයක් කරලා ගැහුවොත් එල්ලෙට යන ගතිය වැඩි. ඒ වගේ මේ චෛසික ධර්ම ටික ඔක්කොම සමතේකටපත් වෙලා තියෙනවනම් ඒක අග්ගල ගෙඩියක් ආයි. විසිරිච්ච හිත බැඳු පිටි ටිකක් ආයි. ඒක ෂූට් කරන්න බෑ. ඒක එල්ල කරන්න බෑ. ඒ අතරමැද ඕනේ තත්ත්වෙකදී 130ක් පිටු වෙලා තියෙනවනම් 130ක් ගිහලා හැල්ලෙයි. ඒක 60ක් පිටු කරලා තියෙනවා නම් 60ක් ගිහලා හැලියයි. ඒක 90ක් පිටු කරලා තියෙනවා 90ක් ගිහලා හැලිලියයි. මෙන්න මේක මාස්ටර් කරනකොට හරි අමාරුයි මේකේ ග්‍රේඩේෂන් එක. ඒ කියන්නේ මේකේ තියෙන ස්ටේට් එක අල්ලන්න. ඒ නිසා පළවෙනි වතාවට කියනවා තියරිටිකල් මැක්සිමම් ගන්න කියලා. ගන්න මේපා chance එකක් 100ට 100ක්ම ගිහිලා ඒක විසින්ම නැට්ටෙන්ම ගැලවිලා වැටෙනකම්. එදියේ ඉදිරිය වැටෙනකම්ම ඉන්න. ඊට පස්සේ මාස්ටර් කරන්න කියනවා. ඊට 90ක් විතර පැනනට පස්සේ නම් අධිෂ්ඨාන ශක්තිය වැඩ කරනවා. මේක කියද්දී අපේ නානරාම ස්වාමීන් වහන්සේ මතක් කරනවා වැඩක් කරගෙන යනකොට ඕනම ශිල්පක බොහෝ කල් යනකොට යාට වෙටරන්ස් එකක් වෙනවා. ඒ ශිල්පයේ මේ සුකනම්මේ බවක් එනවා. ඕන විදිහකට වැඩ කරන්න පුළුවන් ගතියක් එනවා. ඒ ඊට පස්සේ ඒ පුත්ලාට පූර්වක්‍ෘති අහම්බන මොකුත් උනා ඒකට කෙලින්ම යන්න පුළුවන් ගතියක් එනවා. අන්න ඒක විස්තර කරනකොට කියනවා මහා බෝසතාණන් වහන්සේ නම නිවන් නොදකින්න අධිෂ්ඨාන කළා. මේ ජීවිතේ මට සෝවන් වෙන්න එපා. මට ඕන කරලා තියෙන්නේ පාරමිතා පුරන්නයි කියලා ඒ ගන්න ගැම්ම නිකන් හරි අමුතු මෙව එකක්. ඒ කියන්නේ දැන් මේ ජීවිතේ නිවන් ලබන්න හදනවා කියලා කියන්නේ යම් ආකාරයක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා කියන එක. මහ බෝසතාණන් වහන්සේ අදිස්ථාන කරනවා නොලැබෙන්න. නොලැබෙන්න අදිස්ථාන කළා උප්පරීම පාරමිතා කුසල් කරනවා කියලා කියන්නේ තමයි කොච්චර නින්දාවක් ආවත් කවුරුත් වෛරක් කරන්නේ කුසල් කරගන්න. කවුරු කාගෙන් තමන් ගන්න හොරකම් කරන්න ආවත් ඒක දන් දෙන්න පුළුවන් හැකියාව බලන්න. කවුරු Tamanට හිංස කරත් හිංස නොකර ඉන්න පුළුවන් මට බලනකොට මේ අදිෂ්ඨාන ශක්තියක් හැදෙනවා ඒක කවදාවත් වැඩ ගන්න නෑ අරගෙන අරගෙන අරගෙන ගියාට පස්සේ කොච්චර දුරට ඒක වැඩෙනවද කියලා කියනවනම් එවැනි අදිෂ්ඨානයක් සහිත වූ මහබෝසතාණන් වහන්සේ නමක් උවමනාවකට තමන්ගේ ශක්තිය පෙන්වන්න ඕන නම් මහ පොළොවට අත දීලා අදිෂ්ඨාන කරොත් පොළොව හොල්ලන්න පුළුවන් ශක්තියක් එනවායි කියලා කියනවා. මේක හෙල්ලුම් කරනවායි කිය. මේක තමයි කියනවා ඒ සර්වචනංශේ බුදු වෙන ඉස්සර දාසේ මාරය ඇවිල්ලා බලපෑම් කරනවානේ. මෙතනින් කොම් කියලා වෙලා අන්තිමට හැම පැත්තෙම චෝදනා කරනවා. ඒක නිසා දන්නා මලඟ වැරද්දක් නැහැ කරබයින්. ඊට පස්සේ මාරය ඇවිල්ලා කියනවා ඔය පොළවට අධිපති මම. ඔතන ඉන්න බෑ. ඔය පොළවේ ඉන්න අයිතියක් නැහැ කියලා. එතකොට සරුවචන් ආංශල උදව් කරන්න හිටපු කැපකාරයෝයි දෙයියෝයි ගොල්ලයි තේරම් පැනලා ගිහිල්ලා. කිසි කෙනෙක් නැහැ. අවිඥානික සවිඥානික කාටවත් දෙන්න බෑ. මොකද මාර්ගයේ සම්පූර්ණ අධිරාජ්‍යයට ඇවිල්ලා. සර්වඥයන්සේ කල්පනා කරනවලු හිට්පිටදී කිසිම දෙයකට මෙතන ඉන්න බෑ. ඒගොල්ලෝ ගිහිල්ලා. දැන් ඉතුලා තියෙන හිට්පිට නැති මහ පොළොව විතරයි. ඊට පස්සේ අධිෂ්ඨාන කරනවා මම මේ පොළවේ පාරමිතා පුරන කාලේ මගෙන් හැලිච්ච ඇට ප්‍රමාණය වේපුල්ල පර්වතයට වැඩිය ලොකුයි. මම හෙලපු කඳුළු හතර මහා සාගරයට වැඩිය ලොකුයි. මම ඇයිසි ඉස්මස්තියේ දන් දීලා කිය ලේ මහව මහා සාගරයට වැඩිය ලොකුයි. කියලා ඔක්කොම කල්පනා කරන ඒදී දන්නේ මේ කල්පයක් පැවිදිච්ච මහ පොළොව විතරයි. ඔබ මට සාක්ෂි වේවා කියලා භූමිය ස්පර්ශ කරන්නේ. එතකොට පොළොව හෙලෙනවා. එතකොට ඇතා මේ යකා මාරයා නැගලට ඇතා බය වෙලා ඇතා දුවනවා. දිවට පස්සේ කට්ටිය හිතනවා මහේක දුවනවා කියලා කට්ටියක් දුවනවා. ඒක තමයි මාර පරාජය විදිහට පෙන්නන්නේ. මේ වෙලාවේ කිසියම් කෙනෙක් නැතුළු Tamanට මේ උදව්වක් ඉල්ලන්න පුළුවන් සවිඥානික වස්තු. අවිඥානික වස්තුවක් විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඕක රටහන් වෙන්න මා පුදුම විදිහේ ශ්ලෝකයක් කියලා තියෙනවා ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඥානාරාම ස්වාමීන් ලියලා තියෙනවා මේ ත්‍රිවිධ සාසනය වැඩිම සඳහා අවසාන ලේබින්දුවත් හෙළු යෝගාවචරයේ අලු ටික මෙහි තියෙන බව මහ පොළව දනීවා කියලා ඒක තමයි ස්මාරකේ ගහලා තියෙන්නේ. ඒ වගේ වැඩකට යනකොට එවැනි කෙනෙක් දරන දුක් සවිඥානික මනසකට හිතා ගන්න බෑ. සවිඥානික මනස හැම වෙලාවෙම කල්පනා කරන ආර්ථික ලාභයක්, දේශපාලන ලාභයක් හෝ සමාජික ලාභයක්. අර වගේ සාසනික වැඩකට ගිහිලා කරන වැඩ හිතා ගන්න බෑ. ඒක සාක්ෂියකටවත් සවිඥානික කෙනෙක් ඉල්ලන්නේත් නෑ. ත්‍රිවිධ සාසනයේ සීල සමාධි ප්‍රඥා නාමෝ ත්‍රිවිධ සාසනයේ වැඩිම සඳහා අන්තිම හුස්මත් හෙළුව යෝගාවචරයේ මරලා පුච්චපු අලු ටික, මැරිලා පිච්චිච්ච අලු ටික මෙහි ඇති බව අවිඥානික මහ පොළොව දනීවා කියලා ශ්ලෝකයක් ලියලා තියෙනවා. ඒක ඒ නිසා තමයි ඒ කියන්නේ ඒ වැනි විදිහට මේ භාවනා තමන් කරනකොට අර සරුවචනාංශයේ කියන සද්ධාව ප්‍රසාද සද්ධාාවක් නෙවෙයි. ඒක ඉතින් අර භාවනා කරනකොට එනවා ගුරුවරයෙක් නැතුව ක්‍රමයක් නැතුව සිව්පස දායකයෙක් නැතුව හරියට ආනාපානෙ නැති වෙනකොට බය වෙන්න එපා. නින්දට දෙන්නත් එපා. කලබල වෙන්නත් එපා කියලා මැද පාර හොයන්න කොච්චර ලක්ෂ වාරයක් වරදන්නද? වරදලා අන්තිම දවසේ හරියක්. ඉතින් එතකොට තේරෙනවා බුදුහාමුදුර කියන්නේ කවුද කියලා. ඒ නිසා මේ හැම තැනකදීම ඒ ඒ පර්ස්පෙක්ටිව් එකේ සම්‍යක් දෘෂ්ටිය මම මේ කරන්නේ කිසිම වෙන ලාමක කිසිම ප්‍රතිඵලයක් සඳහා නෙවෙයි වැරදුනත් නිවන සඳහායි කියලා ගන්න මේ අදිස්ථානයත් ඒ සඳහා කිසිම වෙලාවක තමන්ගේ භාවනාවේදී හම්බෙන ප්‍රතිඵල හෝ විපස්සනාවේදී සමථයේදී හම්බෙන ප්‍රතිඵල හෝ සීලේදී හම්බෙන ප්‍රතිඵල මේක මමය මේක මාගේ මේක මගේ ආත්මය කියලා ඇල්ලුවොත් ගියා මොන්න විදියකින් හරි මටයි සීලේ හරි ගියේ මටයි සමාධිය හරි ගියේ කියලා ඇල්ලුවොත් ගියා හැම වෙලාවෙදීම මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කරන මේ සාසනික වැඩක් කියන්නේ මම නිකන් සාක්ෂි වෙනවා විතරයි මම නිසා විපස්සනා කරනවා කියලා කියන්නේ අයි විට්නස් විතරයි මම ළඟ තියෙන්නේ. මම නෙවෙයි මේ. ආ මේ විදිහට කිව්වොත් පරදින්නේ. කොහොම හරි මම හිතන්නේ ප්‍රශ්නේ ගොඩක් ඈතට ගියා අපි මේ කයිවාරුව වැඩි වුණා. ඒක හරිය ඇත්තටම මේ මේ මේ පාවොක්සාරික පරිවර්තනයකට ඒ සඳහන් ඇත්තටම විසුද්ධි මාර්ගයෙන් කොටේෂන් එකක් අරන් පෙන්නනවා විසුද්ධි මාර්ගයේ ටීකාවත් එක්ක උගෝදනේ කාලෝකයේ කිව්වට පස්සේ තේරුම් අරගන්න මේ ඉර නගිනකොට පේන ඒ රේන්ජ් එක නමුත් එතෙන්දී ඒ යෝගාවචර පරියංකට යනකොට තිබුණු සංඥාව හැටියට ඒ ඒ දවසේන ආලෝක වෙනස් වෙනවයි කියලා කපුවට වගේ කළු ලකුණුත් පහළ වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒකත් සංඥාවක් වෙනවා. ඒ කියන්නේ ආලෝකේ බලාපොරොත්තු වුණාට ඒ වෙලාවට පේන්නේ මේ සීතල ගුලි වගේක්, කළු පාට ගුලි වගේක්, සමහරට මේ පබුළු වැට පෙලක් වගේ එකක්, සමහරට අතනින් මෙතන පහන තරු වගේ දෙයක්, නැත්නම් මේ නිකන් සුදු බිත්තිය වගේ මැරිච්ච ආලෝකයක් කොයි එකක් වෙන්න පුළුවන්. ඉතින්දි කරන්න තියෙන්නේ අන්න ඒ විස්තර බලන්න එපයි කියලායි කියන්නේ. ඒ වෙනුවට අර සමාධිය මේ සමාවෙන්නේ. සතිය පවත්වන්න බලන්න. ඒක සඳහා හේතු කරගත්ත අරමුණම පුළුවන් තරම් බලන්න කියලා. ඒ ඒන ආලෝකයේ ස්වභාව ලක්ෂණ සහටහන් ආකාර බලන්න ගියොත් බලන හැම චිත්තක්ෂණයකම අරමුණ පාවා දෙන්න වෙනවා. හැබැයි මෙහෙම කිව්වට අර මේ එන ආලෝකයේ පෙනෙන ගතිය තියෙනවා. පෙනුනට බලන්න එපා. ඕක හරියම අමාරුයි මේ විස්තර කරන්න කොච්චරද විස්තර කොච්චරද මේ විපස්සනා කරන කට්ටිය මුගක් වෙලාට ඔකට ටිකෝෂන්ස් දාන බලන්න එපා කියලා. මට තුන් හතර දිනක් හම්බෙලා තියෙනවා හරිම ඩිවෝටඩ් භාවනා කරන කට්ටිය ආලෝකේ එනකොට ඇලර්ජික් වෙනවා. නෑ ආලෝකේ එනකොට බයලා නැගිටලා යනවා. එයි මට ගුරුවරයා බලන්න එපයි කියලා නේ කියන්නේ. දැන් මේක බැලුවොත් මිනිමරුවට වැඩිය හිතට බයක් එනවා. ආහන බහන හොඳට යනවා. ආලෝකේ පේනවා. පේනකොටම ඒකට රියැක්ට් කරනවා. මෙතන කියන්නේ ආලෝකේ පේන එක හරි කරදරයක් කරගන්න බෑ. ඒක නිසින්ින්ද වැඩෙන ගමන් මේ ආලෝකේ වැඩිම හේතු වෙච්ච අරමුණ අසුරු කරන්න කියලා. මේ දෙක හරියට වචනයත් තේරුම් ගන්න බැරුව කීප දෙනෙක්ම හරි අමාරු කමඨාන සූත්‍රවලට අල්ලන්න. ඇටි කියනවා සංක ආලෝකේ වහනවා ඔබ හන්සේ බලන්න එපයි කියවනේ. ඒක නිසා මම මේ වෙලාවේ බුද්ධ බුද්ධ අනුසතිය වැඩිවා. එතකොට තේරෙනවා මේ මනසයා එන ආලෝකය හැන්ඩල් කරගන්න ටැකල් කරගන්න දන්නේ නැතුව ආලෝකේ එනකොටම ඇලර්ජික් වෙනවා. හරියටම පොයින්ට් කරලා අහන්න ඕනේ එතකොට මේ ආලෝකයේ උග්‍ර වීම මේ බයක් සැකයක් ඇයි ගානත් ඒක සමතිකයි කියලා ඔබ වහන්සේ කිව්වනේ මට විපස්සනාට යන්න ඕන. කාලවරෙන්කෝ. හරිම අමාරුයි ඒ වගේ Taman මම හිතින් මවාගත්තොත් වැඩි සංඥාවක් ඒක පිළිබඳව ඒ පුද්ගලයා හිතනවා මේ මේ සමතේට යෑම විපස්සනාට විරුද්ධ යෑමක් කියලා. මේ අපිට ඕන කරන සමත සමාධිය විපස්සනා සමාධිය. අපිට උගන් තියෙන සමාධියක එක සමත වෙන්න පුළුවන් විපස්සනා වෙන්න පුළුවන්. කොයි එක හරි කමන්නේ ලේසියට යන්නයි කියන්නේ විපස්සනා සමාධිය නෙවෙයි සම සමාධියේ බැරි අයට. එනිසා විපස්සනා සමත සමාධිය දුරුවන් කළ යුතු කියලා එකක් ඇත්තේ නැහැ නේද? එතර මේ අද ලෝකේ තියෙන සමත භාවනා මධ්‍යස්ථාන සහ විපස්සනා භාවනා මධ්‍යස්ථාන. එහෙම දෙයක් ඉන්න බෑ. කොයි එකකින් හරි අපිට ඕන කරලා තියෙන්නේ ඉදිරි ගමනට අවශ්‍ය කරන සමාධිය ඇති කරගන්න. අපිට බලන්න ඕනේ පුද්ගලයා සමතෙන්ද මෙනල්ලා තියෙන්නේ මෙයාගේ උපනිෂේ සම්පatti විපස්සනා කියලා දෙකෙන් කෝක හරි නැගිටවන්න. ඒ නිසා ආලෝකය පිළිබඳ තියෙන එක හරියට මේ සමත ගුරුවරයා දෙන්නේ එක විදිහේ උපදේශ පන්තියක්. විපස්සනා ගුරුවරයා දෙන්නේ එකක්. නමුත් පැහැදිලිම ක්‍රමය තමයි ආලෝකයේ ඇතිවීම සුබ ලකුණක්. ඒක පෙනුනට ඒක බලන්න යන්න එපා. පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ප්‍රගුණ කරන්න කියන එකයි කියන්නේ. සම්පූර්ණ ভাইබ්‍රේෂන් එකයි සම්පූර්ණයේදී ඒක ඉස්සලා යනවා ඒක පුදුමා සියල්ල හන්සේ මේක ඔය අනේ ඒකත් හිතන්න යන්න එපා හිතෙනවා නම් හරි ඊට පස්සේ ඒ තද ගතිය නැති වෙලා ඒක තුනී වුණා නම් එතන ලොකු ඉඩක් තියෙනවා ප්‍රස්තාවක් තියෙනවා තමන්ගේ නැවත මූල කර්මස්ථානට යන්න. එනිසා ඒකෙන් ඇතිවෙච්ච මේ ප්‍රත්‍යක්ෂයෙන් ඇතිවෙච්ච චින්තාමය නැත්තම් අන්වේ ඥාන වගේ කියලා පහළ වෙනවා. වෙනදා නම් මම මේ වේදනාව ආපුවාම මේක පිහලා දාන්නයි කල්පනා කරන්නේ. වෛර කරන්න යන්නේ. අද මම බලපු නිසා මට මේක හරහා යන්න පුළුවන් නෑ. ඒක නිකන් මීදුමක් වගේ දෙයක්. ඇඟේ වදින දෙයක් නෑ. අනේ මෙහෙමනේ මේක දිහා හරියට බැලුවා නම් කියලා හිතෙනවා. ඒක හිතෙන එක අර ඇතිවෙච්ච ප්‍රත්‍යක්ෂය මතින් ඇති වෙන අන්වේ ඥාන. එහෙම නැත්තම් ඩිඩක්ටිව් නොලෙජ් එකක්. අපිට මේ ඩිඩක්ටිව් නොලෙජ් එක බොරු නෙවෙයි. බේස් කරලා තියෙන සත්‍යයක්. නමුත් නැවතත් හැකීක්මනට වේදනාව ප්‍රශ්නේ නැත්නම් හිත එකයි නැතුව හොඳම වැඩි තමයි නැවතත් ගිහිල්ලා ආය මූල කර්මස්ථාන යනවා. ආය ප්‍රත්‍යක්ෂයක් අල්ලන එක. ඉතින් එතෙන්දී මේ දෙකම විපස්සනා ඥාන. ප්‍රත්‍යක්ෂය තුලින් සහ අන්වේ ඥානෙන් එන්නේ. නමුත් අන්වේ ඥාන දිගේ ගියොත් කොයි වෙලාවෙද අපි චින්තාවේ පැත්තට වැටිලා නිකන් කල්පනාවට වැටෙයිද? නේ නිසා කියනවා වේදනාවෙම අඩු වුණාන ඊට ප්‍රස්තාව තියෙනවන නැවත යන්න එද්ද විසික. මූල කර්මස්ථානට යන්නේ. එතකොට වෙන්නේ මේවා ළඟ ළඟ වෙන්න පටන් ගන්නවා. <clears throat> ආලෝකේ එනකොටත් එහෙමද ආලෝකේ එනකොට හිත ඇදලා යනවා. හරි. <clears throat> නමුත් මට මූල කර්මත්තාන තියෙනවනේ ඒකනේ සූත්‍ර කරන්න කිව්වේ කියලා. ඒක වැඩිච්චා වැඩිසිනින්ද මම යන මූල කර්මත්තාන දිගේ වගේ නිතරම අර මූල කර්මත්තාන තියෙන බෑරින් එක ඒකට තියෙන ඕපනින් එක දොරහැරලා තියෙන එක වහින්ද දෙන්න එපා. ඒක තියෙන කාකල් භවනා විභවයකට සැක පහළ වෙන්නේ නැහැ. යන පාර හරි බාට ප්‍රත්‍යක්ෂයක් එන්න පටන් ගන්නවා. චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය විග්‍රහ කිරීමේදී චේතෝ විමුක්තිය යන සමත භාවනාව තුළින් විමුක්තියටපත් වීමද ප්‍රඥා විමුක්තිය යන විපස්සනාව තුළින් විමුක්තියටපත් වීමද යන බව යන යය යය ආකාරයෙන් මම තේරුම් ගත්තෙමි. නමුත් විපස්සනාවෙන් තොරව නිවන් ලැබීම නොහැකි බවත් මම අසා තිබෙමි. මේ ගැන කරුණාකර පහදා දෙන්න මෙන්න. මම අර මුල් ටික සුද්ධ කරන්න ඕනේ. සමත යානික විපස්සනාව කියලා එකක් තියෙනවා විපස්සනා යානික සමතය කියලා කියනවා. බැඳලා ගහනවද ගහලා බඳිනවද කියන එක විතරයි වෙනස. ආරම්භයේ විතරයි සමතේ ඉඳ පටන් ගන්න විපස්සනා මැදට ගියාට පස්සේ සමතෙන් ගියා විපස්සනා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. විපස්සනාවෙන් ගියා සමාධිය අනිවාර්යයෙන්ම ලබන්න ඕනේ. ඒ නිසා සමහරුන්ගේ ඇක්සස් එක ඇතුල් වීම තියෙන්නේ සමත රසේ. يعني සම්මුතික අරමුණක් අරගෙනමයි යන්න තියෙන්නේ. එයා ගන්න විමුක්තියද කියලා කියන්නේ චේතෝ විමුක්තිය කියලා. යම් කිසි කට්ටිය ඉන්නවා මේ දුවන පයින් ගමන් හම්බෙන ඕනේ අත්විඳින්න පුළුවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අරමුණක් තුයේ ගිහිල්ලා ඒක තුලින් ක්ෂණික සමාධියක් ඇති කරගන්න. ක්ෂණික සමාධියෙන් ගිහිල්ලා විපස්සනාව කරගෙන නිවනට යනවනම් ඒගොල්ලන්ට එන නිවනට කියන්නේ පඤ්ඤා විමුක්තිය කියලා. සමතය තුලින් නිවනට යනවා කියන එක නෙමෙයි කියන්නේ. සමතය තුලින් විපස්සනාද කියලා විපස්සනාවෙන් යනවා. විපස්සනා තුලින් ගිහිල්ලා ක්ෂණික සමාධිය හදාගෙන නිවනට යනවා. උපමාවට කියනවා නම් අපිට නැව ගන්න බැරි නම් ඩෙක් එකට ඩෙක් එකේ ඔරුවකට කොට වෙලා. ඔරුවේ නැවට ගිහිල්ලා නැවෙන් ගමන යනවා. සමහර නැව ගෙලින්ම ඩෙක් එකට ගන්න පුළුවන් නම් ඒකෙන් යන්න පුළුවන්. අන්න වගේ භාවනා ජීවිතේට නැත්නම් ගැඹුරු භාවනාවට පිවිසීම සමතේ හරහා සමතයානික විපස්සනාවෙන් යන්නේ එනතම් පිවිසෙනකොටම සුද්ධ විපස්සනායි පටන් අරගෙන පස්සේ සමතේ වඩාගෙන යන කෙනෙක්ද කියන දෙකේ ඒ දෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක වෙනස් වෙනවා. මේක විශේෂයෙන්ම වෙන්නේ ලෞකික ආත්ම සමා ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් නිවනේ මෙපිට තියෙන සම්මාදිට්ඨිය කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ලෝකුත් ලෝකිකා. පුඤ්ඤා මොකද්ද? පුඤ්ඤාපි සංඛාරා. පින්පැත්තට වැටෙන ලෝකික සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියත් නෙවෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා. අන්න ඒක විස්තර කරනකොට සමතයෙන් පටන් ගත්ත එකන විස්තර කරන්නේ Taman ගියේ පාරේ හැටියට සමතේ මුල් තැන කියලා. විපස්සනාන් ගියේ එකන විස්තර කරන්නේ විපස්සනා මුල් තැන කියලා. නමුත් අවසාන ඩෙස්ටිනි එක එකමයි. දෙන්නටම සමතේ විපස්සනා දෙකම ඕන. ඒ නිසා දැන් අද තියෙන ක්‍රම වලට බලුවොත් මේ මහසි සාඩුගේ ක්‍රමේ ඒක සුද්ධ විපස්සනා යාමික ක්‍රමය කියලා කියන්නේ. ඒ ශාසිකේ තුන්වෙනි chapter එක වෙන් කරලා තියෙන්නේ සමත මාර්ගයෙන් මේ අපි මේ විපස්සනා පාරට උපදේශ ලබා ගන්න හැටි. බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙන විසුද්ධි මාර්ගයේ තියෙන සමත මාර්ගය. ඒ තියෙන ක්‍රමයම අනුගමනය කිරීමෙන් විපස්සනා යන හැටි කියලා අනු තුන්වෙනි chapter එක වෙන් කරලම තියෙන්නේ Taman මේ අලුතෙන් ඉදිරිපත් කරන අදහස කොහොමද justify කරන්නේ කියන එක. හැබැයි ඒක තියෙනවා දැනට බෞද්ධ ආගම පිළිගත්තත් නැතත් පූර්ණ කාලේ භාවනා කරන්න ආරණ්‍යගත වෙලා පැවිදි නොවුණා තමයි දැනෙන්නේ එදිනදා වැඩවලදී හම්බ වෙන ඕන තැනකින් විපස්සනාට බහැලා ඒ තුලින් හැකි සංඥාව ඇති කරගෙන ඊට පස්සේ පුළුවන් නම් අර ධර්මයේ පූර්ණ කාණ ජීවිතයට ගිහිල්ලා හෝ කියන සමතයට ගිහිල්ලා හෝ නැත්නම් විපස්සනා තුළින් ඇති වෙන ක්ෂණික සමාධිය තුළින් හෝ ගිහිල්ලා ඉදිරියට යන ක්‍රමේ ඒකෙදි හරියම සෙල්ලක්කාරයි ත්‍රිපිටකයේදී බලන්නේ බුද්ධ නේද සූත්‍ර දිහා බලන්නේ ප්‍රැග්මැටික් පැත්තෙන් හරියට පොරොජනේ සරකලා එතකොට ඒක සමතයෙන් ඉස්සර ගිය කට්ටිය කියන මේක බුද්ධහම හැල්ලු කිරීලා එහෙම කරන්නේ කොහොමද? ඒකට බුද්ධහම වෙන්න ඕනේ සම්මියද්දෘෂ්ටික වෙන්න ඕනේ මේ මේ ලකුණු ඕනේ කියලා. ඉතින් අන්තිමට ඒ වාද කළා මහජිසාරෝ කියලා තිබුණා. ඕගොල්ලෝ ගොඩ ඉඳගෙන පීනන්න හදන ඕගොල්ලෝ කරන දෙයක් නෙවෙයි ඔය කියන්නේ. ඒක කරලා බලලා කතා කරන්නේ මේකේ ප්‍රතිඵල තියෙනවා. කියලා මේ අන්තිමට කිව්වේ ප්‍රතිඵල වලින් තමයි වාදය කෙලවර කෙරුවේ. සමතය ඉස්සරහා කරගෙන යන ඇත්තෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සූත්‍රයක් විග්‍රහ කරනකොට සමාධි චෛතසිකයට තමයි ගොඩක් එම්ෆසයිස් කරන්නේ. විපස්සනාන ගිය කට්ටිය සති චෛතසිකේ ගොඩක් එම්ෆසයිස් කරනවා. ඒ එයා ලැබපු අත්දැකීමේ හැටියට එක එක දේවල් වලට දෙන වේට් එක තමයි. එහෙම නැතුව නිවනේ වෙනසක් නැත්තේ නෑ. කරු ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාර දෙකේ වෙනස කරුණාවෙන් පහදා දෙන්න. ඒ විතක්ක ਵਿਚාර විස්තර කරන්නේ විතක්කය කියලා කියන්නේ අරමුණට හිත නැංවීම විචාරය කියලා කියන්නේ අරමුණ අතකා බැලීම නැත්නම් විමසා බැලීම විම විචාර බුද්ධිය කියලා. ඒකෙදි කියන්නේ සම්මත මේ අපේ තියෙන සම්ප්‍රදාන කුල උත්තර හැටියට මේ මේ මොකද්ද මේවට කියන්නේ අපි ගාන්ටාරනේ. ඒ ගාන්ටාරෙන් මෙහෙම පළවෙනි සැරේට ගහනකොට වැඩිම විතක්කේ නම් ඒකෙන් නගින රැව් පිළිගැවීම ਵਿਚාරේ වාගේ. ඒක මේ ලෝහයට සහ ගහන පහරට සාපේක්ෂව ඒ දෝංකාරය වෙනස් වෙනවා. ඒ වගේ තමයි අරමුණට හිත නැංවීම තට්ටුව නම් ඊට පස්සේ ඒ නගින දෝංකාර සද්දය ලෝහය සහ ගහපු පාර විස්තර කරලා දෙනවා. එහෙම නැත්නම් මීමැස්සෙක් ඇවිල්ලා රොන් මත වාහනයක විතක්කේ නම් ඊට පස්සේ රොන් වලට ඇවිදින්මින් ඇවිදින්මින් රොන් එකතු කරන එක ਵਿਚාරය කියලා කියනවා. නිසා පළවෙනි වතාවට හිත ඒ අරමුණු නංවන එක විතරයි විතර්කයෙන් කරන්න රස බලන්නේ. ඒක ගියේ කොහෙද මොකද්ද කියලා බලන්න. ਵਿਚාරය තමයි නැංගුවාට පස්සේ ඒ කෘත්‍යය කරන්නේ. අතකාල බලන එක කරන්නේ ਵਿਚාරයෙන් තමයි. ඉතින් ඒක නිසා අපි මෙනෙහි කරනකොට සිද්ධ වෙන්නේ අරමුණට හිත නැංවීම. මෙනෙහි කරුවට මෙනෙහි කරුවට පස්සේ අරමුණ උණුසුමක්ද, සිසිලක්ද, කම්පනයක්ද, චංචලයක්ද, පිරිමැදීමක්ද කියලා බලන්නේ ਵਿਚාරයෙන්. ඒ නිසා noting and knowing කියලා ඒක විස්තර කරනවා. මට වන්නක ස්වාමීන් වහන්සේ කියනවා අරමුණක් විස්තර කරනකොට පැතිකඩ තුනක් කියන්නේ කියලා. මොකක්ද අරමුණ කියන්නේ කියන්නේ? කොහොමද මෙනෙහි කෙරුවේ? මොනවද වැටුනේ? එන නිදර්ශනයක් කියනවා පිම්බීම මතුණ මම පිම්බෙනවා කියලා මෙනෙහි කරා. එතකොට මට ස්ටිෆ්නස් එකක්, ටෙන්ෂන් එකක්, මූවමන්ට් එකක්, ටයිට්නස් එකක් මතුවුණා. ඊට පස්සේ හැකිලිම මතුණා. හැකිලිම මෙනෙහි කරා එතනම රිලැක්සේෂන් එකක් රිඩක්ෂන් ඔෆ් ද ප්‍රෙෂර් මොනවා හරි තේරෙනවා කියලා. එතකොට මෙනෙහි කිරීම විතක්කේ නම් මෙනෙහි කරාට පස්සේ ආගමන අතගාල බල රස බලන එක ਵਿਚාර වෙනවා. නෝටින් විතක්කේ නම් නෝවින් ਵਿਚාරේ බවටපත් වෙනවා. මෙන්න මේ ਵਿਚාරයට සම්මා සංකප්ප කියන වචනයත් පාවිච්චි කරනවා. හොඳ සම්මිය දෘෂ්ටියක් තියෙනවා නම් හොඳ සම්මා සංකප්ප පහළ වෙනවා. සතිය මෙන්න මේ විතක්කය කොයි පැත්තටද යන්නේ කියලා යොමු කරවීම තමයි කරන්නේ. සතියෙන් බලාගන්නේ මගේ හිතට අරමුණු රාශි රාශි මතුවෙනවා කොයි අරමුණටද හිත නඟින්නේ කියන එක ගාඩ් එකේ තියන්නේ. ඒක නිසා මේ විතක්කේ නැතුව කවදාකවත් ਵਿਚාරයට යන්න බෑ. ඒ නිසා අපිට භාවනා කරනකොට අපේ විල් එක තියෙනවානේ. අපේ ඇඩ්වර්ටින් පවර් එක, අපේ මානසිකාරය. මානසිකාරයෙන් කරන්නේ කොයි අරමුණටද යන්නේ කියලා ඩිරෙක්ෂන් එක අරන් දෙන එක තමයි. අපිට ආස්වාද ප්‍රසආස වල සද්දත් ඇහෙනවා වේදනක් තියෙනවා ඔක්කොම තියෙද්දි අපි ගිවිස ගන්නවා මූල කර්මස්ථානේ ආනාපාන ඔක්කොම තියෙනවා නම් අපි ආනාපාන chance එකක් දෙනවා වෙන එකක් ඇවිල්ලා ආනාපාන වෙලී ලොකුන අපේ විතක්කේ අපිට විල් එක නැතුව යනවා ඒක ඒකට ඇදිලා යනවා එතකොට ඒක සතියෙන් දැනගන්නවා දැන් මට ඕන දේ කරන්න බෑ හිත වේදනාවට ගියා හිත සද්දයකට ගියා ආයේ ඒක අඩු වෙච්ච ගමන් අපිට විතක්කේට හැකි ඇඩ්වර්ට් පවර් එක, ඇඩ්වර්ටින් පවර් එක, ඩිරෙක්ට් කරන පවර් එක ආපු ගමන් අපි නැවතත් ආනාපානෙට දානවා. අනේ විදිහට මේ විතක්කේ යන තැන සර්ච් ලයිට් එක දාන තමයි සතියෙන් කරන්නේ. ඒ නිසා ඒක මේ චේතනා වගේ ගැඹුරු ධර්මයන් ඉස්සෙල්ලා අපිට හම්බෙලා තියෙන මේ ස්ටියරින් පවර් එක මොනිටරින් මේ මේ කන්ට්‍රෝලින් පවර් එක පුළුවන් තරම් මුලට ගන්න කරන උත්සාහයක් තමයි එනේන අරමුණ මෙනෙහි කර කර කොහෙටද හිත යන්නේ කියලා බලන එක. විතක්කේ ඵලෝ කරන එක තමයි කරන්නේ. එතකොට පළවෙනි ධ්‍යානයේදී සිද්ධ වෙන්නේ නීවරණ වල බාධා නැති නිසා මේක නිසිනින්දේ ස්වච්ඡන්ද වශයෙන් විතක්කේ නගින්නේ මොකද්ද කියලා ඒ කාලය ඇතුළත සාහිතක වෙන එක. අරමුණ පළවෙනි ධ්‍යානයේ සත්‍යය මේ අපි ආනාපානෙන් පළවෙනි ධ්‍යානෙ ඉන්නා තාක්කල් හිත අනිවාර්යයෙන්ම නැගින්නේ ආසස් ප්‍රසාර දෙකට විතරයි. සද්දවලට යන්නෙම නැහැ. වේදනාවට යන්නෙම නැහැ. ඉතිරෝට යන්නෙම නැහැ. ගියා නම් අපි කියන ධ්‍යානෙ කඩනවා කියන. මාස්ටර් කරන්නේ වශී කරන්නේ විතක්කේ සාතික කරන්න පුළුවන්. මේ විනාඩි 15 ඇතුළත විතක් කියන්නේ ආනාපානට පමණයි. එතකොට ආනාපානයේ විස්තර පේනවා. ආස්වාසිය මෙහෙමයි ප්‍රස්වාසිය මෙහෙමයි කියලා. නමුත් ඒක විස්තර හොයන්න යන්නේ දැනගැනීමේ ශක්තිය තියෙනවා. අන්තිමට මොකද වෙන්නේ? මේ පළවෙනි ධ්‍යාන පැයක් එකමාරක් විතර ඉන්නකොට මේ විතක්ක ශක්තිය බිඳෙනවා. කායික ශක්තිය සහ මානසික ශක්තිය දුර්වල වීම නිසා, බැටරිය බැහැපු නිසා විතක්කේ වරින් වර ආනාපානට මේ අනාතරමැද සද්දවලට, වේදනාවට, හිතුවලට යන්න ගිය ගමන් ඒ සද්දේ පිළිබඳ කැමැති අකමැති බවට යන ධර්මත ਵਿਚාරේ නන්නත්තර වෙනවා. එතකොට ආපහු එනකොට ආනාපානෙටම ගියා වගේ නෙවෙයි කෙලසිච්ච හිතවිල්ලක් එක්ක තමයි ආය ධ්‍යානෙට එන්නේ. එතකොට සැක පහලනවා මේක වෙන්නේ කොහොමද කියලා අර ධ්‍යානයේ තියෙන රසය වෙලා යන්න යන්න යන්න අඩු වෙනවා. අඩු වෙනකොට තේරෙනවා මුලදී නම් ගිය ගමන් නම් අර මොන ධ්‍යානයේ රසයක් තියෙනවා. පැය පැයකම ආරයන්කොට අඩුපාඩුකම් දැකලා ඒක හිතට වද්දා ගන්න කියනවා. වද්දාගෙන ඉවර වෙලා තමයි කියන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක තියෙන තාක්කල් ඒ දෙන්න කියන තැනටම යන්නේ හොඳට බැටරිය charge වෙනකොට විතරයි. නැති වෙනකොට දුර්වල වෙනවා කියලා මෙන්න මේ ආදීනවය දැකලා දෙවෙනි ධ්‍යාන අධිෂ්ඨාන කරනවා මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ පමණක් ඇත්තා වූ ප්‍රීසුඛ එකකතා පමණක් ඇත්තා වූ දුසිය ධ්‍යානට ලැබෙවයි කියලා. එතකොට අර අරමුණට නංවන ගතිය ඒ බාධාව නැහැ. ඒ හිතුවක්කාරයෝ දෙන්න නැහැ. ඊට පස්සේ ප්‍රීතිය තමයි ප්‍රකට වෙන්නේ. ඒක මා නිකන් සාමාන්‍යයෙන් අපි හිනාගෙන උපමාවට ගත්තොත් ඕනේ දැන් ලංකාවේ පොලිටික්ස් කරනකොට හැම පක්ෂයක්ම සෑහෙන තක්සල ගන්න පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මේ මීටින් එකක් ෂුවර් කරන්න බෑ. ඒගොල්ල සෑහෙන පෞද්ගලික හමුදාවල් මේ කියන්නේ මරකල්ලි පාවිච්චි කරනවා. මේ මරකල්ලි ආය කිසිම එයාට ඕනේ මරන්න ඕන මනුස්සයා කවුද කියලා ඩෙන්ටි කාඩ් එක විතරයි හොඳ නරක ප්‍රශ්නයක් නෑ. ඒ තරම මේගොල්ලෝ ඒකට ගිය කරගෙන තියෙනවා. ඉතින් එතකන් පක්ෂ දෙකටම සමසත්‍ය තියෙන්නේ. දිනලා නැහැ තව. මරකල්ලි පාවිච්චි කරනවා මරකල්ලි වලින් තමයි ඉතින් වැඩේ කරන්නේ. අපි හිතමු මේක මරකල්ලියක් බලවත් වෙලා ඒ පක්ෂේ දිනුවයි කියලා. පක්ෂේ දිනුවාට පස්සේ දැන් ඉතින් මේ රටපිළිගත් ආණ්ඩුවක් නේ. නමුත් අර මරකල්ලි කියලා ඩිමාන්ඩ් කරනවා. උඹලා දිනුවත්තේ අපි ඉඳා. දැන් මට මේක ඕන. ඉතින් ඉල්ලීම් දීසන් දේවල් නම් ආණ්ඩුවට පුළුවන් යටමේස සාකච්ඡාවකින් හෝ වටමේස සාකච්ඡාවකින් දෙන්න පුළුවන් ඕක. නමුත් මර කල්ලි වල ඉල්ලීම් ඉවර නැහැ. දිගට දිගට යනකොට අන්තිමට ආණ්ඩුවට තේරෙනවා දැන් ඡන්දය අරන් දෙන්න මේගොල්ලෝ ඡන්ද දක්ෂ වුණාට දැන් නිවසන්ස්. ඊට පස්සේ මර කල්ලි අඩුපාඩුවක් දැකලා නඩුවක් දාලා පොලේ අල්ලලාගෙන ඉරේට. ඉරේට දාන තමයි ආණ්ඩුව කියන්නේ. ඒ ප්‍රථම අධ්‍යයනයට ගන්න ගම විතක්ක ਵਿਚාර කියන දේ මරයෝ දෙන්න පාවිච්චි කරන්න වෙනවා. හෙදෙන කරන්නේ කොහොමවත් හිත යන්න දෙන්න පළවෙනි මෙතෙන් වලින් ආනාපාන වලින් ආනාපාන වලින් ආනාපාන වලින් කියන. නමුත් ආණ්ඩුව ගත්තට පස්සේ මේ දෙන්න ඇවිල්ලා විතක්ක ਵਿਚාර දෙක කොල්ලට පල්ල බලන කොල්ලට ලොකු වලන් කියලා දඟලන්න හදනවා. එතකොට යෝගාවචර සිද්ධන උන් දෙන්න විතරක් කණින් අල්ලලා පැත්තකට යනවා. ඊට පස්සේ තමයි ප්‍රීතිය හම්බෙන්නේ. ටික වෙලා ගියාම ප්‍රීතිය ඔය දෙල්ලම කරන්න පටන් ගන්නවා. ප්‍රීතිය තියෙනවා නිකන් නලවෙන ගතියක්. මේක කියන්නේ නිකන් ඩිංගි බෝට්ටුවක නැගලා රැල්ලේ ඉන්න වගේ. ඕකට ඒ වෙලාව ප්‍රීති විතක්ක විතර නැත්නම් මේක හොඳට තේරෙනවා. හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එකක් යනවා වගේ වෙයි. අපි අර උදේ කතා කරද්දී කණිකා පීටි, බුද්ධිකා පීටි, පීටි එන්න පටන් ගන්නවා. ඕකදී ඊටපස්සේ ඔය කම්පැනි සීමාව පන්නලා ගිහිල්ලා අර අයින් කරපු විතක්ක ਵਿਚාර දෙකට ගෙත ගන්න. ඒකත් අද කියන එහෙනම් ප්‍රීතියක් කතා කරගෙන නෝටිස් දෙනවා ඵලයන්. තුති අධ්‍යයනයේ සුඛේ. අන්නේ විදිහට පටන් ගන්නකොට අවුල් පාස රාශියක් ඇතුව අපි යන්නේ. ගිහිල්ලාට පස්සේ තේරෙනවා දැන් මුළු ලෝකෙත් එක්ක රණ්ඩු කරනකොට වෙන පාටිස් එක රණ්ඩු කරනකොට නරකල්ලිය හොඳ පිවට් එකක් වෙනවා. නමුත් දිනුවට පස්සේ නරකල්ලිය ඉසකකමක් වෙනවා. ඒ නිසා මෙතනදී තියෙන අවස්ථානුකූලව ප්‍රයෝජන සලකලා වැඩ ගැනීමලා. ඒ වගේම ධ්‍යාන මේ විපස්සනා ඥානවලදී මුලදී සෑහෙන කෙලස් තියෙනවා. ඒ කියන්නේ සතිය යනවා කැඩෙනවා. ආයෙ හරි ගන්නවා ආයෙ ටිකක් දුර කැඩෙනවා. ඒකට කමන්නේ. මුලදී ඔය 100% පර්ෆෙක්ෂන් ගන්න යන්න එපා. එන්නේ ඉන්න රිෆයින් කරනවා කියලා කියන්නේ අර වීක්නසස් දැන් ඉස්සර වගේ නෙමෙයි. හොඳ පසුබිමකට සාපේක්ෂව වීක්නසස් අල්ලන්න පුළුවන්. අල්ලුවාට පස්සේ ඒක ඒක එලිමිනේට් කරපෑයි. මුලදීම 100%ක් සුද්ධ බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ප්‍රැග්මැටික් නෑ. නිසා සරුවචනසික ක්‍රමයේ හැම වෙලාවෙදීම ඉස්සල තමන්ගේ කොටස කොටු කර ගන්නවා සෑහෙන කොම්ප්‍රොමයිස් එකක් දානවා. කොටු කරගෙන ඇතුලේ තියෙන කුණු අයින් කරන්න පටන් ගන්නවා. අයින් කරගෙන රිෆයින් රිෆයින් කරගෙන කරගෙන තමයි විපස්සනා ඥාන එක එකදී එක එක ඥානයට සාපේක්ෂව එක එක දෘෂ්ටියක් කපහැරීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටි කියලා තමයි කියන්නේ. යම් කිසි විදිහකට නාම රූප පරිච්ඡේද ඥානයට ගියා නම් යන්න නීවරණ කපන්න වෙනවා. නීවරණ කපන්න නැතුව බෑ. නීවරණ කැපුවට පස්සේ නාම රූප පරිච්ඡේද ඥානෙදී අත්ත්‍ය දිට්ඨිය තියෙනවා. ඒක අයින් කරනවා. නමුත් පරමාර්ථය කියන අදහස ඉතුරු වෙනවා. ඒක පච්චපරික්ඛා ඥානදී අයින් වෙනවා. ඊට පස්සේ සම්මසන ඥානට යනකොට සැක සංකල්ප පහළ වෙනවා. ඒව අයින් කරනවා. ඒක එක එක නිකන් ලුණු ගෙඩික පොත් අරිනවා වගේ අයින් කර කර යන්න යන්න වඩා රිෆයින් මැදකට තමයි යන්නේ. එනිසා මුලදී 100%ක් පර්ෆෙක්ෂන් බලාපොරොත්තු වෙන්න බෑ. අපි දැනගන්න ඕනේ අපි යන්නේ ගොරෝසු තැන සිට සියුම් තැන දක්වා යන ගමන. දන්නා තැන සිට නොදන්නා තැන යන ගමන කියලා සෑහෙන රිස්ක් එකක් අරගෙන සෑහෙන සෙල්ලක්කාරකමක් අභියෝගයකට මුහුණ දෙන ගතියක් නැත්තම් මේ ගමන යන්න බෑ. ඒ කියන්නේ අපි සීලය පිළිබඳ පර්ෆෙක්ෂන් බලාපොරොත්තු වෙන අපි කියන සුචරිතවාදයක් එක්ක මේ භාවනා කවදාකවත් කරන්න බෑ. අපි කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේ පර්ෆෙක්ෂනිස්ට්. එහෙම කෙනෙකුට මේක කරන්න. එයාට කියන්න වෙනවා මේ වැඩේට ඕන සීලය තියෙනවා නම් ඇති. කරගෙන යනකොට රිෆයින් කරතයි. ඒ වගේම 100%ක්ම සමාධිය තියාගෙන යන්න බෑ. මේ පළවෙනි ඥාණයට අවශ්‍ය කරන සමාධිය තියෙනවා නම් ගියා. ඊළඟ රිෆයින් කරනකොට දෙවෙනි ඥාණයට අවශ්‍ය සමාධිය හැදෙනවා. එහෙම මේ ඉන්නේ ඉන්නේ රිෆයින් වීමක් තමයි තියෙන්නේ. ඒකදී විතක්ක ਵਿਚාර දෙකේ වැඩ පිළිවෙල හරිම ඩ්‍රමැටික්. ඒක මේ පළවෙනි ධානයේදී මූල ඥානවලදී සෑහෙන බලපාන. පස්සේ දෙක අනිවාර්යයෙන්ම හැලෙන්න ඕන. විපස්සනාදී තාමත් වැදගත් සම්දිස්ථානයක් තියෙනවා. මෙනෙහි කිරීම noting and knowing කියලා කියන්නේ විතක්ක වලට කියන්නේ noting කියලා. විචාර කියන්නේ knowing. අන්තිමට යනකොට note කරගන්න බැරි තත්ත්වයකට වෙනවා. මෙනෙහි කරගන්න බෑ, ලේබල් කරගන්න දෙයක් නැහැ. නමක් කියාගන්න බැරි තත්ත්වෙට noting knowing හැලෙනවා. අන්න ඊට පස්සේ note කරන්න පටන් අරගත්තොත් මහ භාවනාව හරි අවුපාස වෙනවා. ඉතයික තැනකට ගියාට පස්සේ noting ඉබේම හැලෙනවා නිකන් උපමාවට කියනවා නම් මුලින් මුලින් භාවනා කරනකොට කටුමැටි පිච්චි කරලා කොහොල්ල ගුලියක් ගැහුවා වගේ මෙනෙහි කරනකොට අල්ලන ගතියක් තියෙනවා. පහු වෙනකොට පහු වෙනකොට බහන හරිගෙනකොට ගලකට රබර් බෝලකින් ගැල්ලව ගැහුවා වගේ තොලාපයින්. මෙනෙහි නොකර බලහින් එක ලේසිය වෙලාවට. මුලින් මුලින් හතර මෙනෙහි කරන්න බෑ කියලා දැනනකොට අයන මෙනෙහි කරන්නේ නැතුව යම් කියලා යන්න ආරින්නවා. ඒක මම හිතන්නේ සායන විස්තර වෙලා තිබුණා ඒ කටුකුරුදි ඥානන්ද ස්වාමීන්ගේ විදුසුන උපදේශ කියලා පොතක් තිබුණා. අන්නේ ඒ ස්වාමීන් ඒක විස්තර කරනවා අවශ්‍ය වෙලාවට නෝටින් කරන්න අවශ්‍ය නැති වෙන එක අහලන්න. අර පෝල ජම්ප් එක පයින්න මිනිස්සයා උඩට යන්න පෝල් එක පාවිච්චි කරාට එහා පැත්තට ගැම්ම ගන්න වෙලාවේදී පෝල් එක විසි කරන්න. විසිකිරීමෙන් තමයි ගැම්ම අරගෙන එහා පැත්තට පනින්නේ. ඒ වෙලාවේ විසිකිරුවේ නැත්නම් අපිට බෑ මේ ජයග්‍රහණයක් ලබන්න. ඒ නිසා පරෝජන සලකලා පාවිච්චි කිරීමේදී විතක්ක විචාර දෙකේ ෆන්ක්ෂන්ස් එහෙම නැත්නම් එතන තියෙන මේ ක්‍රිටිකල් රෝල් එක තමන් තේරුම් අරගෙන ඒ පොත්වල කොහොමද ඒක කියන්නේ කියලා දැනගන්නකොට පෑයෙනකොට භාවනා දියුම් වෙනවා. මුලදී වා කරනකොට ඔය දැනගෙන හරියට ඉරන්නගෙන නෙමෙයි කරන්නේ. කනා බල්ලන් ආවේ ගහන ගහගෙන යනවා. පහුවෙනකොට තමයි තේරෙන්නේ මේක මේ ලියනකොට මේ කරනකොට මෙහෙමයි කියලා කියලා දෙනවනම් කියලා දෙන්න තියෙන්නේ ඔන්න ඔය වචන දෙක අරගෙන තමයි. ඒ කියන්නේ විතක්ක චරිතය කියලා කියන්නේ හැම වෙලාවෙදීම එන හැම දෙයක්ම හැමදේම කප කප කොට කොට බලනවා. විමසුම් වල වැඩි. ඒ නිසා ඒක නා මොනම දෙයක්වත් අදහන්නේ නැහැ. ඇදීමේ ශක්තියක් නැහැ. ඒක මට ඔප්පු කරලා පෙන්නනකම් බෑ. ඒ කියන්නේ අර සර්වචනාංශය සඳහන් කරන්නේ අර විශේෂීතලයක් වැඩිච්ච මනුස්සයා යා කිව්වොත් එහෙම මේ මේ විශේෂීතලේ වැඩිද්දි කවුද? මේක ගහලා තියෙන විස මොනවද? වැදගත් මනුස්සයා වැදගත් මිනිහෙක්ද විද්දේ? අනම්මනම් කරන්න ගත්තොත් එහෙම මනස උත්තර දෙන වෙලාව ඇතුළත දිගටම විසවදිනවා. කට වහලා ඉර කරලා මේ බහිටපන් ඉතල යන දායකයි කියනවා. එතකොට එයාට විතක්ක කර කර ඉන්න වෙලාවක් නෙවෙයි ඒක. ඒ වගේ සමහර වෙලාවලට ඇදීමේ ශක්තිය අවශ්‍යයි. එවැනි චරිතවලට විතක්ක චරිත කියනවා සාමාන්‍යයෙන් භාවනා කරනකොට කියන්නේ සද්දවලට වැඩිය වේදනාවට වැඩිය හිතවිලි නිසා හිත කැඩෙන කෙනෙක් ඉන්නවා. අරමුණේ ඉන්න බැත්නම් සාමාන්‍ය සේෆ්ලි කියන්න පුළුවන් ඒ විතක්ක චරිත කියලා. ගරු ස්වාමීන් වහන්සේ අවේදික සුඛය ධාන සුඛයට වඩා වෙනස් වෙන අන්දම පහදා දෙන්න. චුල්ල සෝතාපට්ටි යනු කුමක්දයිද කරුණාවෙන් පහදා දෙන්න. මුලින් මුලින් ප්‍රශ්න නම් නිකන් මේ මේ නිකන් නිකන් නිකන් නිකන් භාවනා ප්‍රශ්න. දැන් ඉතින් රෝම් ට්‍රක් එකට වැටිගෙන එනවා. ඉතින් අර පොත්වල තියෙන දේවල් වචන ඉගෙනගෙන තරහ වෙන්නෙත් නෑ. මොකද කවුරක්වත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැත්නම් මෙහෙම ප්‍රශ්නයක් කර තියෙන එක හොඳයි. නමුත් මේ මුළුන් තරම් අර මුල් වගේ අදාළ ප්‍රශ්න එන්න පටන් අර ගන්නවා නම් හොඳයි. මේ අවේදිත සුඛය ගැන මම හිතන්නේ අපි කීප වතාවක් කතා කරලා තිබුණා ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ, අවේදිත සුඛ කියන තුන තමයි ඒ පෙළේ තියෙන වචන තුන. ආමිෂ සුඛය කියලා කියන්නේ ද්‍රව්‍යයක් සම්බන්ධ කරගෙන ඒ කියන්නේ අරමුණක් හා සම්බන්ධ කරගෙන ලැබෙන සුඛ. මේ විදිහට කියනවා රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, පහසක්, ධර්මතාවයක් කියන දන්න අරමුණක් එක්ක හිත සම්බන්ධ වෙලා එන එකක්. ඒ නිසා ඒක මේ ප්‍රමාණය තීන්දුව වෙන්නේ අරමුණේ ප්‍රමාණය හැටියට. හුඟක් සල්ලි දෙන කට්ටිය හුඟක් සුඛෝභෝගී හුඟක් කාමසප්ප විඳිනවා කියලා කියනවා. හැබැයි ඒක මේන්ටනන්ස් වලට හරියට ගියලා. ඒ වගේම කොච්චරක්ද යුටිලිටි කොච්චරක්ද ලක්ෂරි කියලා සීමාව කවදාකවත් කාටවත් තේරෙන්නේ නැහැ. ඒකයි ඒක නිසා ඒකට අපි කොච්චර දෝ ඒවට ගත කරන ජීවිතයේදී යුටිලිටි වැලියු එක ඉක්මවලා මේ ලක්ෂරි වලට ගියාට පස්සේ අපරාධේ මේ කාලයයි වස්තු විනාශයයි කොන්සියුමරයිසේෂන් එකයි පරිසර දූෂණයයි සීමාවක් නැතු යනවා. නිරාමිෂ සුඛයේදී එවැනි සැපය තීන්දුව කරන්නේ ආමිෂ වස්තුවකින් නෙවෙයි. රූප ශබ්ද ගන්ධ රස වලින් නෙවෙයි, ඒ වගේ විවේක වෙච්ච තරමට. ඒ නිසා ඒක කියනවා විවේක ජම්පීති සුඛං කියලා. එහෙම නැත්නම් ධිට්ඨ ධම්ම සුඛය කියලා රූපපේ නැති වෙලාවට ඒක රැති වෙන්නේ. ශබ්ද නැති තැනක, නාසයට ගඳ නැති, දිවට රස නැති, අරමුණක් දුන්නට අරමුණක් නොපෙනෙන හිත කිසිම නික්ලේක මේ කෙලෙස් නැත්නම්කට හිත මැදිහත් වෙනකොට තමයි නිරාමිෂ සුඛය ලැබෙන්නේ. නමුත් ඒකේ වැරද්දක් තියෙනවා. මේ සුඛේ විඳින්නේ මමය. මේ සුඛේ මගේය. මේක තමයි ආත්මය කියලා ඒක පිළිබඳ ප්‍රපංච කරන්න පුළුවන් ගැටයක් තියෙනවා. ආමිෂ සුඛයේ ධනිකර්ම ආමිෂ කරන දා පාවිච්චිනා. නිරාමිෂ සුඛයේ ධානයක් ලැබපුවාම මේ සිල්වන්ත වෙලා ඇති වෙන ඒ සීලවන්තයෙකුට ඇති වෙන පිරිච්ච ගතිය තුළ මේ තමන්ගේ සීලය පිළිබඳ මාන්නයක් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ සීලය පිළිබඳ තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. මේ සීලය මගේ ආත්මය කරගන්න පුළුවන්. ධානයෙත් ඒක තියෙනවා. මේ ධානයේ පිළිබඳ මාන්නයක් ඇති වෙන්න පුළුවන්. අනික් කට්ටියට ධාන නැහැ මට විතරයි තියෙන්නේ. නැත්නම් මේ ධානය මම මහන්සිලා ගත් එකක්. උන්ට බුදුහාමුදුරු දීප එකක් නෙවෙයි. ගුරුහාමුදුරු දීප එකක් නෙවෙයි. මමයි මේකට මහන්සුනේ කියලා තණ්හාව මානය තියෙනවා. ඒ නිසා ආමිෂ සුඛය වගේ ගොරෝසු නැති වුණාට නිර්ආමිෂ සුඛේ ඒකට ඇලෙන ගතිය, ඒකට බැඳෙන ගතිය, assuming quality එක මාන්නයට යන එක ආඩම්බරයට ගන්න එක තියෙනවා. එනිසා මේ දෙකම තාම තියෙන සංසාරේ කැරකමන. වට්ටකාමී ගතියක් තියෙනවා මේකේ. අවේදිත සුඛය කියලා කියන්නේ එහෙම නිරාමිෂ සුඛයත් ඇවිල්ලා ඒක මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා ඒ කෙරෙහි ඇති වෙන්න පුළුවන් තණ්හාමාන දිටි කැපුවට පස්සේ ඒ පුද්ගල කවදාකවත් මම විඳිනවා මගේ ආත්මය මේක මගේ ආත්මය කියලා කියාගන්න නැති වෙනකොට ඊටත් වඩා ගැඹුරු සුඛයක් තියෙනවා ඒ සුඛයයි ආමිෂ සුඛය අතර වෙනස ආමිෂ සුඛයේ ඇතිවීම නැතිවීම දෙක තියෙනවා අවේදිත සුඛේ ඇති වෙන නැති වෙන දෙකක් නැහැ. ඒක සදාකාලිකයි. ඒකට ගිය කෙනා ගැලවෙන්න කැමති නැහැ. ඒකේ කිසිම නඩත්තු වියදමක් නැහැ. විඳින පුද්ගලයා ඒක මගේ කියාගන්නෙත් නැහැ. ඒක නිසා වේදනාවයි ලබන පුද්ගලයා අතර තියෙන බොහෝම දුරස්ත සම්බන්ධතාවයක් නැත්නම් සම්බන්ධතාවයක් නැති මට්ටමක් තියෙනවා. ඉතින් ඒක එක දවසක් ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ මේ මේ ශාසනයේ ඉඳලා තියෙන අවේදිත සුඛය සඳහායි කියනකොට එතන හිටපු සංඝයා වහන්සේනමක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ අවේදිත කියලා විඳින්න බෑ. නොවිඳිනා කියන එක. එහෙනම් ඒක සුඛයක් වෙන්නේ කොහොමද? ඇයි ඒක සුඛයක් කියන වචනේ විශේෂණය කරන්නේ කියලා. එතකොට කියලා තියෙනවා ආර්ය විවරයේ හැටියට යමක් ඇති වෙන නැති ගතිය කියනවා නම් ඒක තමයි දුකයි කියන්නේ. ආමිෂ සුඛය ඇතිවීම නැතිවීම දෙක සහිත නිසා ඒක දුකක්. සාසනික වශයෙන් බලන දුකක්. නමුත් මේ නිර්ආමිෂ දේ කවදාකවත් ඇතිවීම නැතිවීම දෙකට අහු වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම නඩත්තුවක් නැහැ. ඒක සනාතන ධර්මතාවයක්. ඒක නිසා ඒකට ආර්ය විවහරයේ සුඛයක් කියලා තමයි ඒකට තමයි කියන්න පුළුවන්. මොකද මේක උච්චාවච භාවයකටපත් වෙන්නේ නැති නිසා. මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන්නේ නැති නිසා ඒකට ආර්ය විවහරයෙන් තමයි සුඛය කියලා පාවිච්චි කරන්නේ නැත්නම් එතන විඳින්නෙක් හෝ වින්දනයක් නැතිකමක් තියෙනවා. ඒක මේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා විඳීමක් හෝ විඳින්නෙක් නැතිකමයි ආර්ය විවහාරයේ සුඛය කියලා කියන්නේ. ඒ නිසා මේකට සුඛය කියන මේ විශේෂණ පදේ දාලා අවේදිත සුඛයක් කියලා සඳහන් කරලා තියෙනවා කියලා. ඒක එහෙම එච්චරම ඔය කිව්වට වචනෙන් විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ සංසන්දනාත්මකව විස්තර කිරීමක් තමයි කරන්න පුළුවන්. කරු ස්වාමින් වහන්සේ තමා කැමති දෙයක් නිතර නිතර දැකීමෙන් ඇසීමෙන් එහි ඇති ආසාව ක්‍රමයෙන් හීන වී යන බව ඔබගේ ධර්ම දේශනාවක ඇතිනි. මේ උපකල්පණයට තමා කැමති ඇසිතන ඕනෑම දෙයකට ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධවද යොමු කළ හැකිද? මා වරක එක ආසාවෙන් ඇසූ සින්දුවක් ලාදලු බෝපත් තෙමෙන් හැලෙනසේ සින්දුව දසදහස් වාරයක් නිතර නිතර ඇසුවෙමි. මුලදී ඇසූ විට ඇති වූ පිවිදීම ප්‍රියගතිය අද නැතුවාසේ දැනේ. මේ අයුරින්ම අපි කැමති පුද්ගලයින්ටද මේ යෙදී හැකිනම් සංසාරයෙන් ගැලවීමට ඉතා පහසු වේයයි මට සිතේ. මේ පිළිබඳ ඔබගේ ආකල්ප හෝ විකල්ප මොනවාදයි කරුණාවෙන් පාදා දෙන්න. අන්තිම කාලේ නැත්තම් ඒ කියන්නේ ඒක දැක්කපමණ නිවන් දකින්නයි කියලා නම් කියන්න බෑ. නැත්තම් බඳපු කෙනකින් අහන්න කියනවා තමන්ගේ ස්පවුස් ගැන. පව් පව් වෙනකොට කෝකත් කව් කව් වෙනවා. ඒක පිළිබඳව අහනකොට ඔක්කොම නිවන් දකින්නේ නැහැ. ඒක නිවනටම යන්නේ නැහැ. ඒ නිසා හොලිවුඩ් එකේ කරන්නේ නැවත හැමදාම අලුතෙන් විවාහ වෙන එක. එයා නැත්තම් මෙයත් එක්ක විවාහ වෙනවා. මෙයත් නැත්නම් එයාත් එක්ක ඒක තමයි හැටි. ඒ කියලා කියනවා මේ يعني බඳින්න ඉස්සර ප්‍රේමයයි බඳකට පස්සේ ප්‍රේමය අතර ඉර දෙන්නම් හඳ දෙන්නම් නැන්දමටත් හරි ගිහිල්ලා දෙනවා බඳින්න ඉස්සරලා. බඳලා පස්සේ ඒක ලෝකේ සත්‍යයක්. නමුත් ඒක හැමදාම ඒක ඒ කියන සම්මුති සත්‍ය තුලින් නිවනට යොමු වෙන්නේ නැහැ. නමුත් සර්වඥාන්සේ ඒක පාවිච්චි කරනවා ආසේවති භාවේති බහුලීකරෝති කියන ක්‍රමයට උන්වහන්සේ මධ්‍යම වස්තුවක් අඳුල්ලා දෙනවා. කාම වස්තුවක් හෝ ද්වේෂයට අහු වෙන්නේ නැති මධ්‍යම වස්තුවක් අල්ලලා දීලා ඒක ආශේවනය කරන එකට පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න කියලා කියනවා. ආශ්‍රය කරලා බලන්නේ සම්මිය දෘෂ්ටි මුල් කරගෙන නිවනට යන. ආනාපානිය ආශේවනය කරන්නේ. එතකොට ආස්වාසේ ගොරෝසුම තැන, ප්‍රස්වාසයේ ගොරෝසුම තැන වගේ අහු වෙනවා. එහෙමනම් ඒ දෙක වෙනස අල්ලාගෙන භාවිත කරන්න කියනවා. හැකි හැකි වෙලාවල ඒක වඩන්නේ කියලා කියනවා. වඩාන වඩාන වඩාන යනකොට ධර්මට ආනාපානේ හරියනවා. ධර්මට ආනාපානේ හොඳයි කියලා සමහර විටක සතුටක් ඇති වෙනවා. සමහරට ආනාපානේ හරියනවා තමයි ඉතින් මොකද? ඉතින් ඕකේ ඕක හුස්මනේ. ඕකේ මොකක්ද හම්බෙන්නේ ලාභේ. ඕකෙන් හම්බෙන පරෝජනේ මොකක්ද කියලා ඒක පාවෙන වෙලාවකුත් වෙනවා. ගොඩක් වෙලා භාවනා කරගෙන කරගෙන යනකොට ආනාපානේ විතරක් කවදාකවත් ලෝභයට දෝෂයට යොමු කරන්නේ නැහැ. නමුත් ඕනම කෙනෙක් දන්නවා ආනාපාන එක පරියන්කේදී මුලින් පටන් ගන්නකොට තියෙන ආනාපානයේ ස්වරූපය විනාඩි ගානක් කරනකොට අනිවාර්යයෙන්ම පරිණාමයකටපත් වෙනවා. එන්නේ එන්නේ එන්නේ ඒක නොදැන්න මට්ටම් වලට යනවා. සියුම් වෙනවා. දෙක අතර වෙනස නැති වෙනවා. ආදි වශයෙන් පරිණාමයකට යනවා. ඒක දැක්කත් සම්පූර්ණ චක්‍රය ওই සම්පූර්ණ චිත්ත නියාමයේ දකින්න බෑ. එක සිටින් එකක් ඇතුළත එවැනි චක්‍ර භාෂයක් දකින්න ඕනේ. ආනපන වරින් වර පේනවා ආය නැතු වෙනවා. ආය වරින් වර පේනවා ආය නැති වෙනවා. ආය වරින් වර පේනවා නැති වෙනවා. ඕමම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක ඇතිවීමක් නැතිවීමක් වගේ නෙවෙයි. ඒ පැටර්න් එක චක්‍ර රාශියකින් දකිනකොට එක පැටර්න් එකක් දැක්කගෙන අර වැඩිය එක පරියන්කයක බොහෝ වාරයක් ඇති වෙලා බොහෝ වාරයක් නැතිවීම යනකොට ලොකු මේ පරිචය පරිණාමය අත්දැකීමක් ලැබෙනවා. මොකද ඒත් ඒ පුද්ගලයාගේ ස්ථිර පෞරුෂත්ව වෙනසක් වෙන්නේ ඉඳ ගන්න ඉඳ ගන්න සාර්ථක වාරයක් පාසා Tamanne දැක ගන්න පුළුවන් නම් ආනාපානේ ගොරෝසුව පටන් අර ගන්න නිවිලා යනවා ආයෙ ටිකෙන් ආයෙ ටිකක් ගොරෝසුව පටන් ආයෙ නිවිලා යනවා ආයෙ ගොරෝසුව පටන් ගන්න නිවි නිවි යනවායි කියන මේ ධර්මතාවයට මේ චිත්ත නියාමයට හිත දැම්මොත් ඒ පුදුරට තේරෙනවා සද්දයක් තියෙන මේකමයි ආපු ගමන්ම සද්දේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා ඒ වෙලාවම ගොලප් වුණොත් අපි ඒක පිළිබඳ තීන්දුව කරන තීන්දුව ගොඩාක් කලබලකාරී ආවේග ජනකයි. බලහන් ඉන්නකොට ඉන්නකොට මේ සද්ද අඩු වෙලා ගිහිල්ලා ආය වැඩි වෙලා ආය අඩු වෙලා ගිහිල්ලා ආය වැඩි වෙලා ආය අඩු වෙලා යනවා. මේ පැටලෙන සද්දවත් තියෙනවා. හිතවිලිවත් තියෙනවා. වේදනාවෙත් තියෙනවා. ඒක නිසා පළවෙනි එක දරා ගත්තනම් දෙවෙනි සැරේ ඉඳලා තියෙන්නේ ඉවසීමේ ශක්තියක දීගෙන දීගෙන ඉන්නකොට ආනාපානෙන් ගත්ත මේ මේ සයික්ලික් පැටර්න් එක අපේ අපේ හිතට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන සෑම දෙයකම තියෙනවා. ඒ නිසා තේරුම් අරගන්නවා එන්නකොටම කඩාපනින්න එපා. විශේෂයෙන්ම මේ විනිශ්චය කරන්න එපා. එනකොටම ප්‍රතික්‍රියා කරන්න එපා. ඒකට එන්න දෙන්න. දෙනකොට දෙනකොට දෙනකොට ඒකේ තියෙන අර throbbing ගතිය, impact එක එන්නේ අඩු වෙනවා. අඩු වෙන්න වෙන්න වෙන්න ගන්න තීන්දුව කල් යනවා. durable වෙනවා. කල් යනවා කියන එක වැරදි. පහු වෙනකොට පහන දෙනවා තීන්දුව කරන්න දෙයක් නැහැ. මොකද කියන්නේ අපිට තීන්දුවක් ඉල්ලගන්න නෙවෙයි. එනකොටම කුලප් වුණොත් තමයි ඔය තීන්දුව ගැනීම අවශ්‍යතාවය වැඩි වෙන්නේ. ඒ නිසා සර්වඥයන්සේ පාවිච්චි කරන්නේ මේ භාවිත මනසක් තිබුණත් ඒක බහුලීකරණය කරන්නයි කියන්නේ. ආශේවති භාවේති බහුලීකරෝති. එතකොට තමයි ඕනම දෙයකින් අපිට තියෙන ඒකට තියෙන බන්ධනය හෝ ද්වේෂය. එන්නේ එන්නේ තුනි වෙලා. වේදනාවක් ගත්තොත් සුඛ වේදනා දුක්ඛ වේදනා අතරමැද අදුක්කම සුඛ වේදනාට ගියාට පස්සේ ඒකට කවුරුම ෆයිට් කරන්නේ නැහැ. එතන නෑ මේ දිනා ගන්න දෙයක් නෑ. ඒක තමයි වැඩි වෙලාවෙ තියෙන්නේ. ඒ හැම දෙයකම මැදට ගියාට පස්සේ එතන ෆයිට් එකක් නෑ. කොන්දේකට ෆයිට් එක වැඩි. ඒ නිසා මේ අර සෙන් කියවනක තියෙනවා සත්‍යය මැදට වෙලා බලහන් ඉඳද්දී අපි වටේ වේගෙන් සත්‍ය හොයලා දුවනවා. දුවන්න දුවන්න කේන්ද්‍රාපසාරි බලෙන් අපි තල්ලු කළා දානවා සත්‍යෙන් එහාට. මොකද සත්‍ය ඒක නිස්සද්ද වෙලා ළඟට එනකම් මැදට වෙලා බලාගෙන ඉන්නවා අප කරා එනකම්. මොකද සත්‍ය සොයන යෝගාවචරයෝ සත්‍ය ගවේෂකයෝ වේගෙන් බාහිරේ දුවනවා සත්‍ය හොයනවා. ඒක මොකද ඇති වෙන කේන්ද්‍රාපසාරි බලයට තල්ලු වෙලා තල්ලු වෙලා යනවා. ඒ නිසා ආයේ මැදට ඇවිල්ලා දෙසීලෙන් බලාගෙන ඉන්නකොට ওই පැටර්න් එක තේරුම් අරගත්තා නම් ඕනම දෙයක් ටික වේලාවක් බලාගෙන ඉන්නකොට ඒකේ තියෙන ඒකේ තියෙන ඉම්පැක්ට් එක ඒකෙන් තියෙන බලපෑම එන්නේ එන්නේ අඩු වෙනවා. ඒක නිසා අපි අපට වෙටරන්සි කියලා කියන්නේ එක සැරයක් දැක්කට විනිශ්චය කරන්න එපා නැවත නැවත පේන්න අපි. පේනකොට පේනකොට පේනකොට ගන්න විනිශ්චය උඹා ඩියුරබල් උඹක් අල්ලගන්න සුදු. ඒක තවත් මොකද්ද වැටක් තියෙන ප්‍රශ්නේ. මුලදී මේ අයිරිම අප කැමති පුද්ගලයන්ට මේ දෙයක් නම් සංසාරෙන් ගැලවිතයි. මම වරපිට ආසාවෙන් නැතුව ඒ ගැන මුලදී ඇසු විට ඇසු පිබිදීන් පිළිගැටි අද නැතු වාසේ දැනේ මේ ආගම කැමති පුද්ගලින්ටද මේ දෙයට නම් සංසාරෙන් ගැලවෙන්න ඉතා පහසු වේ. වයි මට සිතේ මේ පේවම උපදයක්. නෑ ඒක ඇත්තටම ඒ ගතිය මේ ස්වභාවයක්. ඒ ස්වභාවය හැම වෙලාවෙම නිවනටම යොමු කරන්නේ ඒක නැති කරන්න අපි ඉතින් ඔය ෆේස් ලිෆ්ට් කරනවා මේකප් කරනවා අනම්මනම් කර කර ඒක හදාගන්න කියන ඉන්නවා මිසක ඒ ධර්මතාවය ඒ ධර්මතාවය වශයෙන් පිළිගන්න අපි ලෑස්ති නැහැ. අපි කරන්නේ නාකි වෙනකොට ප්ලාස්ටික් සර්ජරි දානවා අනම්මනම් කර කර මේක මේ ෆේස් ලිෆ්ටිං කියලා කියන්නේ. ඒක තමයි මේ කර කර ඉන්නේ. අද මුළු සම්පූර්ණ මේ තාක්ෂණය ඔකට ජග් ගහන්න හැදලා තියෙනවා. ඔය දිරණයකට ජග් ගහන්න හැදලා තියෙනවා. ඒක පළවෙනි අවුරුදු ඒ අවුරුදු 200 පළවෙනි 50 60 යනකොට මුතුම බලාපොරොත්තුවක් එන්න පටන් අරගත්තා මේ න්‍යාය කඩාගෙන අපිට මේක මිනිස්සු නොමැති ජීවත් වෙන්න පුළුවන් වෙයි. අපි මේ ඇති කරන ශක්ති ප්‍රභාව කවදාකවත් හානි වෙන්නේ නැතුව දිගට තියෙයි. දැන් බලනකොට වෙලා තියෙන්නේ අර අපේ ආදිවාසීන්ටත් වැඩිය අපි මොනවා කාබාසිනිය කරලා තියෙනවා. ඒවෙන් ඇති කරලා තියෙන මේ කැත, ඒවෙන් ජීවිතේට ලෙඩ රෝග ඇති කරලා තියෙන දේවල් මේ ස්වභාවික ලෙඩ රෝග වලට වැඩිය භයානකයි. ඒ මොකද මේ විද්‍යාව නිසා අපි හිතුවා බාහිර බලවේගයකින් මේ උච්චාවච භාවය නැති කරන්න පුළුවන් වෙයි. දිගට පවත් ගන්න පුළුවන් කියලා. දැන් අර මට මතකයි මම පැවිදි වෙලා සුමාන දෙකකින් විතර වගේ මාලිගාවේ අතා මැරිලා වැටෙන ෆොටෝ එකක් දාලා තියෙන පත්තරේ. නැග්ගාල මේ වැටලා ඉන්න එක බස්නායක නිරෝධ ගිහිල්ලා බදාගෙන අඬනවා. අද විද්‍යාව අන්නේ වගේ. ඒ විශාල සතේ. ගල තියෙන සතේ එහෙම වෙලා ඉන්නේ දැන් ඉන්න තැනම නිකන් කෙල වෙලාදී. තාටික කාලයක් යනකොට ඔක තේරෙයි. ඇහිලා නෑ මැරිලා වැටිලා. මට හොඳට මතකයි මේ ෆොටෝ එක හරිම ලස්සනද යතාගේ අන්තිම අවස්ථා කීපයක් දාලා තිබුණා. ඉතාලයි නේද මොන්ස්ටර් කෙනෙක්. ඒක වැටිගෙන වැටෙනවා. ඒ තරම් අපි බලාගෙන තියාගෙන හිටියා. ඒ කියන්නේ මේ විද්‍යානව තුලින් අපිට මේ මේ මේ ඇති වෙන ජරාව ඇති වෙන පරිණාමය එක්ක නැත කරන්න පුළුවන් වෙයි නැත්නම් අපිට කොත්තමත් අද කළ පමණින් අපිට විදිහට හරව ගන්න පුළුවන් වෙයි කියන එක. ඇත්තටම තුන්වෙනි ලෝකයේ තියෙන විද්‍යාව තාමත් එතන තියෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ හෙට අනිද්දා නිෂ්පාදනයක් එයි මේ ප්‍රශ්න ඉවර කරන්න කියලා. නමුත් විද්‍යාවේ ඉස්සරහාම ඉන්න කට්ටිය සම්පූර්ණ අසම වෙලා තියෙනවා. ඒගොල්ලෝ හොඳටම දන්නවා දැන් තියෙන සත්‍ය එළියුනොත් දැන් තියෙන තන්නේ කර විද්‍යාව කියලා කියන දැන් මල්ටිනේෂනල් කම්පැනිස් ටිකින් කරගෙන යන වෙනද ප්‍රයාසයක් තියෙනවා. ඒ නිසා දැන් විද්‍යානුකූලයි කියන එක බටහිර ලෝකෙට ම්ලේච්ඡ ගතිය ලකුණක්. කිසිම දෙයක් විද්‍යානුකූලයිකව බාර ගන්න නැහැ. ඒ ධර්මතම ඒක ඒ ඒව මෙතන කොමර්ෂියලි පාවිච්චි කරලා කරලා කරලා නැති කරලා තියෙනවා. ඉතින් දැන් ආපහු යන්න වෙලා තියෙනවා සම්ප්‍රදාන කුල ක්‍රමයට ඇඟිලි ගණන් කරලා ක්‍රමයට යන්න වෙනවා. ඉතින් ඒක මේ මොකද්ද අපි දැන් අපි ඔය බුද්ධ ජයන්තියට වගේ පහළ වෙච්ච කට්ටියනේ 1956 න් පස්සේ හරිම වාසනාවන්තයි. දෙක දැක ගන්න පුළුවන් වුණා අපිට. විද්‍යාවේ තියෙන දිලාගෙන යන පැති ඒ වගේම අර සම්ප්‍රදාය කරගෙන ගිය අඩු ගන්න කොන්සර්වටිව් ඒක මහා ලොකු නිෂ්පාදනමකුත් නැහැ. තියෙන දේ වෙනස් කරන්නේ නැතුව යන්නේ ගයි කට්ටිය කොහොමදත් බාර ගන්නවා අනිත්‍යං දුක්ඛං නැත්තම් බාර ගන්නවා. මේ වගේ ෆයිට් කරන්නේ නැහැ. නිසා තව ඉස්සරහට යනකොට ওই දෙකේ දෙකම දැන් යන්නේ ප්‍රകൃතිය මත නෙවෙයි මහා විකෘති වේග වර්ගයක් වෙත යන්න තියෙන්නේ. ඔය ආර්ථික කඩාවැටෙන දේවල් මේ fossil fuels ඉවර වේගන යන එකයි පරිසර දූෂණය වගේ දේවල් අමතර විදියකට අපිට පෙන්වන්න පටන් ගන්න තියෙනවා අපි ගත්ත මේ ඇත්තට මානව වශයෙන් ගත්ත තීන්දුව එක්කෙනෙක් නෙවෙයි. ගත්ත තීන්දුවේ තියෙන වැරද්ද මේ දේවල් තියෙන්නේ දි รา යන්නේ. පටන් ගන්නකොට ලස්සන වුණාට එන්නේ එන්නේ දි รา යනවා කියන සත්‍යය ඒක නිකන් මේ බයපක්ෂකමක් කියලා. බයකප්පද ඒක සත්‍යය. ඒ සත්‍යය තේරුම් ගන්න කටයුතු කරුවොත් එහෙම අපි පමණට වැඩිය තත්මට වැඩිය ඉදිමෙන්න යන්නේ නැහැ. මොකට වැඩිය ඕවෙස්ටිමේට් කරන්න යන්නේ නැහැ. එතකොට අපි ළඟ දැඩි රාග සහ දැඩි ද්වේෂ ඉන්ද්‍රියක් නැහැ. මොකද කොහොමදක් දිරන දෙන්නේ. ඒක එන්නේ නැහැ. අර වගේ ස්ථිර සහ අදහසක් ආවම නොමරන જાතියක් වශයෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස ධර්ම මාර්ගයේ ඔස්සේ අප ගමන් කරන විට ධර්ම මාර්ගයට යොමු වූ අනිත් පුද්ගලයන් උගන්වන අනිත් පුද්ගලයන් උගන්වන ගුරුවර ගුරුවරයන් වෙත පුදුමාකාර ලෙස ආකර්ෂණ ශක්තියක් ඇති වේ. ඔවුන්ගේ ඇසුර ප්‍රිය කිරීමත් දැකීමට කැමැත්තද වැඩි වෙයි. සමහර විටක මේ සුදුසුද නුසුදුසුද කියා සිත විමසා බලයි. පළවෙනි ප්‍රශ්නේ මෙම කැමැත්ත තණ්හාවක්ද නැතිනම් මෙය එක්තරා අයුරක රාග ක්ලේශයක්ද? එසේ නැත්නම් මේ සාමාන්‍ය දෙයක්ද? මේන් අකුසලයක් සිදු වේද? කරුණාකර පාදා මේක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අපේ තේරවාදයේ දැනගෙන ඉඳලා තියෙනවා. තේරවාදයේ දැනගෙන ඉන්න එකදී නිදර්ශනයක් වශයෙන් කියනවා මෛත්‍රී භාවනා වඩනකොට විශේෂයෙන්ම අපි ඉස්ලාම මෛත්‍රී භාවනාව කියන්නේ දැන් දැන් පවතින ක්‍රමය හැටි කියන්නේ ඉස්ලාම තමන්ට මෛත්‍රී කරන්න කියලා. තමන්ට මෛත්‍රී කරලා ඉවරලා හිත ගන්න ඕනේ ආඩ්‍ය වෙන මට්ටමකට. හිත තමන් පිළිබඳව බොහොම සතුටු ග්ලැඩ්නස් කියන එක යන මට්ටම ගන්න ඊට පස්සේ ඒක තියෙන තාම මම ප්‍රාණියෙක් මම ජීවියෙක් මම මා විසින් ග්ලැඩ්නින් මම මම විසින් ආඩ්‍ය තත්වයකටපත් කරනවා. තේදවත් තත්වයකට හිතපත් කරනවා. මෛත්‍රියෙන් සුබ තැනකටපත් කරනවා. පත් කළ ඉවරලා ඊ ගාවට ඒක දෙනවා අපි තව එක්කෙනෙකුට පිට. ඒකෙන් තමයි ආ රාජ්‍යත්ව බහිද්ද බේදේ කඩන්නේ. අන්නේ පිට එක්කන තෝරනකොට අති ප්‍රිය සහායකයෙක් තෝරන්න එපයි කියලා කියනවා. අති ප්‍රිය සහායකයෙක් ගත්ත මේ රාගය හෝ ඒ කියන්නේ මේ රාග නිස්සෘත හැඟීම් වෙන්න පුළුවන්. ගරු භාවනීය කෙනෙක් තෝරන්න කියලා කියනවා. ඒ ස්ත්‍රියක් විසින් පුරුෂයෙක් තෝරන්න එපයි කියලා කියනවා. පුරුෂයෙක් විසින් ස්ත්‍රියව තෝරන්න එපයි කියලා කියනවා. අතිප්‍රිය සහායකයෙක් වුණොත් මෛත්‍රිය නෙවෙයි වැඩ කරන්නේ වෙන මොකද්ද වංචනික ධර්මයක් වෙන්නේ කියනවා. ස්ත්‍රියක් විසින් පුරුෂයෙක් තෝරාගත්තොත් මෛත්‍රී මුවාවෙන් වැඩ කරන රාගය වැඩ කරන්න ඉන්නේ කියනවා. වංචනික ධර්මය. නිසා ගරු භාවයෙන් කියන්නේ තෝරන්න කියලා කියනවා. මේකෙදි ඔය මේ ඔය මොනවාද කියන්නේ තමයි ආධ්‍යාත්මික මාර්ගයේ යනකොට ඒ ඒ ඒ ශිෂ්‍ය වැඩ කරන අය කෙරෙහි ඇති කරන ගෞරවය පිළිබඳව එක සීමිත අනතුරක් තමයි ඔය කවුන්සලින් කරනකොට. කවුන්සලින් කරනකොට ඉත්‍ත්‍යාවකට මානසික අසහනයක් ඇති වෙලා පුරුෂයෙක් ළඟට ගිහිල්ලා කවුන්සලින් කරලා සුව වුණොත් ඒ ඉත්‍ත්‍යාවේ පුරුෂයා කෙරෙහි අනිවාර්යම ආකර්ෂණයක් ඇති කරගන්නවා. ඒක හුඟක් වෙලාට පර්වර්ට් වෙන්න ඉඩ තියෙනවා. පර්වර්ට් වුණාට පස්සේ ඊට පස්සේ දිගින් දිගට කවුන්සලින් වලට යනවා ලෙඩේ අසහනෙට නෙවෙයි. ඒක ඒක නිසා මේ අර මම දැක වීලුවක දාලා තියෙන දත්වතර කාට ඇවිල්ලා නෝන මහත්තයෙක් කියනවා හැමදාම මහත්තයාට බොරුව කියලා ඔයා ළඟට ඇවිල්ලා දත් කියලා දැන් දත් 32 ඉවරයි දැන් මොකද කරන්න කියලා අහනවා මේක තදින් බලපානවා බෞද්ධ භික්ෂුවට. බෞද්ධ භික්ෂුන් ගෝ බෞද්ධ භික්ෂුන් දැන් ඉන්නේ භික්ෂුනි නෑ භික්ෂු විතරයි. අසහන එන පත්‍ය ප්‍රශ්නෙන් ඉදිරියට හොයාගෙන යන උගාකලට කාන්තාව. කාන්තාවට ගියාම මේ භික්ෂුන් වහන්සේනමක් හම්බෙලා කතා කරපුවාම භික්ෂුන් වහන්සේගේ පෞරුෂත්වයත් බලපානවා. මෛත්‍රියත් බලපානවා. ත්‍රිවිධ රත්නේ සංඝ රත්නේ කියන හැඟීමත් බලපාන නිසා දෙන කොයි දෙයක් වගේ බාර ගන්න පුළුවන්. ඇත්තටම මේක හමු වීමම ලොකු මානසික සහනයක් වඩටපත් වෙනවා. කොතෙන්ද යන කන්ද යුටිලිටි වැලියු කොතනින් පස්සේ පර්වර්ෂන් එකද කියලා අල්ලන්න බෑ. ඒක කවදාකවත් ඒ පැත්තට දෙන්නත් බෑ. භික්ෂුව දැනගන්න ඕනේ කොතනද යන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ගාවට කිසాగොත්තුමේ එනකොට කවුන්සලින් තමයි කරේ. ඒක අපිට නෑ කියන්න බෑ කිසాగම කිව්වා. මිනිස්සු කිව්වා අන්න ඉන්න හොඳ රටේ වෙදෙක් ඉන්නවා බුදුරණන් ඵලයක්. ගියාට පස්සේ මේ දරුවා අරගෙනලා බොහෝම ඉතේකදී පළවෙනි කුළුඳුලේ දරුවා යාගේ ජීවිතයේ එකම දේ අනේ ස්වාමීන් වහන්සේ මේ වැඩ කරන ගම අනේ ස්වාමීන් වහන්සේ මේ දරුවා පොර ගන්න පුළුවන්ද පුළුවන් මේ කරගෙන වරෙන් කියලා පිට කරා මරණය අවබෝධ වෙන්නේ එතනදී දරුවචනාංශේ ඒ අසුව කරලා ඊට පස්සේ දරුවා විසිකලාට පස්සේ බණ කිව්වා මැචියුරිටි එකට ගත්තා ඒ මොකද දරුවචනාංශේ හීලින් දිහාට නෙවෙයි බලන්නේ ප්‍රිවෙන්ෂන් කියෝ එක නෙමෙයි බලන්නේ කියෝ එකෙන් තමයි ඇට්‍රැක්ෂන් එක ගන්න. හැබැයි අරගෙන ඉතින් නතර කරන්නේ බුදුරජාණන්සේ ප්‍රිවෙන්ෂන් එකට ගෙනියනවා. මේ කවුන්සලින් වලට යන කට්ටිය ප්‍රිවෙන්ෂන් කියෝ කියන දෙක දන්නේ නැතුව කියෝරින් වලට හරි හීලින් වලට විතරක් ලිමිට් කෙරුවොත් ඔය ඔය වගේ භයානක පැත්තකට ආවට පස්සේ මං කියන්නේ බඳින්න වෙන්නේ පිස්සු හැදිච්ච කෙල්ලෙක්. ආනේ Sigmund Freud transference trans transference මොනවට ඉන්නවා පරිසංකලා <laughs> ආ මම ඊයේ මන් දැක්ක මං හිතුවේ මොනවද ආ ඒක නිසා කමන්නේ එහෙනම් කිව්වට කමන්නේ නැහැ ඒක හරියම භයානකයි ඒ කියන්නේ ওই වැඩේ මේ අපි ලොකු ස්වාමීන් වහන්සේගේ මම වෙන තාලයකට ඥානරම් ස්වාමීන් කිව්වා භික්ෂුවක් ඕන දෙයක් කළොත් හරියනවා කිව්වා. ඇස් දෙකමක් කරන්න හරියනවා. නැකත් බලන්න යන්න හරියනවා. කවුන්සලින් කරන්න යනවා. හැබැයි මහානකම ඇර. මහානකම විතරක් භික්ෂුවර කරන්න බෑ. අනිත් ඕනම දෙකට අත ගැහුවොත්. ඒ ගිහිව ලක්ෂයක් කෙරුවට වැඩිය. ඕනේ වැඩක් මොකද විවේක බුද්ධියෙන් කටයුතු කරනවා. කෙරුවට පස්සේ ඒක පැත්තකින් ශිල්පීය ඥානයක් තියෙනවා. අනිත් එකේ අර තියෙන perversions නමුත් අන්තිමට මම දැන පහුගිය අවුරුදු 20 30 විතර ඇතුළත මම නිතරම මේ සාකාස්ටිකලි නෙවෙයි මේ ජනප්‍රිය වෙන ස්වාමීන් වහන්සේගේ කැරියර් එක මම ස්ටඩි කරගෙන ඉන්නේ. අයියෝ වැටෙන හැටි. ඊට පස්සේ හුද්දම කතාව මම හිතන්නේ ලියලා තිබුණේ අර දෙවනි ශිල්පදේ නොකඩමු කියලා පොතක් කියලා තියෙනවා. මෛත්‍රී මූර්ති ගුණදාසලින්ගේ ලියලා තියෙනවා. ඈ තුන්වෙනි ශිල්පදේ නොකඩමු. අනේ ඉතින් ආවට පස්සේ අහමුදුර අන්තිම දෙය ගැන සීපද හතරක්ම කඩලා යනවා. අන්තිම කාමීත්‍යාචාරික සම්පූර්ණ කාරණා යෙදිලා හැංගෙන්න තරක් නැතුව පිටරට ගිය වෙලාවකදී ඒ ලේඩි කෙනෙක් ෆලෝ කරලා ඒ හාමුදුරන් රිවීමක් කරනවා. හරි හරි ඔබ වහන්සේ ඉන්න තැන දැනගත්තා මම එනවයි කියලා. පස්සේ ලියුම කියවලා ගල උඩ කියලා එතනින් බැලලා මැරෙනවා. ඒ අතුරු ගවක් ගාන ඉඳගෙන බලන්නේ වතුරකට ගාව වතුරකට බැලලා මැරෙනවා. අඩු ගානේ මට මේ හතරෙන් ඒකවත් ඉතුරු කරන්න මැරෙන්න ලැබේවා කියලා. ඒ එනකොට ඒ කොක්ක වදිනේ හරි පර්වර්ෂන් එකක් ඒක කියන්නේ. ඒකාන්තවට කරන්න දෙයක්වත් නැහැ. මේ හාමුදුරුවෝ දන්නවා ගියේ හීලින් වලට හරියම. ඒක නිසා ඒ අර මේ මොකද ප්‍රශ්නේ වෙන කරන කියලා කියන කොහොමද මතුවලා තියෙන්නේ? ප්‍රශ්නේ හොඳ වචන වගේක් විතරලා දෙනවා ඒකට. ට්‍රාන්ස්ෆරන්ස්. ට්‍රාන්ස්ෆරන්ස් එක ඇත්තටම එකක් හොයාගත්තට පස්සේ ඒකට දරු ප්‍රියයන් කරන හොයාගන්න. ඒ කියන්නේ වෛද්‍යකම ඉස්සරම ට්‍රාන්ස්පරන්ට් එක හොයාගන්න. හරි. ක්ලයන්ට්ගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න. නමුත් ඉතින් වැඩ කරනවා. ඒකදී මේ ප්‍රශ්න කියන්නේ ඉතලා තව එක කතාවක් කියලා තියෙනවා ඔය වැඩේ කෙරුවොත්. ඒ කියන්නේ ලෙඩාගෙන් අයින් වෙන්න උත්සාහ කෙරුවොත් ඒක වෙදාතේ තියෙන ටෙක්නික් එකක්. ඒ වෙදා කියලා තියෙන සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ලෙඩේ උත්සන්න වෙලාවේදී හොයාගෙන ගිහිල්ලා වෙදෙක් ගෙදෙට්ට යන ගහගෙන එන වෙලාවල් එනවනේ. ඒ වෙලාවට වෙදා ගෙදෙට්ට එනකොට වෙදා දෙවි කෙනෙකුට වගේලු සලකන්නේ. අම්මෝ මේ අසීට වෙලාවේදී මිනිස්සු ආවයි කියලා. ඊට පස්සේ දැන් දෙදේ සනීප වුණානේ. සනීප වේගෙන එනකොට ලෙඩා නිතර නිතර එන්න පටන් අරගත්තොත් එහෙම ආ යාළුවා එතකොට අර දේවගති මොකුත් නැහැ. තාම ලෙඩේ සුව වෙමින් පවතිනවා. ඊට පස්සේ මිත්‍රෙක් වෙනවා. සරුණාට පස්සේ આવොත් නායකාරයෙක් විදිහට සලකනවා. මේක එන්නේ මොකක් හරි ගෙනියන්න තමයි. උදව් කරපුව හැබැයි ඉතින් මෙච්චර දුන්නා තව එනවනේ. ඒක නිසා යම් කිසි විදිහකට මේ patient පිළිබඳ ওই විදිහට distance එකක් කරන වැඩ කරන පටන් අරගත්තොත් හරිම සමාජයේ හරස්කඩ පේන්න පටන් අරගන්නවා. එහෙම නැත්නම් attraction transference එකට අහු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනකොට කියනවා උඹ සුව වෙන්නේ නැතුව අනුන් සුව කරන්න යන්න මේක තියෙන ඒ කියන්නේ ඩේන්ජර් එක දන්නේ නැතුව මේක තියෙන භයානකම දන්නේ නැතුව ඔපචුනිටිස් විදියට ලෙඩු හිතව පමණට තමන් මම වෛද්‍ය කියන්නේ යන්න එපා. ඒකේ තියෙන මුල් මුලමදාග දැනගෙන භයානකම දැනගෙන මේ අත තියන්නේ කියලා. එහෙම එහෙම නොවුනොත් ඒ පන්දිස්වාංශ කියන්නේ විපස්සනාව කියලා දෙන්න හදනකොට විපස්සනා කියලා දෙන්න හදනකොට ලොකු විපස්සනාවද ඉල්ලුමක් තියෙනවනේ. ගොඩක් මිනිස්සු කියනවා විපස්සනා කියලා දෙන්නේ. ඉතින් ඉල්ලුමට මේ මොන මොනා ටික කටපාඩම් කරගෙන යන්න ගියොත් ඒක ඔපචුනිටිස් කියලා කියන අවස්ථාවාදී කියලා. ඒ වගේම හොඳට තේරුණාට පස්සේ අවශ්‍යතාවය තීදි කියලා දෙන්නේ නැත්නම් ආත්මార్థකාමී කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දෙකටම අහුනේ නැහැ කියලා කියනවා. නැන්සේ අවස්ථාවාදී කුණෙත් නැහැ. උන්වහන්සේ ආත්මార్థකාමීත් නැහැ. අවුරුදු 45ක් ෆුල් ටයිම් වැඩ කරා. හැබැයි තමන් වහන්සේ වශයෙන් සාක්ෂාත් කරනකම් කාටවත් කියන්නේ මේ අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් තාක් දුරට මම මේ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවර්ත වශයෙන් දේශනා කරගත්තේ නැති අවබෝධ කරගත්තේ නැති තාක්කල් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රාඥයන් සහිත දේව ප්‍රජාන් සහිත ලෝකේ මම දන්නේ මේ මම ප්‍රකාශ කළේ නැත යම් දවසක මම මේක හරියට දැනගත්තා නම් ඊට පස්සේ මම දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ ප්‍රාඥයන් සහිත ලෝකේ මම දන්නේ මේ කියලා ප්‍රකාශ කරුවයි කියලා කියනවා ඊට පස්සේ මම දැන් සූදානම් කියලා. ඉතින් මේ දෙකේදී අර එකක් තමයි ඔය ප්‍රිවෙන්ෂන් ඇන්ඩ් කියෝ කියන දෙක. අපි මේ ධර්මයේ බණ භාවනා කරන්නේ නිවන් දකින අදහසින්ද එහෙම නැත්නම් මේ මැජික් යන්න අහසෙන් යන්න වතුර උඩ ඇවිදින්න දිබ්බජක්ක දිබ්බතෝත ලබන්නද ලෙඩසුව කරනද කියන එක හොඳට බේන් කරලා තේරුම් ගන්නවා. තේරුම් කරලා අරක වෙනවා බයි ප්‍රොඩක්ට් එකක්. ඒක ඉස්සරහින් තියාගන්න. නිවනම සල්සම් කරගෙන යනවා නම් බුද්ධ ආගමේ තියෙන මේ ප්‍රපංච ධර්ම පිළිබඳව. මේක මමයි, මේක මාගේ, මේක මගේ ආත්මය කියන එක නිතරම සිහිපත් කරන්න ඕනේ. සිහිපත් නොකරොත් අපේ හැම ලාභයක්ම, හැම ජයග්‍රහණයක්ම අපිට අහේනිය පිණිස හිතෙනවා. අපිට මේ අපේ මේ භ්‍රමචර්ය කැඩෙන තැනට යනවා. පරිසම් වෙන්න ඕනේ. ඒ නිසා මේක බලන්නේ කියලා දෙන පැත්තකින් නෙමෙයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ අහන්නගේ පැත්තෙන් ඒ වගේ ආකර්ෂණයක් එනවා. ඒකෙදි ඒ ගුරුවරයාට ඒ පුද්ගලයාගේ ඇති වෙන ආකර්ෂණයට දොස් කියන්න බෑ. ඒක දැනගෙන Taman ආරක්ෂාකාරීව නිකන් ඉලෙක්ට්‍රිසිටි අත ගන්නවා නම් රබර් ග්ලෝව් එකක් දාගෙන ඉන්සුලේට් කරගෙන ඉන්න ඕනේ. නැතුව අත ගන්න යන නරකයි. ඒක හරි අමාරුයි. ඒක මේ දැන් දැන් ඇත්තට මේකේ තියෙන හරිම විෂම අවස්ථාවක ලෝකේ භාවනාව තියෙනවා. උගව දෙනෙක් ඒවට පුහුණු කන් නැතුව බහැගෙන ශේෂ්ත්‍රේ වැඩ. ඉතින් ඒක මෙන්නේ සාසනීය මේ වරදොල වටහා දීමක් වෙනවා. සාස්ත්‍රයේ මිශ්‍රිත ප්‍රකරණ වෙනවා. ඉතින් කරන්න බෑ හැබැයි එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ එක පැත්තක් මේකෙදි ඉඳ දීපු ගතියක් කියන්නත් බෑ. විරුද්ධ ගතිය පළවෙනිම 69ක් රහතන් වහන්සේලා පිටත් කරනකොට උනාසේ එක කන්දිලෙන් අදහසවා දෙන්නේ එකපාර යන්න එපයි කියලා. දෙන්නේ එකපාරට ගියොත් සමත යානික එක්කනවා කියලා සමත ගැන කතා කරනකොට විපස්සනා යානික එක්කන කියලා වෙන දෙයක් කිව්වොත් මිනිස්සු කලකොලප්පන් වෙනවා. ඒ උඹට දන්න දේ උඹ කියපන්. අර ඒ පාරේ ගියාවයි කියලා. එතකොට හැබැයි ඒ රහතන් වහන්සේලා දී උපදේශයක්. රහත් වෙලා ඒගොල්ලෝ වැචුව නමුත් ඒ හැට දෙනාගේ රුචි අරුචිකම් වෙනස් එක්කනේ චේතෝමිත්‍ති ගැන කතා කරනවා අනිත් එක පඤ්ඤාමිත්‍ති ගැන කතා කරනවා. ඒ தත්තරපත් වෙලා නැති ඉන්න තැන මේ අද තියෙන ඔය මිව එක හරි අමාරුයි. ඒකදී ඇත්තට මේ අමාරුව වැටෙන යෝගාවචරණගේ පැත්තේ මේ ප්‍රශ්න නැගකට අර හොඳ පිං ඇති කියන්නේ පාරමිතා ශක්තිය ඇති භාවනා කරන්න ගිහලා අමාරු වැඩිදී සංඝයාගෙන යතිවීම සාසනට ලොකු පාඩුවක්. ඒකට හොඳ සීට්ස් ඒ කියන්නේ මේට වැඩි හොඳට සීසන් කරලා ගත්තනම් වැඩ දුර දිග යනවා. මොකද අද එහෙම ස්ක්‍රීනින් මෙතඩ් එකක් නෑ. හැම කෙනෙක්ම ඇඩ්වර්ටයිස් කරන ඉදිරියට යනවා. ඒකෝට හරින ආස්තියක් වුණා බහුගේ දවස් ටිකේ බලනකොට ලංකාවේ සාසනය හුඟාවක් ඒ වගේ යමක්කමක් කරන්න පුළුවන් කට්ටිය මේ ජනමාධ්‍යයට අහු වෙලා ජනප්‍රියට අහු වෙලා ලාභ සත්කාර වලට අහු වෙලා හරි නැති නාස්තිකට උනා. ඉතින් ඒක මේ කියන්නෙම ගුරුවරයාගේ දෝෂමයි කියලා කියනවා. ඒ කියන්නේ ක්ලයන්ට්ස් වලට දෝෂ කියන්න යන්න එපා. ඒගොල්ලෝ දැනගෙන යන්න ඕන. ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ අත කියලා තියෙන ඉතාමත්ම භයානක එහෙම නැත්නම් කියනවා මේ වංචනික පර්වර්ෂන් එකක් තියෙන දැනක පරිස්සමෙන් මේ ප්‍රවේශම ඉස්සර කරගෙන යන එක තමයි වඩා හොඳ වැඩි. අන්තිම කොටස වලට මේ අකුසලයක් සිදු වෙනවා. ඒ කියන්නේ අර අනික් පැත්තෙන් ඒ කියන්නේ යෝග කතා කරන්නේ ඒකට යටත් වෙන යෝගාවචරක පැත්තෙන් බලනකොට මේ අමාරුයි ওই මට්ටමේ ඉඳගෙන ඒක වෙනවද නැද්ද කියලා හිතා ගන්න අමාරුයි මොකද මේ මෑතකදී මම දන්න හොඳට මොකාස්ම විනයගරුක. කෙලිම භාවනාවට ගියේ නැතුණා ස්වාමීන් වහන්සේලා දෙනමක් විතර හදිස්සියම කාන්තාවක් දැක්ක පහුවෙන්ද විවාහ වුණා. ඒක නිකන් හිතා ගන්න බැරි විදිහට විවාහයලා. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ ඒ කාන්තාව බුදුමාකාර විදිහට සස කරනවා මේ මොකද උනේ මම නිසා මේක උනේ කියලා ඒ අර ගිල්ට් එක අර ඒක උනා හැටි කොහොමද කියන්නත් බෑ විකටම සබ කරන්න පටන් අරගන්නවා ඒක නිසා ඉතින් එතෙන්දී අර තනිකර මේ ඉමෝෂන් එකක් දුවන්නේ ඉතින් අර හදිසි වෙච්ච ගමන් මේක කර්ම වේග තමයි සාසනයට පාඩුයි තමයි මොකද මේකට යට මේ කියන්නේ ඒ පිටපත් වෙච්ච කාන්තාවෝ පස්සේ හැරෙත් පස්සත්තාප වෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රවේශමෙන් කටයුතු කරනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. පව් වෙනවා නොවෙනවා කියන එක ඔය මට්ටමේදී කියන්න බෑ. ට්‍රාන්ස්ලේෂන් එකකට ඉඩ තියෙනවා. මොනොත් ඉතින් පව් වෙනවා නැද්ද කියලා කියන්නේ. ඒ මේ මහමෙවුනාවේ දවසක මේ ලෝවාමා පාය ගාව විශාල ප්‍රසිද්ධ මහමුදු කෙනෙක් ඇවිල්ලා බණක් يعني අනුරාධපුරේ වෙච්ච එකක් ඒක හොඳටම රහතන් වහන්සේලා හිටපු කාලේ. හොඳට හඳ පායලා. ඉතින් වටේම වලල්ලේ ඉස්සරහාම ඉඳලා තියෙන්නේ ස්වාමින් වහන්සේලා. ඒත් එකම පිටිපස්සේ කාන්තාවෝ. ඉතින් බණ කියනවලු ඒ දවස්වල බණ කියන්නේ හන්දාවේ පටන් ගත්තා උදේ වෙනකම් බණ. ඒක ස්වාමින් වහන්සේ නමක් මෙහෙම ඉඳගෙන ඉඳලා ඉඳලා බණ යන ගමන් මෙහෙම අත තියලා පිටිපස්සට මෙහෙම හේතු වෙනකොට අත තියලා තියෙන කාන්තාවගේ කකුලක් උඩ. ඒකාන්තව අරගෙන තන් දෙක මැදට හිර කරගත්තලු අත. එච්චරයි. ඒක එදාම දෙන්න මෙව වෙලා දෙන්න ගිහි වෙලා තියෙනවා. ඒ නෑ මේ ස්වාමීන් වහන්සේ ගිහි වෙලා තියෙනවායි කියලා විස්තර කරලා තියෙනවා කිසිසේත්ම අපේක්ෂා කරපු දෙයක්වත් නෙවෙයි. අත තියලා තියෙන්නේ අමාරුවට තියලා තියෙන්නේ කාන්තාවගේ ඇඟේ. ඒත් එක්කම මේ එක තව තැනක අතුවාවේ සඳහන් කරලා තියෙනවා ඒ පසු කාලේ කතාවක් ඒ ස්වාමීන් වහන්සේලමක් එක වැඩිමහල් ස්වාමීන් එක බාල ස්වාමීන් මේ කුල ගෙයකට ගිහිලා තියෙනවා දානෙකට. ගිහිල්ලා බලනකොට ඒ කුල ගෙද කියන්නේ ලොකු මෙන්ෂන් එකක් වෙන්නේ නැති එතන ඉන්න ඒ සිටුවරයට ඉන්දියාවෙන් ගෙන්නලා තියෙනවා විවාහ වෙන්න කාන්තාව. ඒ බුද්ධ ආගමේ නෙවෙයි. ඒක ඉස්සර තිබිලා තියෙන ගැටියක් කාන්තාව වෙනවා. ඒ කාන්තාව දකින්නකොට මේ ස්වාමීන් වහන්සේට ඇති වෙච්ච රාගය නිසා කාන්තාවටත් ඇති නිසා දෙන්නම මැරලා තියෙනවා හිතගෙන. මේක නැත්තම් මට ඉඳලා වැඩක් නැහැ කියන විදිය. ඉතින් ඒවා කියලා කියලා තියෙන්නේ මේ ඒ කියන්නේ අර වගේ ලොකු ඉන්ටරැක්ෂන්ස් එක නෙවෙයි. ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදී උගාක් වෙලාවට වෙන්නේ අර සාසනයට වටිනාකමක් තියෙන ඇත්තෝ මේ වගේ පොඩි දෙයකින් උනාට පස්සේ හරි ලැජ්ජයිනේ ඊට පස්සේ මූණ දෙන්නේ අර කරන්න පුළුවන් අර තමන්ගේ හැකියාවල් යට යන පටන් ගන්නවා. ඒක නිසා අකුසල් වෙනවද නැද්ද කියන්න බෑ දැනට මේක අනුසය මට්ටමේ හොඳටම තියෙනවා ප්‍රශ්නේ අහන්නේ පරිවෘත්තාන මට්ටමේ තියාගෙන නමුත් වෙලාවක ට්‍රාන්ස්කස් වෙන්න පුළුවන් වෙලාවක ඕක මේ විතික්‍රමණය වුණොත් එතකොට ඉතින් too late ඉතින් මේකදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ ඒ කියන්නේ දෙපක්ෂය දැනගන්න ඕනේ අපේ ගමන නිවන පිණිස මිස අතරමඟ තියෙන මේ යාලුකම් නුවකම් වලට නෙමෙයි කියන්නේ ප්‍රශ්න දෙකම එක එක සමාන වාගේ දෙකම එකට කියවන්න ස්වාමීන් වහන්සේ. කරු ස්වාමින් වහන්සේ යම් කෙනෙක් භාවනා යෝගීව සිට මිය යන විට අන්තිම හුස්ම දැන දැන දැක දැක මිය යන විට එතනත්තාට නැවත ආත්මයකට ඉපදීමක් ඇති වෙනවාද? වරහන් ඇතුලේ අන්තිම හුස්ම යන විට අල්ලා ගැනීමක් නැති නිසා එසේනම් එසේනම් මේ තනත්තා නිවන් දුටුවාද? ඊළඟ ප්‍රශ්නයේ සමාන මරණ අවස්ථාවේදී විඥාණය හේතු කොටගෙන නැවත ඉපදීම සිදුවේ. එසේනම් නැවත ඉපදීම වැළැක්වීම පිණිස විඥාණය නවත්වන්නේ කෙසේද? එම අවස්ථාව උග්‍ර අවස්ථාවකි. අර පළවෙනි එකට කියන්නේ මේ අපේ ශාසනයේ සමසීසී නිවන කියලා. සමසීසී කියලා කියන්නේ නිවන් චිත්තක්ෂණයේ තියෙන වේදනාවම අවබෝධ කරගෙන නිවන් චිත්තක්ෂණේන අන්තිම ප්‍රස්වාසයේ අරමුණු කරගෙන ඒක සත්‍ය අවබෝධ කිරීමෙන් නිවන් දකින්න කියන සමසීසී කියලා. මරණය සහ නිවන් දැකීම එකට සිද්ධ වෙනවා. දෙක සිද්ධි දෙකක් තියෙනවා ගෝධික ස්වාමීන් වහන්සේගේ සහ චන්න ස්වාමීන් වහන්සේගේ සිද්ධි. ගෝධික ස්වාමීන් වහන්සේ හුස්ම දැකලා නෙවෙයි වේදනාව නිසා බෙල්ල කපාගත්තා. දැලිපියෙන් කපාගෙන මේ වේදනාව මත ඉඳලා නැති වුණා. ඒක ඒක සඳහන් කරන සමසීසී අවස්ථාව කියලා. ඒ විලාවේ නිවන් දකින්න. ඊට පස්සේ ඔක්කොම පශ්චාත්තාප වෙනවා මේ ශාන්සේ සිවිදිනසගතයි කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ. ඒක වැඩි ඉවරයි කියලා. මේක මේ හොඳටම මෙන්න මේ අවස්ථාවේ තියෙන උග්‍ර වටිනාකම තේරෙන පොත තමයි තිබ්බත මල පොත. තිබ්බත මල පොතේ ඇත්තටම මහායාන අදහසක් ඉදිරිපත් කරන්නේ. ඒකෙදී කියනවා මරණ චිත්තක්ෂණයත් එක්කම මේ සංස්කාර ස්කන්ධයට මේ පංච උපාදාන ස්කන්ධයට තියෙන බැම්ම ඒක කෘති මේ භෞතිකව කඩලා යනවා. අද කල්යනා අපේ ලොකු තක්කමුක්කක් වෙනවා නිකන් මොහොත මැද තනි වුණා වගේ අසරණ වෙනවා. නමුත් ඒකට සූදානම්ෙන් හිටියොත් එන්නේ චිත්තක්ෂණයට අවදි වුණොත් මෙතෙක් තිබුණේ මේ බර ඉවරයි කියලා ඒක නිවනට ඉතාමත්ම කිට්ටු තරම් කියලා ෆස්ට් බාඩෝ ස්ටේජ් එක පෙන්වන්නේ තනි කරම මේ අර අබස්සර මිදම් බික්කවේ චිත්තං ආකාංකිලේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං කියලා ධර්මතනසේ දීලා තිනවා මේ වාක්‍යය අපේ හිත ස්වභාවයෙන් ප්‍රබහස්වරයි මේ පිටින් බැඳිච්ච ආගන්තුක උපක්ලේශ නිසක් නිසා දැලි බැඳීම නිසා මේක මේ අපි ගෑනු පිරිමි සිංහල බෞද්ධ අනම්මනම් කියාගෙන බදාගත්තට ඇක්චුලි හරය ඔක්කොගම දෙන කොහොම මේ ප්‍රබහස්වර හිතක් කියලා අන්නේ ප්‍රබහස්වර හිත දෙලින්ම ආගන්තුක උපක්ලේශ වලට ඉන්න බේස් එක නැති වෙනකොට ප්‍රබහස්වරය දකින්නයි කියලා කියනවා මේ ප්‍රභාෂරය අඳුනගන්න තරම් අපි ලෑස්තියක් නැහැ මරණ වේලාවේදී පණ යන වැඩක් නෙවෙයි හිට වෙන්නේ ඉති ওই වෙලාවේදී කොහෙද භාවනා කරන්නේ මේ භාවනා කරපු කෙනෙකුට නම් ඕව ඔයගේ පොඩි පොඩි අත්දැකීම් මේ ජීවිතේදී හම්බ වෙනවා මම මරන්න හදනවා වගේ වතුරයට ඔබාගෙන ඉන්න වෙලාවල් අහු වෙනවා මිරිකලා දාන්න හදනවා වගේ එන වෙලාවල් අහු වෙනවා. වේදනාවල් එනවා අන දැහ ගන්න වගේ. ඔන්න ඕනේ ගිනි අඟුරක් වෙච්චවයි කියලා භාවනා කරපු එකට මරණ වේලාවේදී ටිකක් ලෑස්ති වෙන්න පුළුවන් ගැතියක් තියෙනවා. ඉතින් ඒක නිසා වෙස්ට් එක කියනවා මේ භාවනා කියන කියන්නේ මරණ චිත්තක්ෂණයට පෙරහුරුවක් කියලා. මහසිසයදෝ කියනවා හැම විපස්සනා ඥානයක් වැඩි වෙන්න වැඩි වෙන්න වඩා ගැඹුරු වේදනාවකට වාංගු වෙලා තමයි විපස්සනා ඥානයක් අපිට හම්බෙන්නේ. ඒ නිසා මේ ගෝත්‍රභූ ඥානය කියලා කියන්නේ මරණ චිත්තක්ෂණයේ අවදියේ මූණ විදිනා වගේ එකක්. සියලු සංස්කාරයන් විශේෂ උපේක්ෂාව ඇවිල්ලා අනුලෝම ඥානෙට ආවට පස්සේ පණිනවද නැද්ද? එච්චරයි. අටුවාව පැහැදිලි කරනවා ඒ අවස්ථාවේ තියෙන ඩ්‍රමැටික් නේචර් එක කියන්නේ මේ මාර්ග ඥානෙ ලැබෙන වෙලාවේදී මේ අපි මේ ඉන්න හෝල් එක ගඟක් කියලා හිතුවොත් මේ පැත්තේ භයානක රාජ්‍යයක ඉන්නවා මේ මිනිස්සයා රජුරුවන්ගේ උදහසට ලක් වෙලා. එයා දුවගෙන එනවා මේ රාජ්‍යයට යන්න. නමුත් පීනන්න බෑ. නමුත් විශාල ඊගඟ මේ රාජ්‍යයේ සාමකාමී රජ රජ කෙනෙක් ඉන්නේ. එයාට රෙෆියුජි ගන්න පුළුවන්. VR හදාගන්න පුළුවන්. දුවගෙන ඇවිල්ලා බලලා එයාට මේ පැත්තට යන්න බැරි නිසා මේ පැත්තෙන් ගිය අත්කින් එල්ලෙන වැලකට පනිනවලු. අතන ඉඳලා පැන්නට පස්සේ අර ආපු ජවයට වැල පැද්දිලා මේ පැත්තට කියලා අන්තිම කෙලවරට ගියාම වැල අතහැරියොත් දදාංගල එහා පැත්තට වැටෙනවලු කියලා. මෙන්න මේ අන්තිම කෙලවරට ගිහින් හැබැයි එහා කෙලවරේම නෙවෙයි වැටෙන්නේ. වතුර තුනී තරඟට වැටෙනවා. ඇල ඇල් අතහැරියේ නැත්තම් ඒ වේගෙම ආපහු ඇදගෙන යනකොට මේ පැත්තට. ඒ ඇගියට ආයතනයක් ගෙනිච්චට කවදාකවත් අර මට්ටමට යන්නේ නැතුව ආයි. පැද්දිලා පැද්දිලා මැද හිටියොත් ඒත් නැහිනවා. ඉතින් අර පණපු පැල්මේදී එහා පැත්තට ගිහිල්ලා ඒකේ අන්තිම දැල්ලේදී ගලාට ඇහැරලා එහා පැත්තට පණින එකයි මාර්ග ඥානය සමානයි කියලා. ඒ වෙලාවේදී හුඟ දෙනෙක් මේ අතහැරලා තාමත් වැටෙන්නේ වතුරට කියලා හුඟ දෙනෙක් අල්ලනවලු මේ. අල්ලෝග ආයෙත් වෙනලා ආයෙ සංඛාරූප එකක් ඥානයට වැටෙනවා. ආයෙ යහට මෑර කරනවා. ඒකෙදී දිශාකාර උපමාවෙන් සඳහන් කරනවා ඉස්සර නැවකක් පිටෝ මොහොත යනකොට අසරණ වෙනවා. චහම ඔරියන්ටේෂන් හොයාගන්න බැරි වුණොත් එහෙම. එයා කරන්නේ කිට්ටුවේ තියෙන කොටමිනක් හොයාගෙන කිට්ටු කරන එකක්. එතකොට කවුඩෙක් අරගෙන යනවලු කූඩුවක දාගෙන. ඉතින් ඒක දිශාව හොයාගන්න ඕන තරම් මේ වෙලාවට කවුඩම දාහනවා. ඒකට අර නැවේ ඉඳලා කම්මැලි ගමට කුඹා කුඹ ගහ උඩට ගිහිලා ඌ චෙක් කරලා බලනලු ගිට්ටුවක තියෙනවද කියලා කොට පිනවා. තිබුණෙත් කතා කියන්නේ යනවා. ඒ දිහාට නැවගෙන යනලු. යම් විදියකට කොට දුනක් නැත්නම් ඌ පියාඹලා පියාඹලා පියාඹලා නැවතත් කුඹ ගහෙන් වහනවා. ඒ වගේ තමයි එදින්දි මාර්ග ඥානියට ගිහිල්ලා ඒ කොටත් පේනවා මේ කොටත් පේනවා මේ කොට දන්නේ ඒ කොට නොදන්න දේ. අවස්ථාවක් යන පැන්නොත් අන්නර කපුටට වඩමුණක් දැක්කා වගේ. නැත්නම් කැරකිලා කැරකිලා අර අකමැති නමුත් නැවතම ඇවිල්ලා වහනවා වගේ එතන තියෙනවා ලොකු මේ රිස්ක් රයි කරන් කරන්න වෙනවා. ඒ රිස්ක් එක මේ අහම්බෙන් බලාපොරොත්තු නැතුව එන එක තමයි මරණය කියන්නේ. ඒ නිසා හොඳට පුරුදු කරගෙන යනවනම් භාවනාව අපිට සිද්ධ වෙන්නේ අදට දින්දට වැඩි දුකකදී සතිය පවත්වා ගන්න. අදට වැඩි ලොකු දුකකදී සමාධිය පවත්තන්න ඉගෙන ගන්නකොට එන්නේ එන්නේ අපේ ත්‍රෙෂෝල් වැලියු එක නැගෙන නැගෙන ගියාම මරණයට මුහුණ දෙන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒක ඇත්තටම මම මේ මගේ මහායාන අදහස උසස් කරන්න හදන එක නෙවෙයි. හරියටම ස්ටඩි වෙලා තියෙන ඔය මේ තිබ්බත මනපති. ඒකෙදි කියනවා මේ වෙලාවේ පමා වුණොත් එළ මෙහාට ගිහිල්ලා ආපහු වෙලා ආයෙ chance එකක් දෙනකොට සෙකන්ඩ් බාඩෝ ලෙවල් එකේදී කර්මයට බලපාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකත් අතහැරලා තුන්වෙනි අවස්ථාවක් දෙනවා තුන්වෙනි අවස්ථාවට ආවට පස්සේ එතකොටත් එයාට බැරි වුණොත් මේ සීහෙලව ගන්න මම මලා මේ වෙනත් ඒ පරණ අනම්මනම් ඒ සම්බන්ධකම් මොකුත් දැන් නැහැ මේ සුද්ධ අවස්ථාවක් කියලා තේරුම් ගන්න බැරි වුණොත් එන්නේ එන්නේ එන්නේ මේ opportunity එක වාසනාව අඩු වෙලා ඊට පස්සේ කර්ම වේගෙ දිගේ වැඩෙන්න පටන් ගන්නවා. නෑ. මම දැන් තේරවාදී ඔකොච්චර ඩෙවලොප් කරලා නෑ. සමසීසි නිවන කියන තැනදී නම් ඩෙවලොප් කරලා තියෙනවා. සමසීසි නිවන කියලා කියන්නේ මරණ වේදනාවේදී ඒ වේදනාව හරහා යන්න පුළුවන් නම් නිවනට අවස්ථාවක් තියෙනවා. ගෝධිකහමතුතු චන්නහමතුතු දෙන්නගම ඡේදය නසාගත්ත වෙලාවේදී පස්සේ සරුවචනන්සේ ආදාහනෙට යනවා. ගිහින් බලනකොට මේ මොකද අඳුරු වලාකුලක් දකිනවා. සරුවචනන් කියනවා මාරය ඇවිල්ලා චෙක් කරනවලු මේ මනුස්සයා මොකද උනේ කියලා. මරණාම පුතන්ජනේ මත හොර උපදින්න බෑ. මෙයා ඉපදිලා නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මේ ශාසනයේ තියෙන ආශ්චර්යවත් වැඩක් තමයි මරණ චිත්තක්ෂණේ නිවන් දකින්න පුළුවන් කියන එකට නිදර්ශනයක් තමයි බෝධික ස්වාමීන් වහන්සේ. ඒ මරණයෙන් පස්සේ වුණත් ඒ අවස්ථාව ගන්න පුළුවන් බව තමයි මේ තිබ්බත මල පොත ලියලා තියෙන්නේ. මරණයට පස්සේ මිනිහ ගාව ඉඳලා කියවන්න. ඒ කියන ආත්මය කියලා හිතන්නේ. ඒ ආත්මෙ කියන ඔබ දැන් ඉන්නේ ෆස්ට් බාඩෝ එකේ මේ වෙලාවේදීම මෙව ඔක්කොම අතහැරලා ඒක බාරගන්නේ බාරගත්තොත් නිවනට පයන්න පුළුවන්. දෙවෙනි අවස්ථාවේදී කියනවා දැන් නම් මෙච්චර දවස් ගන්න ගිහලා තියෙන මේ වෙනකොට අවස්ථාව වැල මෙහාට ගිහිල්ලා ඇවිල්ලා දෙවෙනි අවස්ථාව අච්චර යන්න බෑ ඔහොමම වෙලා කියලා ගයිඩ් කරන එක අපි කියන්නේ වෙසන්තර ජාතකයේනේ. අපි මලකවල්ලෝ කියන්නේ වෙසන්දාරී පැත්ත කියන්නේ තිබ්බත මලකොට. හැබැයි ඒක ස්ටඩි කරලා බලනකොට ඒකේ තියෙනවා මේ අන්තිමම අභාග්‍ය සම්බන්ධ මොහොත තාමත්ම වාසනාවන්ත මොහොතක් වඩපත් කරන්න පුළුවන් බවට ක්ලූ එකක් තියෙනවා. ඒ නිසා නෑ නෑ. ආඩර් ස්ටේජස් තුනේ වෙනන්නේ ෆස්ට් ඔපර්චුනිටි එක හොඳ මේක ඊගාවක දෙවෙනි එක තුන්වෙනි එක හොඳ නම් තුනක් දාලා තියෙන එකට. මට මතක නෑ එනවයි කියලා. ඒ කියන්නේ අරමුණක් එනකොටම අප්‍රමාදීව අල්ලවුවොත් නිවනට බොහොම කිට්ටුයි. පමා වුණොත් සත්‍ය අවබෝධකම් ඊට අඩුයි. පමා වෙන්න වෙන්න වෙන්න ඒක රාග දෝෂ වලට මහුවෙලා අපි ඒකට යට වෙන්න තියෙන ඊට වැඩි. අප්‍රමාදී අන්තිම එක තමයි අරමුණ එනකොටම as and when the object arises you have to be prepared you must note it you must come to know පහ වුණොත් අරමුණ විසින් අපිව යට කරනවා මුලින්ම ඇල්ලුවොත් මේ පොතේ කඩා ගන්න පුළුවන් වෙලාවේ වැඩ කර ගන්න පුළුවන් කියන එකයි එකෙන් අදහස් කරන්නේ අන්තිම දිනේ ඒක ඉස්සර ප්‍රශ්න ඉතර ඉතරම අන්තිම ප්‍රශ්න කියවන්නේ අන්තිම නෙමෙයි. ඔව් අන්තිම නෙමෙයි. දැරෙන අවස්ථාවේදී විඥාන හේතු කොටගෙන නැවත ඉපදීම සිදුවේ. එසේනම් නැවත ඉපදීම වැළැක්වීම පිණිස විඥානේ නවත්වන්නේ කෙසේද? ඒකට තියෙනවා මෙන්න මෙහෙම උපමාවක් තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ගෙන් අහනවා රහතන් වහන්සේ ඉන්නවද නැද්ද කියලා. ඒ කියන්නේ සෞපදිශේෂ නිර්වාණ කියලා අපි කියන රහත්ුණයි කියලා. ඒක පදිශේෂ නෙවෙයි. සෞපදිශේෂ නිර්වාණයේදී රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැද්ද? අන්න ඒක විස්තර කරනකොට මේ කියනවා නිර්පතිශේධ නිර්වාණ ධාතුවෙන් පස්සෙන් නැහැනේ. නමුත් රහත් වෙලා පිරුණම් පානකම් ඉන්න කාලයේදී කෙරෙන වැඩ ඒක හරි අමාරුයි කරන්නේ මේ මේ කාමභෝගී පුද්ගලික ජීවත් වීමට වැඩිය වෙනස්. එන්න ඕනගේ වල්ගේ කරලා ගියාට පස්සේ ඒක මැරෙනකන් නලිය නලිය ඉන්නවා. නමුත් ඒකට වෙන ඥානයක් නැහැ. ඒක ඕනගේ වල්ගේ කරලා නලිය නැහැටි. ඒ වගේ ඒකේ විඥානය කපලා ගිහිල්ලා තියෙන්නේ ඒ ගෙවි යන තැනට යනකම් කියන උපමාවකට පෙන්නනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ප්‍රේක්ෂකයන්ට නැත්නම් අහන ප්‍රශ්න අහන කට්ටියට නිදර්ශනයක් දෙනවා. දීලා කියනවා රජ කෙනෙක් ඉන්නවා. ඒ රජුරෝ මරන්න ඒක මිනිසෙකුට තමන් ඕනම දෙයක් අප කරලා කරන්න ඕනේ කියලා හිතෙනවා. ඊට පස්සේ ඉතින් රජුරෝ විශාල ආරක්ෂා දාගෙන ඉන්න නිසා යන්න බෑ ඉතින්. නැත්නම් ප්‍රයෝගශීලීව ගිහිල්ලා ඇත් ගාලේ ඉන්න ඇත් බලන මනුස්සයාට ගිහිල්ලා කියනවා නේ මං හරි අසන්නෑ මොනවක් කරගන්න දෙයක් නැහැ. මට මොකක් හරි යැපෙන්න රසාවක් දෙන්නේ කියලා. වරුවකට හරි දෙන්න බට්ටි කරිවා ගන්න කියලා. ඉතින් මේ මනුස්සයා ඉස්සල්ලාම කරන්නේ තමන්ගේ ගෙදර රසාවක් දීලා වන්නකොට මේ මනුස්සයා සත පහක් දුන්නා සත 25කට වැඩ කරනවා. දුරට වැඩ කරන වැඩ කළා අර අනුමසක හිද්දිනා ගන්නවා. හිද්දිනා ගත්තට පස්සේ මෙයා කියා ගන්නවා වෙලින් වරින් වර කාට වැඩ නැති වෙනක අත්ගාලේ ගිහිල්ලා සුද්ධ කරලා දාලා එන්නේ කියලා පුංචි පුංචි වැඩ දෙනවා. එන්න දෙන හැම වැඩකදීම මිනිස්සයා 100 200ක් වැඩ කරනවා. වැඩන ගියට පස්සේ අත්ගාලේ ටෙම්පරරි ජොබ් එකක් දෙනවා. මේ කියන්නේ මහලිකාවෙම. මිනිසා මොනවක්වත් නැහැ. ඉතින් හොඳට වැඩ කරනකොට රජුරණ කියලා කියනවා දෙවනාසු මේ මිනිස්සු කියනවා මම මෙතකල් බලලා තියෙනවා මට හොඳටම ෂුවර්. මම ගෙතකල් අඳුරනවා මට ඔබ වහන්සේ අකමැති නැත්නම් රාජ්‍ය සේවයට යොදවන්න. ඉතින් රජුරෝ දන්නවා ඉතින් මං ඈතින්නේපත් වෙන්නේ. එච්චරම ක්‍රෙඩෙන්ෂල් චෙක් කරන්න දෙනවා. දුන්නට පස්සේ මේ මිනිස්සයා සම්පූර්ණ කරලා කරලා කරලා ඒ තරම්ම උනන්දුල වැඩ කරලා අන්තිමට ඒ ඇත් ගාලේ එකනත් එක වරිමර රජුරෝ දකින්න මාලිගාවට යන්න අවස්ථාවේ ගිය හැම වෙලාවම බොහෝම ගෞරවයෙන් අනේ ඔබතුමාලාට එන්න හම්බුණත් හොඳයි ලොකු දෙයක් මම මේ කෝපි හොදලා යන්නද මේක කරලා යන්නද ඉතින් රජුරු අන්තිම කොහොම හරි කියලා පොඩි අඳුරගෙන පස්සේ කියනවා මෙච්චර ලෙන්ගතු මිනිස්සෙක් නම් මාලිගාවේ ඇතුලේ වැඩට ගන්නවා. ඒ කියන්නේ ගේට්ටුවක වගේ සිකියුරිටි වගේ. ඊට පස්සේ තියෙන ඔක්කොම හිද්දිනා ගන්න වැඩ කරනවා. ඒක මාලිගාවේ ඇතුලේ වැඩ කරනවා. අන්තිමට රජුරුවන්ගේ ප්‍රධාන උපස්ථායක බවට පත් වෙනවා. පත්තලේ වෙලා රජුව කාමරයට ගියාට පස්සේ පීහිනල්ල මරනවා. ඒක අවුලක්වත් නැහැ. පීහිනල්ල මැරුවට පස්සේ අහනවා ආර්ගිත සාංශේ ඔය මිනිස්සයා මිනි මරුවා වුණේ කවදද කියලා. මරණ වේලාව කියලා කියන්නේ වැඩේ විතරයි මිනිහා මුල්ල ඉඳලම ඌ මිනිහව තමයි. අන්න ඒ වගේ රහතන් වහන්සේ මරණ මොහොත වෙනකොට රහතන් වහන්සේ මරණ මොහොත වෙනකොට ඒ தত্ত্বය රහත් වෙනකොටම ඇති කරගෙන තියෙනවා. පරිනිර්වාණයට යනකොට ඒක වැඩ ඉවරයි කියලා සහතික වෙන අවස්ථාව නමුත් ඒ වගේ තමයි පළවෙනි මාර්ග ආර්යත් මාර්ග ඥානෙ ආපු වෙලාවෙ ඉඳලම විඥානයක් නැහැ. විඥානයේ තිබුණාට ඒක අතයට තියෙන ඕන වෙලාවට ගන්න මිසක විඥානයේට වහල් ගතියක් නැහැ. විඥානය Tamanne පාලනය කරන්න ඕන ඕන වෙලාවක හරියත්පල සමාධිපත්තියට සමවැදිලා අවේදිත සුඛේ නැත්තම් මේ කියන්නේ අනිදස්සන විඥානයට යන්න පුළුවන්. ඒ නිසා ඒක ජීවිත ඉවර වෙන තැන තමයි පරිණිරවාණය රහත් වෙච්ච කෙනාගේ විඥානයේ තිබුණාට විඥානයේ තියෙන්නේ රහත් වෙච්ච කෙනාගේ අතයට. සෝවාන් වෙනකොට ඒක යම් ප්‍රමාණයකට අහු වෙනවා. අහු වෙලවල මරණ වේලාවේදී අර chance එකක් එනවා. මම නැවතත් එනවද නැද්ද කියලා. එනවා සෝවාන් කට්ටිය තුන් ආකාරයට බෙදෙනවා. ඒ ඥානේ අඩුම එකන සත්ක්කත්ව පරම කියනවා. ඊට මරණ හතක් දකින්න වෙනවා. හතර කොට දකින්න එක තියෙනවා. කොච්චර ප්‍රාර්ථනා කළා නැවත ආවනම් ඉස්සත් ගන්න දෙයක්ම තමයි. එකකින් ගිය කෝලං කෝල ඒක බීජී කියලා කියනවා. ඒ ආත්මෙදිම නිව මරණට යන්නේ නැතුව අහත් උනොත් මේ කෝලං කෝල කියලා කියනවා. ඒ වගේ සෝවාන් වුණාට පස්සේ විඳින මරණය ඊට පස්සේ බොහෝ විට අවදියෙන් කරන්නේ. මරණ අවස්ථාව අවදියෙන් ඇති කරන මෙතනදී Tamanට විල් එක මරණ වේලාවේදී Tamanගේ ශක්තිය, Tamanගේ හැකියාවල් බයට යට වෙන්න දෙන්නේ නැතුව, මොහේට යට වෙන්න නැතුව විල් එක වැඩ කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පස්සේ පුළුවන් වෙනවා යාට තීන්දුව කරගන්න අපව එනවද නැත්නම් මේ වෙලාවේ තීන්දුව කරනවද කියලා. ඒ නිසා මේ මරණ චිත්තක්ෂණයේ විඥාණය අපි කියන්නේ ලෑස්ති වෙලා යන ගතිය. preparedness මරණයට preparedness එකෙන් තමයි මරණය දක්ෂ වෙනවද නැද්ද කියලා කියන්නේ ඒක තමයි මරණානුස්සති භාවනාව කියලා කියන්නේ. ඒකම තමයි සතියෙන් කියන්නේ ඊගාවට එන චිත්තක්ෂණේ අලුත් එකක් විදිහට බලන්න. මේකේ මේකේ consequence එකක් නෙවෙයි අලුත් එකක් විදිහට බලනකොට මරණය වෙනවත් එක්කම අපි මේ ඉඳුරංගෙන් කනෙක්ෂන් එක නැති වෙනකොටම ඒක නැති වුණා කියන විශ්වාසය වෙනුවට ඊගාටන චිත්තක්ෂණයට අවදි වෙන්න පුළුවන්. ඈතික තියෙන්න පුළුවන් නම් ඒකුද්දට මරණයේදී සිදුවෙන මේ වාසිය බොහෝ කොට වාසියෙන් මේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක තමයි අර එක එක ඥානවලදී වෙන්නේ අපි මරණයට සමාන දුකකටපත් වෙලා අන්තිකට වැටෙන්නේ නැතුව මැදින් යන හැටි තේරුම් ගන්න. මධ්‍යම ප්‍රතිපදාව. ඒකට මරණ වෙලාවේදී ඒක ඒ තරම්ම උච්චව දැකලා නැති වුණාට ඒක කල්ලාතු කරලා තිබුණ දෙයක් නේ රිහර්ස් කරලා තියෙනවානේ. එතකොට මරණ වෙලාවේදී මධ්‍යම ප්‍රතිපදාව ගත්තොත් මරුණා කියලා මේ පංචස්කන්ධයෙන් වෙන් වුණා කියලා තදබල විශ්වයකටපත් වෙන්නේ නැතුව අනේ මෙච්චර හොඳ අවස්ථාවක් මට ලැබුණාද හොඳ ආත්මයක් ලැබුවා කියලා හිතන්නේ නැතුව ඒ චිත්තක්ෂණයේ එළඹ සිට සිහිය පවත්වන්න පුළුවන් නම් චරිමක අස්වාසපි විජිතාව නිරුද්ධති කියලා සරුවෙන් සඳහන් කරන්නේ අන්තිම ප්‍රස්වාසයත් දැක දැක දන දන යනවනම් මරණයේදී කටකුමුක් වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ ආරහා යන්න පුළුවන් ඉතින් ඒක තමයි අපි මේ ඥාති විශ්න වෙනකොට වස්තු විශ්න වෙනකොට අපිට ඔය මඩ මඩ ගන්නවා අර ගියපාර ආපෙලාවේදී මහින්ද හම්දුරෝ ඉතින් දවසක පිටිත් එක ඒ ස්වාමීන් වහන්සේ කියපු දේ තමයි යම් කිසි කෙනෙකුට දොස්තර මහත්තයා කිව්වොත් උඹට ෆාස්ට් ග්‍රෝවිං පිළිකාවක් තියෙනවා කියන. එදා ඉඳලාලු ඇත්තම ජීවත් වෙනවා. එදා තමයි ජීවත් වෙන්න පටන් ඊට පස්සේ තමයි පන්සල් යන ඊට පස්සේ තමයි මේ තෙරපි වයන්නේ ඊට පස්සේ තමයි ආනාපාන සතියෙන් කොහොමද පිළිකා නැති කරන්නේ ඔක්කොම හොයන්නේ ඒක ඇත්තකම් පිස්සු කෙලිනවා. පුළුවන් තරම් කනවා පුළුවන් තරම් පිස්සු කෙල්ල ගිහලා අර නොටිස් එක දීපු දවසේ තමයි ජීවත් වෙන්න පටන් අරගන්නේ. බුදුරජාණන් කියන ඔබ නිතර මතක් කරපන්. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි. එහෙම කරනවා නම් භාවනා කරගෙන ඉන්නකොට දත් බල වේදනාවක් ආවයි කියලා හිතමු. වේදනාව කියන්නේ excruciating. ඒකෝට තමයි කල්පනා කරන්න පුළුවන් නම් මේක මගේ අන්තිම මොහොතනක්. මේ වේදනාව තිබුණත් කමක් නැහැ තා චිත්තක්ෂණය. පොඩ්ඩක් තව ජීවත් වෙන්න කැමති ඉන්න පටන් අරගන්න. එතකොට මේ වේදනාව දිහා බලන හැටි වෙනස් වෙනවා. නිසා මරණානුසුති භාවනාවේ හැම වෙලාවෙදීම අපිට වෙනම කාලකන්ණී එපා කරපු භාවනාවක් කියලා. නමුත් අපේ ජීවිතය තිරියම් කරලා දෙනවා. අලුත් කර කර අලුත් කර කර දෙන එක. මේ වෙස්ට් එකේම කවදාහකත් මරණානුසුති භාවනාව කියනකට කැමති නැහැ. ඒකල තමයි කියේ බුද්ධානුසුති කැමති නැහැ. මෛත්‍රී විතරයි යල්ලන්නේ. මොකද බුද්ධානුසුති කියන්නේ බුදුන්ට පුත්තිලේක වන්දනාවක්. මරණානුසුතිට අසුබෙට කැමති නැහැ. ඒගොල්ලෝ චතුරාර්යක භාවනාවල මෛත්‍රී විතරයි යල්ලන්නේ. මේ ආශ්‍යා කරේ යනවා මෛත්‍රී භාවනාවේ හැබැයි ඒක අර මේ ද්වේෂයට වැටලා යන තරකයි. ඒ කියන්නේ පටිඝේතයට වෙලා පස්සත්තාප වෙන්නේ නැතුව මරණය දිහා බලන්න පුළුවන් වෙනවා නම් දැන් ඔය මරණපය අධ්‍යක්ීම් කියලා දැන් ඔය අලුතින් ඇවිල්ලා තියෙන concept එක හැටියට බලනකොට මේ meeting the ends අවසානයේ හොඳට ඇන්ටිසිපේට් කරලා ඒකට සූදානම් වීමක් තමයි කරන්න කියන්නේ. ප්‍රශ්න ප්‍රශ්න කියන්න සනාතනේ ප්‍රශ්න චුල්ලසෝතාප්ප ඒ චූලසෝතපට්ටි කියන එක පෙන්ලා දීලා තියෙන්නේ පළවෙනි වතාවට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න තැන. ඇත්තට මේක නම් සම්මසල ඥානෙ. මේකෙදී චුල්ලසෝතාපන්න තත්ත්වය කියලා කියන්නේ පච්චේ පරිග්‍රහ ඥාන අවස්ථාව. ඉස්සල්ලාම හැමදේම සිදුවෙන්නේ හේතුවක් සහිතවයි කියලා තේරුම් ගන්න දවස එනකොට එතෙන්දී යාගේ පෞරුෂත්වයේ සෑහෙන වෙනසක් ඇති වෙනවා. එතකොට බාහිරාවර්ති වෙන්නේ නැහැ. වැරද්දට හේතුව බාහිර වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මේක මම වග කියන්න ඕනේ කියන හැඟීම ආවට පස්සේ ඒ පුද්ගලයා සමාජ විරෝධී චින්ත සංසන්තන කල්පනා එන්නේ නැහැ යාට. එනවා. ආවට පස්සේ තේිනවා මේක ආවේ මම කරපු දෙයක් නිසා. එනකම් මේ මේ මං අවල් වැරද්ද කරපු නිසායි කියලා හේතුව දකින්න වෙලාවේ ඕනම දෙයකට හේතුවක් දැක ගන්න පුළුවන් තරම විවසීම ඇති වෙලාවේදී කියනවා චුල්ලසෝතාපන්නෝ නියතගතිකෝ සම්බෝධි පරායනෝ ඒ පුද්ගලයා කවදාකවත් ඊට පස්සේ ඒ தත්වෙන් මැරුණොත් අපාගාමි වෙන්නයි කියනවා. ඊගාව ජීවිතේ හොඳ chance එකක් තියෙනවා ඊට පස්සේ පටන් ගන්නෙදී. නමුත් ඒක ඇවිල්ලා ඒක නඩත්තු කරගන්න බැරි වුණොත් ඒ බෙනිෆිට් එක හම් වෙන්නේ නැහැ. ඒ නිසා චුල්ලසෝතපන්න தත්වෙට යනවා කියලා කියන්නේ ඒක ඇත්තටම ඒ தත්වෙට ආවනම් ඔය කියන විදිහට ඕනම දෙයකට හේතුව දකින්න පුළුවන් එකක් දැක දැනගන්න පුළුවන් එකක් කියලා බලනකොට ඒක ඇතුළ තමයි එන්නේ. කවදාකවත් බාහිරට දාන්න බෑ. අන්න එතකොට ඇත්තටම සතර බලධාරී දෙවියෙකුට වගේ ශක්තියක් එනවා. මේ හරි හරි වැරදි හරි මමයි කරේ. හදන එක මගේ අතේ කියලා. ඒත් එක්කම සම්මසන ඥාණයට වැටෙන්නේ. සම්මසන ඥාණය කියලා කියන්නේ මේ දේවල් වල තියෙන අනිත්‍ය අනාත්ම දුක්ඛ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන් වෙන එක. ඉතින් ඒක මේ විසුද්ධි මාර්ගයේ තමයි යොද චුල්ලසෝතපන්න කියන නම ඉස්ලාම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. මේකෙදි පෙන්වන මේ බුද්ධිලාගේ ජීවිතයේ මෙතෙක් කරපු අර වැරද්දක් කෙනකොට කාට හරි පටවන ගතිය ඒක නැති වෙලා ආධ්‍යාත්මික ලොකු මෙහෙරිච්ච ගතියකට එනවා. එන දෙයක් දරාගෙන මේකට මම වග කියන්න ඕනේ. ඒ නිසා මට කවදා හෝ මේකේ ඇත්ත නැත්ත හේතුඵල දෙක වැටහෙනකන් ඉන්නා මිසක් කාටවත් ඒ ගැන විනිශ්චය කරන්නවක්වත් වචනයක් කතා කරන්නවත් යන්නේ ඇතුළට හරව ගන්න ගතිය. දැන් අපි සාමාන්‍ය ඕනම විෂයකින් අපි බලන්නේ මොකක් හරි වෙච්ච ගමන් ඒකට බාහිර හේතුවක් හොයන්නේ. නිසා ඒක එක්ස්ට්‍රෝවර්ට් අපේ තියෙන තර්ක ක්‍රමය බොහෝ විට බාහිරට යොමු කරනවා ඒකල හිත ඇමියුස් කරගෙන ඉන්නවා. නමුත් ඇතුළට දාගත්තොත් අර මොරල් රෙස්පොන්සිබිලිටි එක. ලැජ්ජ බය දෙක, ඉන්ද්‍රිය සංවරය, සීලය වගේ දේවල් බොහොම තදට ස්ටැබ්ලිෂ් වෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම මේ මේ බෞද්ධ ආගම තුල විතරක්ම නෙවෙයි. ඕනේ ආගමක ඉන්න කෙනෙක්ගේ ඔය ගෝත්‍ර නායකයෝ වගේ අයගේ මේ කියන්නේ දිලසකපණ කියන එක නෙවෙයි. ඒකට ඒක තීරුම් ගන්න තියෙනවා මේ කාටවත් දොස් කියලා වැඩක් නැහැ. මේක අපි අපිට කරන්න පුළුවන් කියන එක. තේරුණාද නැද්ද මන් දන්නේ. තිරසනුගේ. වැඩදියා බලනකොට උන්ද ගහපුවාම බැනපුවාම සලකපුවාම කොහොම රෂනලයිස් කරගන්නවද කියලා කල්පනා කරලා බැලුවොත් එහෙම. අපි බලන්න සමහරවිට අපි එක එක දේවල් පුරුදු කරනවා, ඩොල්ෆින් ෂට පුරුදු කරනවා, අලියන්න පුරුදු කරනවා. උන් කවදාකවත් මානවාධිවාදිකම් පිළිබඳ කේසස් නෑ උන් එක. මොකද මානවය නෙවෙයි. උන් කාටවත් කාටවත් කියන්නේ නැහැ. ඇයි මට මේ දේ කළේ කියලා. උන් ගොළුයිනේ. ඒ ඇතුලේ කොහොමද මගේ රෂනලයිසේෂන් එකක් තියෙනවා නම් අමුතු එකක් වෙන්නේ නැති ඇත්තේ මොකද අපිට ඔගේ කියන්න දෙයක් නැහැ. ඉතින් අපි මේ වගේ සත්තු ගැන කොච්චර අනුකම්පා කරනවද අනේ බැඳගෙන වැඩ ගන්නවා. ඔය නීචේ කියන ඔය චින්තකයා හරියට ඕගන් හිතුවේ කෙනෙක්. එයා අන්තිමට මේ පබ් එකට ගිහිලා එළියට එනකොට කරත්තේ අස්සෙක් බඳලා ඉන්නවලු. ඒක මේ බ්ලින්කර්ස් දාලා කරත්තේ තියලා බඳලා අයිතිකාරයා කරත් අරත් වැදලා අසෝ ගිහිලා බොනවා. ලෝ වෙනකොට පාන්දර වෙනවා දැන්. අස්සයා අතන ඉන්න ඕනේ පාන්දර වෙනවා. දැක්කට පස්සේ මනසට ඇති වෙච්ච කනගාටුවට ගිහිලා අස්සයාගේ ඔළුව පදාගෙන කිව්වලු අනේ අස්සයෝ මනුස්ස ජාතිය උඹට කරපු අපරාධන මුළු මානව ජාතිය වෙනුවෙන් මට සමාවයන් කියලා එතනින් ක්‍රැක්යක් ඇවිල්ලා දෙනවා මරණකම්ම පිස්සුදු. මරණකම්ම ඊට පස්සේ නංගි ළඟ ඉඳලා තියාන රැකලා තියෙන්නේ ඒ සතහට වෙච්ච කරන අපරාධේ. අපිට ඒක වැටෙන්නේ නැහැ. ඌ අර මනුස්සයා බොනකම් මේ එළිය තියාගෙන බ්ලින්කර්ස් ගහගෙන කුර ගහලා අර කොටුවේ ගැට ගහලා කට කල්ලියව අයින් කරන්නෙත් නෑ. මේ ඉන්නෝ. ඉතින් උන් ඉතින් කොහොම මේක ජස්ටිෆයි කරගන්න නැද්ද කියලා බැලුවොත් ඒ නිශ්චය ඒ වෙනුවෙන් කතා කරපු මිනිහ තමයි. ඉතින් අපිට නෑ ඒ තරම්වත් එකක් මොකද මේ අපිට මේ මහානායිති වාසිකම් කොමිසම තියෙන නිසා. අපි අලියගේ නෑ ඒක ඒක කියන්නේ නෑ ඒක ඇත්ත. ඒකට හේතුව මොකද අපි ගන්න ඔරිජිනල් පර්ස්පෙක්ටිව් එක නෙවෙයිනේ. අපි සතා වෙනින් අපි ෆයිට් කරන එකනේ කරන්නේ. ඌට අරගෙන දෙන්න බෑනේ අපිට. ඉතින් දැන් මේක හරුබයක් තමයි මේ ලෝකෙට මනුස්ස ලෝකය කියලා අපි කියන්නේ. අපිට කිසිම අයිතියක් නැහැ මේකට මනුස්ස ලෝකය කියන්නේ. මේක හැම සතෙකුටම අයිතියක්, හැම ගහකටම අයිතියක්. අපි මේක විවස්ත හදන්නේ, අපි මේක පරිසරයකට ගන්න, අපි මේකේ නඩු විනිශ්චය කරන්නේ සත්තුන්ගේ තියෙන දැනුමයි උන්ගේ තියෙන සංවිධානයක බලනකොට අපි හදලා තියෙන විවස්ථාවක් එහෙම කියව ගන්න පුළුවන් නම් බුද්ධමගේ යහතිය අපිට දැනගන්න පුළුවන් වෙයි. මේ දවසින් දවස පාර්ලිමේන්තුවේ දාන white papers එහෙම උන් දන්නවනම්. අයියෝ මේ මොක මොනවද මේ? ඒ කියන්නේ මේ බාහිරාවක් තියෙන මේ පරිසරය හදලා ඒ විවස්ථාවලින් හොරන්න හදනවා. තාත්තුන්ගේ නෑ එහෙම එහෙම මන්දර මම මේ සංසන්දනාත්මක කියන්නේ ඒ නිසා ඔය විඥානය පිළිබඳ අවදිභාවයකින් ඉන්නවා නම් මේ වෙන දේ මමමයි කරන්නේ කිසිම තමන විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියන ඒ සංකල්පය කියලා කියන්නේ මේ මුළු ලෝකෙම විඥානයේ විසින් මවන ලද්දා. එහෙමනම් අපි මේ රණ්ඩු කරන්නේ අපි විසින් මවන ලද්ද දෙයක් එක්ක. හොඳයි නරකයි අපයි දුකයි කියලා. ඉතින් ඒ හීනේ දැන් ඒකට උපමාවට ඒගොල්ලෝ කියන්නේ අපි හීනේදී හීනවලදී එක එකකට ප්‍රේම කරනවා, එකිනෙක රණ්ඩු කරනවා, අරව කැමති වෙනවා, මේවා කැමති වෙනවා. නමුත් නැගිටලා බැලුවට පස්සේ ඒක නිකන් හීනයක් විතරයි. වගේ මරණයට ගිහිල්ලා මේක දිහා බලනකොට ඒ තන්නේ කර මේ අමුතුම පද්ධතියකට හමු වෙලා අමුතුම නීති වගේක් හදාන ගිහිල්ලා මරණ චිත්තක්ෂණයෙන් පස්සේ ඒක කිසිම දෙයක් අදාළ නැහැ. ඒ කොනේ ඉඳලා මේක දිහා බලනකොට ඇද්දගෙන නාන නෑමක් තියෙන. බෙදාගෙන කන කෑමක් තියෙන මේක. නිසා කවදාකවත් ඒ පැත්තෙන් බැලුවොත් ආයේ එන්නේ නැති වෙයි කියලා කියනවා මේ ජීවිතේ සරණ. මරණ වේලාවේදී වෙන සිද්ධිය දිහා දැක ගන්න. මේ ਸਰවඥාද කියන්නේ ඒක එතෙන් යනකම් පමා කරන්න එපා. එදිනදා ජීවත් වෙනකොටම අනුංග දෙයක් විතර බලන්න. සබ්ජෙක්ටිවලි නෙමෙයි ඔබ්ජෙක්ටිවලි බලන්න බලනකොට ඒ හරිම හාස්‍ය රසයක් තියෙනවා. හරි ත්‍රිල් එකක් තියෙනවා. මේකයි විවසනා යෝගාවචරය ඔය ජොලි ඉන්නේ ඒකයි. සර්වඥාන්සේ නිතරම මේ භාගෙට hina වෙලා ඉන්නේ. හැම හැම වෙලාවෙම පේනවා මේ මේ අනා ගන්න අනා ගැනීම අනාගාමි නොවුනත් මේක දකින්නකොට අපිත් අනනවා තමයි අනික් කටියත් අනනවා තමයි කියලා ඒ විදිහ දකිනකොට මහ පුදුමාකාර මේ ඒකේ හාස්‍ය රසය. ඉතින් මම හිතනවාද එලා වැඩි කියලා ගත්තනේ. තමයි ප්‍රශ්න සම්මනවා. ගොඩාක් දැනුම් සම්මාන දුන්නා සනන් තිරුවන් සම්මාන. ඒකට මේ හතරයි වෙලාව අපි හිතුවට වැඩි අපි එකමාරට පටන් ගත්ත පැය දෙකමාරක් ගියේ නේ. ගියද? දෙකමාරක් ගියද? ඒකෙන් අපිට කියන්නේ කියන්නේ ඒකපොතේ ප්‍රඥාකාරී සිද්ධියද හොදිස්ස වැඩ කරන්නේ නැත්නම් නෑ ප්‍රඥාචෛතසික කියලා කියන්නේ විඥානයේම දරුවෙක්. يعني චිත්තචෛතසික නැති වෙන ප්‍රඥානිදව චෛතසික. ඒව ඇති කරන මූල මධ්‍යස්ථාන තමයි විඥානය කියලා කියන්නේ. ඒකෙදි කියන්න තියෙන්නේ අපි මේ යම් කිසි වැඩ මෙතන මෙතන යනකොට මේකේ විවස්ථාව දන්නවනම් මේ ස්ථානේ විවස්ථාව දන්නවනම් අපිට මේ ස්ථානේ වෙන වැඩ තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. මේ විවස්ථාව දන්නේ නැත්නම් අපි හැමදැනම ගිහිල්ලා දන්නේ නැහැ පැටලෙනවා හරි මේ පැටලෙනවා. ඒකට මේ විදුලිය වැඩ කරන පිළිබඳ විදුලිය අපි දැක්කනම් විදුලිය අපිට දාස භාවයටපත් වෙනවා. දැක්කේ නැත්නම් අපි විදුලියට දාස භාවයටපත් වෙනවා. ඒක තමයි ඕනම දෙයක් දැක්කා නම් දන්නවනම් අපිට ඒක අපේ අතේ අතට ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. දර්ශන පහතබ්බ කියන එක තමයි. ඒ මේ විඥානේ මෙතෙක් කල එයාගේ පාලනයේ අර්ථේ අපිව නිකන් මේ 16න් වශයෙන් හසුරුවාගෙන ගියේ. අපිට ඒකේ යන්න ඇරලා විඥානේ අධිපතිකමෙන් මැජික් කාර්යයක විදිහට යන්න ඇරලා අපි මැජික් එක දිහා බලන ගමන් මැජික් කාර්යයක් දිහා බලන එක තමයි භාවනා කරන්නේ. භාවනා කරගෙන කරගෙන යනකොට මැජික් එකක් දිහා බලලා අපි සල්ලිත් දීලා මැජික් එකක් බලනකොට අපිට ඇත්තටම ආස්වාදයක් තියෙනවනේ. නමුත් මේ මැජික් කාර්යය කරන හොර ටික දැක්කම රස විලිලැජ්ජාව කරන මේ වගේ පිස්සුකටද සල්ලි දුන්නේ කියලා. ආයෙ මැජික් බලන්නේ. ඒ වගේ තමයි මේ විඥානේ දක්නවා කියලා කියන්නේ මැජික් එක වේදිකාවේ ඉඳලා බලනවා නෙවෙයි. මැජික් ඔෆ් ද මයින්ඩ් කියන එක ඥානන්ද සාන් කියන්නේ වේදිකාවේ පිටිපස්සේ ඉඳලා බලනකොට කිසිම අලුත් දෙයක්ම වල නැහැ. ඇස්බන්දමත් තියෙනවා. ඊට පස්සේ මැජික් කරේ නැතුව යනවා. ඒ වගේ මැජික් එක නෙමෙයි බලන්නේ මැජික් කාර්යය දැක ගැනීම විඥානයේ දැක්කොත් විඥානයේ මුලමදාක හොඳට දැක්කොත් එයා මේ මවන එයා පෙන්වන්න හදන මේ සීනි බෝල නැත්තම් ඇස්පැන්දු වල පැටලෙන්නේ නැති ගැටි වෙනවා. රහතන් වහන්සේ ඒ ජීවත් වෙන හැබැයි විඥානයේ තියෙන මායාකාරීකම දැකලා. ඒකට කියන්නේ විඥාන මේ මේ ආයේ සල්ලි දෙල මැජික් බලන්න යන්නේ නැහැ. ආයෙ යන්නේ මොකද දන්නවගේ තියෙන ඇස්බැඳුමක් කියලා. නමුත් ඒ වුණාට අර ගෙනාවු උපදිශ උපදි සම්පatti තියෙන නිසා ජීවිතේ පවතිනවා. මරණයේදී කෙනෙකුට දැක ගන්න තියෙන අන්තිම ලකුණක් ඇති වෙලා පරිණිරවාණයටපත් වෙනවා. ඒ නිසා ප්‍රඥාවෙන් යටපත් කිරීමක් කියන්න බෑ. ඒ වගේ දෙයකට ප්‍රඥාව කියන වචනේ යොදන්න බෑ. එතනදී තියෙන විපස්සනාව කියන එක විශේෂ පස්සනාවක්. විශේෂ දැක්මක් උන්වහන්සේට තියෙනවා. ඒ නිසා විඥානයේ නටන විඥානයේ මේ මායා කරන හැටි මේ චාටු කරන හැටි ආයෙ ඉතින් බලන්නේ නැහැ. මොකද දන්නවගේ සාතුවක් බව දැනගන්න එක තමයි විපස්සනාදි කියන්නේ. මේ චෛතසිකයක් මාර්ගයෙන් විශ්ව කරන්න අමාරුයි. ඉතින් සාමේ රස නැහැ කියන කොකල්පනේ අර්ථේ ඒ සාකච්ඡා වාරයේ මෙතනින් අතරමු කියලා මම යෝජනා කරනවා. ඉතින් අපි දවස් කීයද කියලා මේක හයද? දවස් 7ක් අපි කරන ගියා දවස ධර්ම දේශනාවක් නෑ මේක තමයි අපි මේ සම්සරණ විහාරස්ථානය ඇතුළත කරන මේ අවසාන ධර්ම සාකච්ඡාව නැත්නම් හමු වීම ඉතින් මේ සන්තෝෂ වෙන්න ඕනේ අපිට ගොඩාක් වාදකාරී බල වගකීම් බහුල කන්තියේදී අපි එකතු වෙලා පුළුවන් තරම් හිත වර්තමානයේ පවත්වාගෙන යෑමේ නැත්නම් අප්‍රමාද වීමේ එහෙම නැත්නම් ප්‍රමාද නොවීමේ සතිමත් වීමේ ප්‍රයත්නක් ඇති කරන ගියා. ප්‍රයත්නේ සාර්ථක වුණත් අසාර්ථක වුණත් මෙන්න මේ දර්ශනය මේ දෘෂ්ටිය මේ සංඥා දෘෂ්ටිය තමයි අපිට ලැබෙන ලැබෙන චිත්තක්ෂණයේදී සුමකට යදවීමට උදව් කරන්නේ. ඉතින් ඒ සඳහා අපිට අවස්ථාව ලැබිච්ච එකත් හිතන්න ඕනේ පෙර ගොඩාක් කරපු පිනක ලැබිච්ච මේ කුසල විපාක වාරයක්. ඒ වගේම මේ අවස්ථාවේදී අපි යම් යම් සතිය පිහිටපු චිත්තක්ෂණ සමාධිය පිහිටපු චිත්තක්ෂණ මාර්ගෙමුත් විපස්සනා කුසල එකතු කරගත්තා. මේ කුසල ශක්තිය නිසා අපි මේ වගේ පිටිටක් එනකොට බලාපොරොත්තු වෙන්නා වූ මේ ජීවිතයේදීම මේ බුද්ධ ශාසනයේදීම වවහා අපාප කරගෙන යන කාරණාව සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ මේ ජීවිතේම නිම කරගන්න සියලු දෙනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දවස් 7ක් කරත් කිසිම ප්‍රශ්නයක් නැතුව බාධාවක් නැතුව වැඩ කරගෙන යන්න විශාල සංවිධාන මණ්ඩල, දේව මණ්ඩල, බ්‍රහ්ම මණ්ඩල වල මේ ආශිර්වාද නිසා මේවා කියන්නේ නිවනක කවදාකවත් හිතන්නවකයි මේක මේ අපේ පඬිතුකමට අපේ ආඩම්බරයට අපිට පුළුවන්කමට කරනව නෙවෙයි ලැබිච්ච අවස්ථාව මේ කාගෙත් අනුකම්පාව නිසා වෙලා තියෙන නිසා මේ අනුකම්පා කරපු ඇත්තෝ අපිට මේ බුද්ධලික් කරපු උපකාරයක් නෙවෙයි මේ ශාසන ශාසනය ගැන හිතලා ඒක තමයි මේක මෙතෙක් කලුත් ආවේ. ඒ නිසා අපි මේ ඇති කරගත්ත කුසල් භාගය අපි ඒකාන්තෙම මතක් කරන්න ඕනේ අපිට පිණිනොපිනේ උදව් කරන මේ සියලුම සත්පුරුෂ මණ්ඩල සාදු කියලා අනුමෝදන් වෙත්වා අපි ඉදිරියට කරන වැඩවලටත් මේ ගැත්තාගලේ අනුකම්පාවෙන් මේ අනුකම්පාවල් මේ අනුග්‍රහ දිගටම පවත්වීමේ සාසන අනුග්‍රහය ලැබීමේ සාසනික ගරු කුසල කර්ම රාශියට කොටස්කාරය වෙත්තා කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපි දැනුම් වැඩිව දෙමාපියෝ ගුරුවරු බන්දු මිත්‍ර ආදී සියලු දෙනාම මෙතන හිටියනම් අපිත් එක්ක මිදලා සාදු කියලා අනුමෝදන් වෙයි. ඒ වුණාට ජීවිතේ හිටියත් නැත්නම් අපි ආරාධනා කරමු අපි මේ වෙලාවේ බුද්ධ විඳින මේ පිළිච්ච ගතිය ශාසනික සම්පත්තිය දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් තම තමන්ගේ ජීවිතවලට සුවය ලබා ගනිත්වා අවසානයේ නිවන් සාක්ෂාත් කර ගනිත්වා කිය. ඉතින් මේ අදහසින් අපි අද මේ අවසාන ධර්ම සාකච්ඡාව නිසා එත්තවතා ආදී ගාථා සජ්ජහායනා කිරීමේ සම්ප්‍රදාන කූලව අපේ සතිವಾರය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. එත්තාවතා චනම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා තාවතා චනම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධායතාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉලං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ අපි අපගේ ප්‍රාර්ථනා ජීවත් කිරීම ගැන ප්‍රාර්ථනා යොමු කර ගැනීමත් කල්පනා කරලා ඉමිනා පුඤ්ඤ කම්මේන ගාතාව සත්‍යහන. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සියලු දෙනාටම තෙරුවන් සරණයි